දැන් හරි දැන් දැන් හොඳයි සියලු දෙනාටම පෙරවන් සරණයි මට අර මේ මිස් ඉන්නවද මන්දා අර මේල් එකක් කියවලා තිබ්බා මිස් කෙනෙක් ඒ මිස් ඉන්නවද? පේන්නේ නැහැ. පේන්නේ නැහැ වගේ මිස් නේද? මෙතන හිටියේ ආ හරි. තාම ඇවිල්ලා නැහනේ. හරි. අ ඇත්තරම මම මෙන්න මේ ඔයගලන්ට මන ධම්මය මම අද කරන්න ඉන්න කොටසට කලින් චූටි කොටසක් පෙන්නලා ඉන්නම් ඕගොල්ලන්ට. ඇත්තටම මේ මන ධම්මය විස්තර කරාට පස්සේ මේ මන ධම්මය මේ මිස්ට තේරිච්ච විදියට එයා පොඩි ලස්සන chart එකක් ඇඳලා තිබ්බා. මේ ඉන්ද්‍රියම් පහට. ඒක මට එවලා තිබ්බා ඇත්තටම. මම මේ මිස්ටත් කිව්වා මේක මම පෙන්වන්නම් කියලා පොඩ්ඩක්. මොකද හේතුව ඒ කාරණයක් වටහාගෙන ටිකක් ඊට අනුකූලව පොඩ හිතනකොට තමයි තමන්ගේ ඥානෙ අවදි වෙවි එන්නේ. ඉතින් මේක එයා යෝපේකම මිස් යෝපේකෙන් මම පෙන්වන්නම් මේක මට ඊට වඩා මම ලොකු කරලා අර ගන්න බෑ අකුරු එහෙම. නමුත් මම ඒක තියෙන එක ඕගලන්ට කියන්නම්. ඉතින් ඒක මේ ටිකක් හරියට කරලා තිබ්බයි ඒකයි මම ඒක පෙන්වන්නම් කිව්වේ මොකද මම ඒක පෙන්වන්නද කියලා එමිස්ගෙන් අවසර ගත්තා මේක වෙන එක යා මෙන්න මේම තියෙන්නේ මේක පෙන්නලා තියෙන්නේ එමිස් ඒ කියන්නේ මේක මේ තියෙන්නේ ඇහැකට රූපයක් ඝට්ටණය වෙන විදිය. එතකොට ඒකේ පෙන්නලා තියෙනවා මෙයා මෙතන මේ ලෝභ දේශ මොහ, අලෝභ දේශ අමෝහ කියන ওই හේතු හයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න පළවෙනියට එතකොට මේ ඇහැට අර රූපය ඝට්ටණේ වුණාට පස්සේ මතක ඇති පෙන්නවා මෙන්න මේ කියන ටික. මේ චිත්ත මනෝ මානසං කියන ටික. අන්න පළවෙනි මෙන්න මේකට තමයි කිව්වේ පළවෙනි චක්කුද්්වාරය යනවා කියයි. ඊළඟට මොකක්ද උනේ? මෙන්න මෙතන මනෝ මේ චක්කු විඥාණය හටගත්තා. ඊළඟට මොකද උනේ? ඒක නිරුද්ධා සමනන්තරා ගිහිල්ලා මනෝ ධාතුව හටගත්තා. ඊට පස්සේ නිරුද්ධා සමනන්තරා ගිහිල්ලා මනෝ විඥාන ධාතුව හටගත්තා. මෙන්න මේ පළවෙනියට පෙන්නන ওই මනෝ විඥාන ධාතුව. මෙන්න මෙතනට එනකන් ක්‍රියාත්මක වුණා. අන්න එතෙන්දී ඕගොල්ලන්ට මතක ඇති අපිට රූපයක් කියලා හරියටම අඳුර ගන්න නම් ඊට අදාළ දත්තය ධම්මහරහා එන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ওই නිරුද්ධා සමනන්තරා කියලා අවසාන එක මෙන්න මෙතන තියෙනවා මනංච පටිච්ච ධම්මේච කියන ක්‍රියාවලිය සිද්ධ වෙලා අර නාම ගොත්ත හැටියට ධම්මයේ තුලින් ඊට අදාළම සටහනාට පස්සේ අවසාන මනෝවිඥාන ධාතුව හට ගන්නවා. මෙන්න මේ ඇහැට රූපයක් ඝට්ටණය වෙනකොට සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. ඇත්තරම ගත්තොත්. එතකොට ඔන්න ඔතනට එනකන් ආවට පස්සේ අර ධම්මය හරහා එන එකේ අපිට වේදනාව කියලා එකක් ගොඩ නැගෙනවා සැප දුක උපේක්ෂා කියන එකෙන්. අන්න ඒකේ ඊළඟ කොටස පෙන්නනවා ඒකට රූපයකට අදාළ වේදනාව නම් මොකද්ද? උපේක්ඛා සහගත වේදනාවක්. මේ තියෙන්නේ ඒක දාලා මෙතන. මෙතන තියෙන්නේ මේ උඩම මෙතන. උපේක්ඛා සහ අර ආලම්බණයෙන් එනවා මොකද්ද? අදුක්කම සුඛ වේදිනී ස්පර්ශයෙන් අදුක්කම සුඛ වේදනාව කියන එක එනවා මෙතනට එනවා. මෙන්න මෙතනින් දාලා තිනවා මේ මිස හරි ලස්සනට එක දාලා තිනවා මොකද තොප්පියක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඇයි? තොප්පියක් දාගන්න යන්නේ දැන්. ඒ අයිකන් එකත් හරි. අයිකන් එයා ඒ ඕපු විදිහම තමයි මම ඔය දාලා තියෙන්නේ. නේද? දැන් එතකන් හොඳින් ආවා. දැන් ඊළඟ තමයි දැන් තෝපියක් දාගන්න යන්නේ. අන්න මොකද්ද කරන්නේ? මෙතන තියෙන ඔය දම්පාටින් පෙන්වලා තියෙන මෙන්න මෙතන මොකද්ද? දිට්ටි සම්ප්‍රයුක්ත. දිට්ටි විප්‍රයුක්තනේ දිට්ටි සම්ප්‍රයුක්ත සිතක් එක මොකද කරන්නේ? අර ආපු උපේක්ඛා වේදනා මොකද කරන්නේ? උපවිචාර කරන්න ගන්න. මේ මේකේ අකුරු පොඩි මොකද මට ඒක ලොකු කරලා ගන්න බෑ. ටයිප් කරලා ඒ උපේකම ගත්තා හන්ද මෙන්න මෙතන මොකද කරන්නේ? උපවිචාර කරනවා. උපේක්ඛා උපවිචාර. ඊට පස්සේ මොකද වෙන්නේ? උපේක්ඛා උපවිචාරයත් එක්ක මෝහය ක්‍රියාත්මක වෙනවා. මෝහයත් එක්ක මොකද්ද වෙන්නේ? විහිංසා විතක්කේ උපදිනවා. විහිංසා විතක්කේත් එක්ක වය සංකත ලක්ෂණයත් එක්ක සංකාර දුක්ඛතාවයටපත් වෙනවා. ඔන්න හැක් එක්ක සිද්ධ වෙන ක්‍රියාවලිය. අර හොඳට අර අපි කියන්නේ මැප් කරලා තිනවා ගන්නට. දැන් අරගේ මම මම ඔයගලන්ට ගොඩාක් කරුණු පෙන්වන්නේ අර මේ ත්‍රිපිටකයේ ගාණේ අරගෙන. ඒක ගාන්නට කොළ පහකට අරගෙන තියෙනවා ඉන්දියම් පහට. එතකොට මෙන්න මේ මෙතනට එනකම් මේ තොප්පිය වැටෙන තැනට උඩට එනකම්. කෙලස්ද? නෑ එතනට එනකම් විපාකේ. එතනට එනකම් අර ඉස්සල්ලා පෙන්න පුටිකයි ඔතනට එනකම් විපාකේ. එතනින් පස්සේ තමයි ඉතුරු ටික හටගන්නේ. එහෙනම් ඇත්තටම මේක අපි පටන් ගන්න තැන කෙලස්ද පිරිසිදුද? පිරිසිදු. එහෙනම් පිරිසිදු හිතක් තමයි කෙලසගන්නේ, කිලුටු කරගන්නේ. ඔන්න ඇහත් එක්ක. ඔය විදිහටම මේකේ අනිත් පැත්ත එක වෙන්නලා තියෙනවා. කනත් එක්ක. අර වගේම යස්මින් සමෙමෙති මොකද්ද කරලා තියෙන්නේ? ඒක පේන්නේ. අර ලෝභ දේශ මොහාරි අලෝභ දේශ මුල් කරගෙන මොකද්ද එන්නේ? රූපාලම්බ මේ මේ සද්දාලම්බන අරමුණක් එනවා. ඒ සද්දාලම්බන අරමුණ එනකොට මොකද වෙන්නේ? අර චිත්ත මනෝ මානසං අධයම් පන්නරං කියන ඒ ටික ගිහිල්ලා සෝත විඥානය හට ගන්නවා. ඒතර සෝත විඥානයත් එක්ක ආය නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව හට ගන්නවා. ඒක නිරුද්ධා සමනන්තරා මනෝ විඥාන ධාතුව හට ගන්නවා. අන්න ඊ සද්දේට අදාළ ධම්මයක් ඝට්ටණය වෙලා මනංච පටිච්ච ධම්මේච හැටියට අවසාන මනෝ විඥානය හට ගන්නවා. අවසාන මනෝ විඥානය හට ගන්නවා. අන්නේ මනෝ විඥානය හට ගන්න තැන තමයි අර සැප දුක උපේක්ෂා වලින් සද්දයට අදාළ වේදනාව මොකද්ද? උපේක්ඛා සහගත වේදනා ආලම්බණයක් එනවා. ඒක උපේක්ඛා සහගතම ස්පර්ශයක්. එහිඳ උපේක්ඛා සහගත මේ මෙන්න මේ මෙතුමිය තමයි මේක දැම්මේ. එව්වේ මට. ඉතින් මං කීටියේ ඒක ඒක කරපු එක වටිනවා. වටිනවා කියන්නේ ඕගොල්ලන්ටත් ඒක පේන්න මම දැම්මේ මොකද හේතුව? ඒකෙන් යමක් ඕගොල්ලන්ට අර ලොකු විග්‍රහයක් යන එක පොඩි ෂෝට් නෝට් එකක් වගේ ටක් ගාලා හරි ලේසි. ඉතින් මෙතෙන්දී අර උපේක්ඛා සාගත වේදනාව තමයි යාවේ. ඉතින් උපේක්ඛා සාගත වේදනාවත් එක මොකද කරගන්නේ දැන්? අර කියන වගේ තොප්පියක් දාගන්න යන්නේ. නේ. නිකන් අහගෙන තොප්පියක් දාගන්නවා කියන්නේ. අර වචන ඒ අයිකන් එකත් හරි. තොප්පියම තමයි. අපි නිකන් කට වචනෙට කියනෝනේ අහගෙන තොප්පියක් දාගන්න කියලා. මේ අහගෙන තොප්පියක් තමයි දාගන්නේ. අයිති නැති එක. මේ හිතට අයිති නැති එක. ඒක අයිති නැති කරගන්නේ කොහොමද? අර හිතෙන්ම උපවිචාරය කරමු. අර සද්දේ පිළිබඳව. ඒ සද්දේ පිළිබඳව උපවිචාර කරන්න කියව මොකද වෙන්නේ? මෝහය උපදිනවා. මෝහයත් එක්ක විහිංසාව විතක්කේ උපදිනවා. විහිංසාව විතක්කයත් එක්ක වයසංගත ලක්ෂණයක් එක්ක ආය සංකාර දුක්ඛයට හටගන්නවා. එහෙනම් අතන ඉස්සෙල්ලා පෙන්නවා ඇහැ හරහා වෙන එක මේ කන සද්දේ හරහා වෙන එක. ඒතර හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද මේ මෙන්න මේ තොප්පිය වැටෙන්න කලින් තියෙන්නේ විපාක හිත. ඊට උඩ ටික අරියතුන් වහන්සේටත් පොදුයි. හැබැයි ඔය තොප්පිය දාගන්න එක ඒ ටික නෑ. අරියතුන් වහන්සේට මාත්‍රයක්වත් නෑ. ඊට සේකයන්ට අන්න සෝතාපන්න නැති කෙනෙක්ට පුතඥයට මේ තොප්පිය වැටෙනවා සතර පාගත වෙන මට්ටමට. සේකේක්ට කියන්නේ සෝතාපන්න කෙනෙක්ට මනුස්ස දේව බ්‍රහ්ම මට්ටමට තොප්පි දා ගන්නවා. මේ ඊට පස්සේ අර දැන් අර තොප්පි වලින් දැන් කතාවක් අහලා තියෙනවනේ. නිකන් අර එක එක කරන වැඩේ බලාගෙන නේද අරුත් දාගත්තේ තොප්පියක්. දැන් අපිත් කරන්නේ. ඒ වගේම තමයි. අය කිසි වෙනසක් නැහැ. ඒ ඒ විදිහම තමයි කරගන්නේ. එතකොට මේ අර උඩ ටික යනවා නිතරම විපාකෙට. එතකොට හිත පිරිසිදුයි ඊළඟට අපිරිසිදුයි. ඊළඟට අර වගේම નાසය කතාව. අන්න කාම අර වගේම යස්මින් සමය කොහොමද එන්නේ? ලෝභ දේශ මොහ හරි අලෝභ දේශ මොහ මුල් කරගෙන චිත්ත මනෝ මාන සංගී ගමක් ඒ එතකොට මෙතන එන විඥානය මොකද්ද ගාන විඥානය ඇයි ගන්ධයක් එක්කනේ ගාන විඥාන ඒ නිරුද්ධ සමනන්තරා මනෝ ධාතුව ඊට පස්සේ මනෝ විඥාන ධාතුව එතනට එනකන් එතකොට ගන්ධ අඳුරන්න පුළුවන් දෙක පාටම ඒ ගන්ධයට අදාළ ධම්මය එන්න ඕනේ අන්න අවසාන මනෝ විඥාන ධාතුව එතකොට ඒ මනෝ විඥාන ධාතුවත් එක්ක ඒ හට ගන්නත් වේදනාව මොකද්ද උපේක්ඛා සහගත ආලම්බණයක් එන්නේ ඒතර උපේක්ඛා සහගත ආලම්බණයක් එක උපේක්ඛා සහගත ස්පර්ශයක්මයි උපේක්ඛා සහගත වේදනාවක්මයි ඊළඟට මේ උපේක්ඛා සහගත වේදනාව මොකද කරන්නේ හොඳයි වටිනවා සාරයි කියලා දික්ටි සංප්‍රයුක්තව හටගෙන උපවිචාර කරලා මෝහය උපදවාගෙන විහිංසා විතක්කේ අරගෙන නැවත සංකාර දුක්ඛයට ඔන්න ගන්ධයක් එක ඒකෙත් මුල ටික හැම එකෙම මුල ටික මොනවද මුල ටික විපාක කෙලස් වලින් තොරයි ඊළඟට තමයි කෙලස් ඒතර මේගොල්ලන්ට හැම එකෙම තේරෙන්න ඕනේ හැම වෙලාවෙම පටන් ගන්න තැන කෙලෙස් වලින් තොරයි ඊට පස්සේ තමයි කෙලෙස් ද මෙන්න මේ මේ මේ කොටස අතිශය වැදගත් වෙනවා භාවනාවටයි දැන් භාවනාවේදී තමයි මේ හිත කෙලස ගන්න නැතුව අර උඩ කොටසේ රඳව ගන්න. අර උඩ කොටසේ රඳව ගන්නවා හිත පල්ලෙහාට බහින්න නොදී. අන්න එතනට තමයි අනිච්ච ඕනේ. ඇයි? අර උපවිචාර කරන තැනට තමයි අනිච්ච ඕනේ වෙන්නේ. එතකොට උපවිචාර කරන තැන අනිච්ච මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? උපවිචාරේ නවතිනවා. උපවිචාරේ නවතින තැන මෝහය නවතිනවා. නවතින තැනක් තියෙන්න එපා. හැබැයි අපිට අනිච්ච මෙනෙහි කරයි කියලා උඩ ටික නවතිනවා. ඒ උඩ ටික නවතින්නේ නැහැ. උඩ ටික නවත්තන්න ඕනෙත් නැහැ. ඇයි ඒක කෙලෙස් නෙමෙයි. බුදුහාමුදුර නතර කරන්න කිව්වේ මොකද? රාගයයි, දේශයයි, මෝහයයි. සැප දුක නතර කරන්න කිව්වේ නැහැ. උපේක්ඛාව එනවා. හැබැයි රාගය එන එකක් නෙමෙයි රාගය ඉල්ලලා දාගන්න තොප්පියක්. මේ මේ මෝහය. මේ මෝහය ගැන කතා කරන්නේ. මෝහය ඉල්ලලා දාගන්න එක. ඒක අයිති එකක් නෙමෙයි. ඊළඟට දිවත් එක්කත් ඒ වගේමයි අලෝභ දේශ මොහ මුල් කරගෙන ලෝභ දේශ මොහ මුල් කරගෙන මොකද වෙන්නේ? අර වගේම දිවට රසක් එන තැන චිත්ත මනෝමාන සංහදයන් පන්නරන් ගියා. අන්න જીවහා විඥානය එතකොට හටගන්නේ. ඒතර જીවහා විඥානය මුල් කරගෙන නිරුද්ධා සමනන්තර ආයි චිත්ත මනෝමාන සංගිලා මනෝ ධාතුව ඊපස්සේ මනෝ විඥාන ධාතුව ආයි මනංච පටිච්ච ධම්මේට ඇවිල්ලා ඒ ඒ රසට අදාළ විදිහට ධම්මයක් ඝට්ටණය වෙලා අවසාන මනෝ විඥාන ධාතුව. ඒකත් එක්කත් උපේක්ඛාසහගත එකක්මයි එන්නේ. අන්න ඒකත් එක්ක ආපු උපේක්ඛා සාගත ස්පර්ශය මුල් කරගෙන උපවිචාර කරන්න ගිහිල්ලා තමයි අර තොප්පිය දාගන්නේ ඊට පස්සේ මෝහය සංකාර දුක්ඛය දක්වාම ගමන් කරනවා. ඔන්න ඇස කන නාසය දිව කියන ඉන්ද්‍රියන් ටිකටම මුල් වෙච්ච එක. ඊළඟට යස්මින් සමේ කාමාවච කුසලයක් කරපු හන්දා. ලෝභ එතකොට එන්නේ මොකද්ද? ඒත් යස්මින් සහ මෙන්න මෙතන මේක මම දැන් දැක්කේ මෙතන ඉන්නේ ඇත්තටම ලෝභ දේශ මොහ නෙමෙයි අලෝභ දේශ මොහ ඒ ඒ මිස්ටේක් එක මම දැනුයි දැක්කේ ඉතින් මේක මේ වැරද්දක් නෙමෙයි මේක මේ ටයිප් කරනකොට වෙච්ච එකක් මෙතන එන්නේ ලෝභ දේශ මොහ නෙමෙයි අලෝභ දේශ මොහ ඉතින් මමත් මේක ඊට පස්සේ චිත්ත මනෝ මානස මෙහෙම ගිහිල්ලා මොකද වෙන්නේ කාය විඥාන ධාතුව ඒක මනෝ විඥාන ධාතුව ඊට පස්සේ හට ගන්නවා අන්න එතකොට දැන් අපිට යම්කිසි අර ධම්මයක් ඝට්ටණය වෙනවා. එතකොට දැන් මේ කරන්නේ මොකක් මුල් කරගෙනද? කුසල ධර්මයක් මුල් කරගෙන. එතකොට මෙතන තේරෙන්න ඕනේ මෙතන ලෝභ දේශ මොනේ මේ එන්නේ? අලෝභ ආදේශ අමෝ. ඔයගොල්ලෝ ඒක මේ දැන් ඔයගොල්ලන් ළඟ මේක නෑනේ. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. මම මේ YouTube එකේ හරි කොහේ හරි අහගෙන ඉන්න එක මෙතන පේන. ටයිපින් මිස්ටේක් එකක් තියෙන්නේ. ඒක හොඳේ. ඔය අවබෝධ කරගන්න ටයිපින් මිස්ටේක් එකක් තියෙන්නේ. ඒකයි. මෙන්න මෙතන එනවා මනෝවිඤ්ඤාණ ධාතුවක් අට ගන්න. ඒ කියන්නේ මොකක් කරාද දැන් එන්නේ? ධම්මේ අරා මොනද මොනව කරපු ධම්මයක් කරාද? අන්න උඩම බලන්න ඕනේ මොනව කරපු එකක්ද? කුසල ධර්මයක් මුල් කරගත් එකක්. එන්නේ. අන්නේ කුසල ධර්මයක් මුල් කරගත්ත හන්දා මෙතන් දින ස්පර්ශය මනාපික ආලම්බනයක්. අර ඔක්කොගෙම ආවේ උප උපේක්ඛා සහගත ආලම්බනයක්. මෙතන එන්නේ මොකද්ද? මනාපික ආලම්බනයක්. අන්නේ මනාමලික ආලම්බනයක් හන්දා එන්නේ මොකද්ද? සුඛ වේදනීයම ස්පර්ශයක්. ඒ කියන්නේ සුඛ වේදනාවටම තුරු දෙන ස්පර්ශයක්. ඒ කියන්නේ අර මෘදු ස්පර්ශයක් කියලා අපි කිව්වා. ආ. එතකොට ස්පර්ශය ඒ සුඛ වේදනාවට අදාළ විදියට නම් වේදනාවක් සුඛ වේදනාවම තමයි. අන්නේ සුඛ වේදනාව ළඟට එනකම් කෙලස්ද? නැහැ. ඇයි ඒ සුඛ වේදනාවක් ලැබෙන්නේ? අන්න ලැබෙන විදිහ දැන් තේරෙන්නේ මොකක් අන්දද? පෙර කරන ලද හේතුවක ඵලයක්. ඒ හේතුව හොඳ එකද නරක එකද? හොඳ එකක් නම් ඵලෙ හොඳයි. දැන් ඔන්න ඔය ඵලයට අපි උදම් වෙලා වැඩක් තියනවාද? ඇයි ඒකත් හේතුවක ඵලයක්. එහෙම හේතුවක් කරපු හන්ද ලැබෙන ඵලයක්. දැන් අපි රස්සාවට හරියට ගිය හන්ද පඩිය ලැබුණා. ඒතර පඩිය අරගෙන උදම් වුණාට වැඩක් තියනවාද? ඇයි ඒ? රස්සාවට ගිය හන්දනේ හැම්බුනේ. ඔව් නෑ මගේ දැන් රස්තාවට ගියා හන්දනේ හම්බුනේ. නැතු ගෙදර හිටියට හම්බෙන්නේ නෑ. නේද? රස්තාවට ගියන් හම්බුනේ. එතකොට ඊළඟට කරන්නේ මොකක්ද අපි? දැන් මේක හරි සුව වේදනාවක් නේද? මෙන්න මේ සුව වේදනාවේ මොකද කරන්නේ? සෝමනස්ස උපවිචාර කරනවා. ඒක කරන්නේ මොකෙන්ද? කයෙන්ද හිතෙන්ද? හිතෙන්. ඒ සෝ දැන් ඒතර සුඛ වේදනාව එකක්. ඒ සුඛ වේදනාව මුල් කරගෙන සෝමනස්ස උපවිචාර කරන එක තව එකක්. අන්නේ සෝමනස් රූප විචාරය කරාම මොකද ඇති වෙන්නේ? රාගය ඇති වෙනවා. ඒ රාගය මොකද වෙන්නේ? රාගජ පරිදාහයක් මුල් කරගෙන විපරිණාම දුක්ඛතාවයටම යනවා. දැන් හිත මොකකටදපත් වෙලා තියෙන්නේ? විපරීතයකටපත් වෙනවා. හිත විපරිණාම විපරිණාම විපරිණාම දුක්ඛයකටපත් වෙලා තියෙන්නේ. මේ හිත නිකම් වෙනස් වෙලා නෙමෙයි මොකද වෙලා තියෙන්නේ? දුක්ඛතාවයකටපත් වෙලා. විපරිණාම දුක්ඛ කියන්නේ ඒකයි. මේ බඩුවක් කැඩිච්ච එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ එහෙම විපරිණාමයකුත් කියනවා. මිනිස්සු. හැබැයි ඒකට කියන්නේ ඇත්තටම විපරිණාමය නෙමෙයි. ඒකට කියන්නේ පරිණාමය. පරිණාමය විපරිණාමය වරද්ද ගන්න එපා. මේ මොන හරි වෙනස් වෙන එකට ඇත්තටම මොකද්ද කියන්නේ? පරිණාම නේ. අර මොකක්ද ආවේ පරිණාමවාදී කියලා? විපරිණාමවාදී කියලා නෙමෙයි නිය. පරිණාමවාදී කියලා. ඒ වෙනස් වෙයි වෙනස් වෙයි යාවා කියලා නේ කියන්නේ. ඒක හරිද වැරදිද කියන එක වෙනම කතාවක්. නමුත් ඒ කිව්වේ ඒකනේ. ආන. එතකොට මේ මොකද්ද මේ? දැන් මෙතනින් ඇති වෙන්නේ මොකද්ද? රාගය මුල් කරගත්ත සුව වේදනා. හැබැයි ඔය රාගය මුල් කරගන්න රාගය නිකන් පහළ වෙනවද එහෙනම්? නිකන් පහළ වෙන්නේ නැහැ. පහළ වුණේ සුඛ වේදනාව හන්දද සුඛ වේදනාව සෝමනස් මේ උපවිචාර කරපු හන්දද? අන්න උපවිචාර කරපු. උපවිචාර නොකරන ආ දැන් මෙන්න මේක තමයි මම අර ඔයගලන්ට උදාහරණයක් කිව්වේ සීනි බෝතලයකට සීනි දානකොට සීනි දාන වැඩේ නතර කරනවා මිසක් බෝතලය අයින් කරනව නෙමෙයි කියලා. දැන් මේකේ මේ මේ මේ මේ තොප්පියෙන් පල්ල පල්ලෙහා තින්නේ මොකද්ද? සීනි නෑ සීනි දාන වැඩේද බෝතලේද? ආ දැන් සීනි දාන වැඩේ නතර කරනවා. බෝතලේ. ඔය බෝතලේ ඉතුරු වෙන්න ඕනේ හොඳේ. බැරි වෙලාවක බෝතලේ තයින් කරොත් එහෙම බෝතලෙ අයින් කරොත් එහෙම වේදනාව දැනෙන්නේ නැතුව යනවා. මං කියන එක පැහැදිලි ඇතිනේ. ඔව් දැන් නතර කරන්නේ මොකද්ද? සීනි දාන වැඩේ නතර කරන්නේ. ඉතින් කෙනෙක් හිතෙන්න පුළුවන් සීනි දාන්න බෝතලයක් තිබ්බොත් නෙලේසි. බෝතලයක් තිබ්බොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. බෝතලෙම අයින් කරා නම් හරිනේ. බෝතලෙ අයින් වෙන්නේ පරිණිරවාණය කරනකොට. බෝතලෙ අයින් වෙන්නේ පරිණිරවාණය කරනකොට. අරියත් වෙනකොට මොකක්ද අයින්නේ? සීනි දාන වැඩි. දැන් කට්ටිය හරි ෂෝට් කට් හොයනවා. ලේසිම වැඩි බෝතලේ අයින් කරන්නේ. 31 වෙලා නවතින්නේ. ඇයි? සංඥා වේදන අයින් කරන්න වෙනවා එතකොට. දැන් කටයුතු කරන්නේ කොහොමද? සංඥා වේදන අයින් කළා. දරියතුන් වහන්සේ කෙනෙක් බණ කියන්න පුළුවන් සංඥා වේදන නැතු. ඈ? දානකට වඩින්න පුළුවන්ද? පින්නපාතේ වඩින්න පුළුවන්ද? ඈ? සංඥා වේදනා දැන් ඒ කියන්නේ බෝතලේ ඉතුරු වෙනවා හොඳ. ඉවර වෙන්නේ සීනි දාන්න වෙන්නේ. මේ හොඳට කල්පනා කරන්න ඕනේ මොකක්ද අයින් කරන්න පුළුවන් කියලා. අයින් කරන්න බැරියව අයින් කරන්න බෑ. ඔන්න කයත් එක්ක ওই විදිහට එකක් තියෙනවා. ඊට තව එකක් තියෙනවා. මොකද්ද? ආ මේක මේ වෙලා තින්නේ මේ දෙක මාරු වෙලා තින්නේ. ටයිපින් එකේදී අරකට ලෝභ දේශ මොහ වල ගිහිල්ලා මේකට අලෝභ දේශ මොහයිල මේ මේ ගහන්න ටයිප් කරන්න ගිහින් තියෙන වෙලාවේ හරි නමුත් වැරදි තැන කොපි පේස්ට් වෙලා තියෙනවා මේ පේන විදිහට ඒක ඇවිලා තියෙන්නේ නැත්තම් මේ ගහන්න අරගෙන තියෙනවා මේ චූටි මිස්ටේක් එකක් ඒක මේ මේ මේ බය වෙන්න එපා මේ මේක ටයිපින් මිස්ටේක් එකක් වුණා කියලා නිවන් දකින්න බැරි වෙන්නේ නැහැ අදහස් කරන ඉස්සරහයි තියෙන්නේ ඒකයි වැරද්ද ඒලම් පෙන්වන්නේ මේ මේ මේ මේ චූටි වැරද්දට වඩා මේ මේ කරපු උත්සාහය අගය කරනවා ඒකයි. මේ චූටි මේ මේක නෙමේ වැරද්ද. මේක මේ නිකන් ගණන් ගන්නවත් බැරි එක. ඒක හදා ගන්න පුළුවන්. නමුත් මේ උත්සාහය මම අගය කරනවා. ඒකයි මම කිව්වේ ඒ කියපු දේ. අන්න එතන අකුසල ධර්මයක් මුල් කරගෙන මොකද වෙන්නේ? කයට එන ස්පර්ශය. එතකොට ඒ ඒක කාය විඥාන ධාතුවක් මුල් කරගෙන මනෝ ධාතුව හට ගන්නවා. මනෝ විඥාන ධාතුව මනෝ මෙන්න මෙතනින් එනවා නාම ගොත්ත. ඇයි ඒ? පෙර කරන ලද කාමාචර අකුසලයක් මුල් කරගත්තා නම් දැන් මෙතනට එන කයට ලැබෙනවා අකුසල ධර්මයක් මුල් කරගත්ත අකුසල ධර්මයක් මුල් කරගත්ත ස්පර්ශයක් ලබන්න තමයි පසුතලයේ සැකසෙන්නේ. අන්නේ පසුතලයේ සැකසিলা අකුසල ධර්මයක් එන තැන දැන් මොකද වෙන්නේ? අමා අමනාපිකූ ආලම්බණයක්. රළු යන්න හරි. මොකද්ද මිස්? ආ ඔව් මෙතන ඒක මම බැලුවේ නෑ. මෙතන චූටි මිස්ටේක් දෙකක් තියෙනවා. මෙන්න මෙතන අදුක්කම සුඛ වේදිනේ නෙමෙයි තින්නේ දුක් වේදනාව කියන එක. හොඳේ. දුක්ඛ වේදනා තියෙන එක හොඳේ. මේ දෙකම අදුක්ඛම සුඛ වේදනා නෙමෙයි දුක්ඛ වේදනාවක් තියෙන. ඉතින් මේක මම අර ඔක්කොම බැලුවේ නැහැ. ඉතින් තිබුණා එක මිස්ටේක් එකක් මට අහු වුණා. මම ඒක පෙන්වුවා. නමුත් මේක මම දැක්කේ නැහැ. මේ ඒ යමනාපික ආලම්බණයක් නම් ඒක දුක් වේදනාවක් වෙනවා. ඒ දුක් වේදනාව මුල් කරගෙන මේ දුක් වේදනා ස්පර්ශයක් මුල් කරගෙන දුක් වේදනාවක්ම තමයි එන්නේ. එතකොට දැන් මෙන්න මේ කියන කතාව 100ට 100ක් තථාගතයන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ මේ තොප්පිය දාන්න උඩින්. හොඳේ. මේ තොප්පිය දාන්න උඩින් තියෙනනේ කෑල්ලා. ඔය කොටස ඔය විදියටම ලෞතුරා බුදුහාමුදුරන්ට මුහුණ දෙන්න වෙන්නේ. ඒක මේ පෙන්වන්නේ. ඔය මේ තොප්පිය දාන කෑල්ලට උඩින් තියෙන ටික. කියන්නේ මේ යට කොටස උන්වහන්සේට නෑ. මේ උඩ කොටස ඔය විදිහටම එනවා. සූත්‍රේ නම සකලික සූත්‍රය. මේක මම පෙන්නුවත් එක්ක ඕගොල්ලන්ට. අර දිට්ටි සම්පන්න පුද්ගලයා විස්තර කරන තැන පෙන්නවා. ඒ සකලික සූත්‍රය කියනවා ඒ ගල්පතුර මාගේ පාදේ පහවි. දුක්ඛු අමිහිරි වූ අමනාපික වූ දුක් වේදනාවක් මට දැනෙනවා. ඒක අමනාපයක්. හැබැයි කෙලස්ද? කෙලස් නෙමෙයි. කවුද කැමති නිකන් හරි ගහනවා. ඒක අමනාපයි තමයි. හැබැයි ඒ අමනාපේ කෙලස් නෙමෙයි. හැබැයි රූප ශබ්ද ගන්ධ රසත් එක්ක විපාක වශයෙන් අමනාපෙන්නේ නැහැ. විපාක වශයෙන් මනාපෙන්නේත් නැහැ. රූප ශබ්ද ගන්ධ රස. හැබැයි ස්පර්ශ මුල් කරගෙන මනාපිකයකුත් තියෙනවා අමනාපිකයකුත් තියෙනවා. තථාගතයන් වහන්සේ ওই ත්‍රිපිටකය ඇතුළේ හැම වෙලාවෙම උන්වහන්සේට ආපු කායික දුක් විස්තර කරන තැනදී ඔය අමනාපික කියන වචනේ කියනවා. ඒ අමනාපික කියන වචනේ ඇයි ඒක? ඒක කොහොමද අමනාපික කරන්නේ? හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න අර මේක කොහොමද මේ තොප්පිය දාගන්නේ? අර ආපු දුක් වේදනා මොකද කරන්නේ? උපවිචාර කරන්න යනවා. උපවිචාර කරන්න ගියාම ඊට පස්සේ මොකද වෙන්නේ? ආන දේශය හටගන්නවා. මේ දෙක මම පොඩි උදාහරණයකින් පෙන්වන්නම් ඕන්න. චූටි උදාහරණයකින් අපි පාරේ යනවා. පාරේ යනකොට කුරුම්බැට්ටියක් වැටෙනවා ඔලුවට. අර චූටි කුරුම්බැට්ටි තියෙන. කුරුම්බැට්ටියක් වැටෙනවා ඔලුවට. මොන වේදනාවක්ද? දුක් වේදනාව. නේ. ඉතින් බලනවා මොකක් හරි අකුරුම්බැට්ටයක් කරනවා. කොරන් දෙයක් නැහැ අත ගාගෙන යනවා. කරන් දෙයක් නැහැ. හරි. තව දවසක් එනවා. ආයෙ දවසක් එනකොට පොඩි කුරුම්බැට්ටියක් වැටෙනවා. ආයෙ අත ගන්න ඔළුව බලනවා. ඔළුව අතන ගහේ ඉන්න පොඩි කොල්ලෙක්. ගහේ ඉන්න පොඩි කොල්ලෙක් ඉන්නවා. දැන් මොකද කරන්නේ? දැන් අර මේ තොප්පියට ඉස්සලා ටික ආවා. ඊට පස්සේ මොකද කරන්නේ? තොප්පියක් දාගන්න මොකද කරන්න ඕන? ආ නෑ. බෑපා. මොකද කරියමු? එතන දැන් අර එදත් ඕක කරන්න තිබ්බට. එදා ඕරුඩ බැලුවා ගහක්. ඉතින් මොනකෝ කොහොමද දැන් ගියා. දැන් අද එල්ලෙන්න නිමිත්තක් තිබ්බා. එල්ලෙන්න නිමිත්තක් තිබ්බා. නිමිත්තත් එක දැන් මොකද කරන්නේ? උපවිචාර කර කර ඉන්න. දැන් ඉතින් අර උපවිචාර කරන ගමන් දැන් ඇවිල්ලා තින්නේ මොකද්ද? දැන් උල් දෙකයි. අරක ඇනිච්ච උලයි. දැන් මේකත් එක දඟලනවා. දැන් එනවා බෑපන් ගහෙන් කීක දැන් මුන් නිින්ද ගහෙන් බෑහලා මොකක් හරි කියනකම් හරියන්නේ නැහැ. දර බැරි වෙලා කතර කොල්ල භාගයක් දුර බෑගෙන බෑගෙන ඇවිල්ලා මූ දිව්වා. දැන් මොක මූ කරන්නේ මොකද ඊපස්සේ? දැන් මූගේ පස්සේ පන්නනවා. පන්නලා ගෙදරට ගිහිල්ලා කෑ ගහලා ඔක්කොම කොල්ල අන්තිමට ආයි කරන්නේ මොකද? දැන් මොක අර තුවාලලා නම් දැන් මොකද ආයි කරන්නේ අන්තිමට? ඔව් ආයි බෙහෙත් ටිකක් දාගන්න දැන් අන්තිමට කරන්නේ. දැන් ඇත්තට කරන්න තිබ්බේ මොකක්ද? ඒකම තමයි. හැබැයි අර අර පන්නපු ටිකෙන් මොකෝ වෙලා තියෙන්නේ? සසර ගමන හදාගෙන. ඇයි අර උරුම් බෙට්ටයක් එහෙම වැටුනේ? ආන්න. පෙර අකුසල ධර්මයක ඒ පැහැදිලිවම කියනවනේ. හරි. මම අද පටන් ගන්න මම 9 කාලේ විතර ඇතිනේ. පටන් ගත්තේ 9 කාලේ විතර නේද? එදා මට මන ධම්ම විස්තර කරලා දෙන්න වරුවක් ගියා. නමේ ඉඳන් එකහ මාර වෙනකන් ගියා. පැය කාලෙන් අද ඉවර කරනවා. නේ. අද පැය ඒකයි මම මේ chart එක ගත්තේ. ඒක වටිනා හන්දයි ගත්තේ. ඒ කියන්නේ වටිනා කියන්නේ බොහොම කෙටි වෙලාවකින් මුළු ඔක්කොම තියෙනවා. ඒකයි. අර උඩ ටික ඔක්කොම රූප වේදනා මේ මේ අසකනාසයේ දිව ශරීරයටයි ති යට ටික ඔක්කොම මනටයි ති. අර ටික ඔක්කොම අරවා ඇහැ මුල් කරගෙන කන මුල් කරගෙන දිව මුල් කරගෙන නාසය මුල් කරගෙන කය මුල් කරගෙන යට ටික තනිකර මනස මුල් කරගෙන ධම්මත් අරගෙන ඊට අමතරව ඒවත් එක පටිච්ච වී පටිච්ච වී උපවිචාර කර කර කර කර මොකද කරන්නේ රාග දේශ මොහ හදන හරි දැන් මට කියන්න මුළු බුද්ධ ශාසනය දැනගන්න තියෙන සමස්තේම මේ ටිකේ තියනවද නැද්ද ඈ තියෙනවා මේ උපවිචාර කරන තැන නැවතුනොත් ඔහුට නිවන් මඟ වැඩෙන්න ඕනද නිවන් මඟ වැහෙන්න ඕනද වැඩෙන්න මේ නිවන් මඟ මේ තොප්පි දාගන්න හැම තැනම සිද්ධ වෙන්නේ පටිච්චණිය පටිච්චණිය මේ තොප්පි දාගන්න හැම තැනම සිද්ධ වෙන්නේ පටිච්චණිය ඒ පටිච්ච ටික අයින් කරගන්න මොකක් සී කරන්නේ ඉවරයි නේ එච්චරයි කියන්නේ නේද? එච්චරයි කියන්නේ. ඉතින් මම සමස්තම කරපු දේශනාවක් තමයි බොහොම කෙටියෙන් අර එක කෝලයකට අරගෙන මෙන්න මේක තමයි කතාව කියලා කියලා තියෙන්නේ. ඉතින් ඒක ඕගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතෙන ඉන්න තමයි මම පෙන්නුවේ බොහොම කෙටියෙන් තියෙන එකක් හන්දා. බොහොම පිං. ඉතින් මේක ඒ විදිහට උත්සාහයක් කළා. එක පැත්තකින් සතුටක් වෙනවා. මොකද හේතුව ඒ කියන එකක් තේරුම් අරගෙන පොඩ්ඩක් ඒක ඒක යන මේ මේක යන පැටර්න් ටයිප් එක පොඩ්ඩක් හොයාගන්න පුළුවන් වෙච්ච එක. ඉතින් ඔන්න ඕකට දැන් මොකද කරන් තින්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ට? ඕවා එකක් හරියට තේරුම් ගත්තට පස්සේ. ඕක ඇතුළට දාගන්න අර තොප්පිය දාගන්න තැනට මොනවද වෙන්නේ? ලෝභ පටිච්ච සමුප්පාදේ. තොප්පිය දාගන්න තැනට දේශ පටිච්ච සමුප්පාදේ. දා ගන්න තැන මෝහ පටිච්ච සමුප්පාද එනවා. උද්දච්ච එනවා. විචිකිච්ඡා එනවා. ලෞකික කුසල මූල එනවා. අනිත්‍ය මෙනෙහි කරනකොට ලෝකෝත්තර කුසල මූල ධර්මයන් සමුදේ හෝති. එක. කොහමද යන ඔක්කොම ටික තියෙන්නේ. නැතු ආයි වෙන එකක් කරනෝ නෙමෙයි. හැම වෙලාවෙම බලන්න මොකද වෙන්නේ? පංචස්කන්ධය හට ගන්නවා. පටිච්චයෙන් පංච උපාදානස්කන්ධය ගොඩ නගන්න හදනවා. අනිත්‍ය දකිනවා. නිවන් දකිනවා. හිත නිවෙනවා. ඒක වෙනම එකක්. පංචස්කන්ධය තුල හැසිරෙනවා. නැත්නම් අරියතුන් වහන්සේට පංචස්කන්ධය හට හැසිරෙනවා. නැත්නම් කොහොමද අඳුරන්නේ? මේ ඔය ඔය මම පෙන්නපු අර මේ වල හැම එකේම අර තොප්පියෙන් පල්ලෙහා තිබ්බ හැම එකකින්ම අපේ ಗುಣ මොකෝ වෙන්නේ? තොප්පියෙන් තොප්පිය දාගත්ත ගමන් අපේ ಗುಣ අර උඩ තිබ්බ ගුණයක්ද නැද්ද? උඩ ගුණයක් තිබ්බා. කෙලස් නැහැ. පිරිසිදු හිතක්. ප්‍රබාස්තර හිතක්. භවයේ සැරිසරන්නේ නැහැ එතනදී. ඒ පිරිසිදු හිත තිබ්බ ගුණය වෙනසෙනවද යටට යන්න යන්න ගුණය තව වැඩි වෙනවද? අන්නේ ගුණය වෙනසෙන එක වෙනසෙන්න නොදී ඉන්න ඕනේ. නේද? යමක් උදා එතකොට ඒ ගුණය වෙනසෙන වැඩේ උදා කරගන්න ඕනේද? උදා කරගන්නේ නැතු ඉන්න ඕනේ. උදා කරගන්න. ඒ ගුණය වෙනසෙන්න වෙනසෙන්න කොහෙටද යන්නේ? පල්ලෙහාටද යට උඩට උඩටද යටටද? යටට යන්න ගන්නවා. අන්නේ ගුණය වෙනසෙන්නේ නැති තැන යට යන්නේ නැතුව උඩට එනව නේද? එහෙනම් ඒ ಗುಣ ටික යටට යන යට යන්නේ ಗುಣද නුගුණද? නුගුණ. එතකොට නුගුණ උදා කරගන්න ඕනේද නුගුණ උදා කරගන්න නැතුව ඉන්න ඕනද? නුගුණ උදා කරගන්නේ නැතුව ඉන්නවට කියනවා උදා කරගන්න නැතුව ඉන්නවට වරනවා කියලා කියනවා. නිදි වරනවා කියන්නේ. එහෙනම් නුගුණ වරන්නේ නැත්තම් කියන්නේ නුගුණ උදා වෙන්නේ නැත්තම් යට යනවාද? ඒ යට යන්නේ නැති තැන ಗುಣ උඩට එනවා. එතකොට තියෙන්නේ ගුණද නුගුණද? ගුණ. එහෙනම් නුගුණ වරනකොට ಗುಣ වැඩි වෙන හින්දා තමයි මම එදා පළවෙනි දවසෙන් කිව්වේ ධර්මයේ තේරුම් ගත්ත ගමන් යටි නුවරට එනවා කියලා. තේරුණා? එදා තේරෙන්නේ නැතුව ඇති. දැන් ඒතර ඉන්නේ කොහෙද? යටි නුවරින් උඩු නුවරට මේ උනුවරට ඇවිල්ලා. දැන් ಗುಣ තියෙන්නේ. දැන් ඒ ಗುಣ මොකද කරන්නේ? අනිත්‍ය දකින්න දකින්න. මහත් වෙන්න ගන්නවා. ඒක තමයි මහනුවර කියන්නේ. ඒක මහත් වෙන්න මහත් වෙන්න මොකද වෙන්නේ? උඩු නුවරට යන. උඩුගම් බලා යන. එදා මං කියපේ පොඩ්ඩක් තේරුනේ නැති වෙන්න <laughs> නැති වෙන්න ති පළවෙනි දවසේ නුවර තේරුම් ගන්න දවස් 10ක් ගියා. නේ නුවර ඉඳලා නුවර තේරුම් ගන්න දවස් 10ක් ගියා. ඒක තමයි හැටි. එම් හිත කිලුට වෙන්නේ අන්න හරිය. අර නුගුණ තමයි අපේ කියන්නේ අපේ ගුණේ වැඩෙන්න ගන්නවා නුගුණ වරනකොට. ඒකයි. අර අදහසක් අනුව කිව්වේ. මේ කමන්නේ දැන් හරි දැන් හරි අඩු ගානේ නුවර ඉන්නවා කියලා දැනගත්ත එක ලොකු දෙයක්. දැනගත්තා නම් නැත්තම් තාම ඉන්නේ යටි නුවරක් නෑ යටි නුවරත් යටට යන්නේ නුවර නැතු යට යන්නේ ඔය යට ඉන්නක පොඩ උඩට එන්න ගත්තා නම් තමයි යට වෙන්නේ ආ ඒකට කියන්නේ කොළඹ ඉන්නවල මන් දන්නේ නෑ කොළඹද කියලා කොළඹ කට්ටිය මගෙත් එක තරහ වෙයි ඔව් <laughs> ඔව් කියන්නත් බෑ ඉතින් ඔය කොලන්නේ ඔක්කොම ඉතින් ඔව් හරි නේද කොලන් හටනට ඉන්නේ තියෙන යටට වෙලා ඉතින් කොළ එහෙම තමයි ඉතින් ඔක් නැත්තම් ප්‍රදේශවාසීන් එක එක ප්‍රශ්න ඇති කරගන්නවා ඊට පස්සේ මගෙත් එක්ක. මේ <laughs> අපේ ගමට මොකක් හරි කිව්වයි කියලා. එහෙම නෙමෙයි මේ කිව්වේ. පොඩි අදහසක් කිව්වේ. ඉතින් තමන් හැම වෙලාවෙම බලන්න තමන්ගේ ගුණය වර්ධනය කරගන්න. අන්න එදාට ඇත්තටම ඒ මහනුවර වැඩවසන්නා වූ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රී බුද්ධ මුඛයෙන් කියපු ධර්මයේ තේරුම් ගත්තනම් ඒ දන්ත ධාතුන් වහන්සේ තමන්ගේ හදවතට වැඩිය වෙන්නේ. ඒ දන්ත ධාතුන් වහන්සේ වඩිනවා. ඒ ශ්‍රී බුද්ධ මුඛයෙන් ඒ ශ්‍රී දන්ත වලින් නිකුත් කරපු මේ පටිච්චසමුපාද උදාවෙන් දුකක් උදා වෙන බවට පටිච්චසමුපාද නිරෝධයෙන් දුක නිරෝධ වෙන ක්‍රමය කියලා දුන්නු ඒ උත්මයාගේ ගුණය තමාගේ හදවත තුල පිහිටන්න ගන්නෝ ටිකෙන් ටික ටිකෙන් ටික. ඒ පිහිටන මොහොතක් මොහොතක් පාසා තමාගේ හිතේ නිවීමත්පත් වෙන්න ගන්න. සැනසීමත්පත් වෙන්න ගන්න. අන්න දාට ඕගොල්ලෝ මෙතන ඉඳන් දලදා වඳිනවා. ඉන්න තැන ඉඳන් දලදා වඳිනවා දාට. පොර කාලා දඟලලා රාග දේශ මොහ අවුස්සගෙන යන්නෙත් නැහැ. ඒ ඉන්න තැනනේ නිවෙන්න තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රී පතුල ඉස්සරහා ඉඳලත් නිවෙන්න බැරුණා සමහර අයට. දන්ත ධාතු නෙමෙයි සීපතුල ඉස්සරහා ඉඳලා ජීවමාන කය ඉස්සරහා ඉඳලා නිවෙන්න බැරි වුණා. බැරි වුණා මේ. එහෙම අයත් හිටියා. හැබැයි උන්නාසේගේ ඉස්සරහා ඉඳගෙන ලෝකයට දකින්න බැරි ಗುಣ දැක්ක පිරිසකුත් හිටියේ. මේ ඒ හරි. අපි එහෙමනම් අද අ එකයි මං කිව්වේ මේ මුළු සමස්තයක් මං ගොඩාක් වෙලා පැය ගාණක් කරන එක ඇත්තටම අන්තිමට එන්නේ චූටි තැනකට. ඒක තමයි මේ තව පැත්තකින් ඔප්පු කරලා පෙන්නන්නේ. ඒක මම කියනටත් වඩා සාකච්ඡාවට මාප්පු මේ මාත්මීය ඒක තේරුම් අරගෙන යම් කිසි විදිහකට ඒක පෙන්වන බොහොම චුට්ටයි තියෙන්නේ නේ බලාගෙන යනකොට. ඇයි? ඔයගලන්ට මේ සමස්තයම අරගෙන අන්තිමට මම පෙන්වුවා මොනෝ කරන්නත් අන්තිමට කරන්නේ මන ධම්මත් එක තමයි. හැබැයි ඒක කරත් ක්‍රියාත්මක කරවන්න මොකද වෙන්නේ? අපිට අර ටික සපෝට් එකක් කරලා දෙනවා අසකරනාසයේ දිව ශාරීරියේ මුල. මොකද මනට කෙලින් ධර්මයක් ඝට්ටණය කරගන්න හැකියාව නැති හන්දා. අරවා මුල් කරගෙන කියන්නේ මේ බාහිර ලෝකයේ තියෙන ඒවා කෙලින්ම ඝට්ටණය කරගන්න හැකියාවක් නැති හන්දා. නැතුව ධම්ම ඝට්ටණය කරගන්න පුළුවන්. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා මනසට ඩිරෙක්ට් ඝට්ටණය කරගන්න බැරි හන්දා. මේ එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති එදාර උන්නා බ්‍රාහ්මණය ආපු ප්‍රශ්නේ ගත්තාම මේ පහ කියන එක නිකන් පරණඩලක් විතරයි. පරණඩලක් මෙලෝ දෙයක් කරන්න බෑ. හැබැයි අපි හිතන්නේ මේ පහෙන් එන සෙල්ලම් ටිකක් දානවා කියලා. බැරි නම් සෙල්ලම් ටික දාලා තින්නේ කොහෙන්ද? මන. ඒක තමයි මම අර ඕගලන්ට කිව්වේ මම පොඩි උදාහරණයක් ඕගලන්ට කිව්වේ හොඳට ඒ උදාහරණය හිතට ගන්න හැම වෙලාවෙම කරන්නේ අර කම්පැනියේ චාමන් නැති වෙලාට ක්ලාක් රජ වෙනවා කියලා කිව්වා නේද? උදාහරණයක් කිව්වා මතක ඇති. කම්පැනි එක චාමන් නැති වෙලාට ක්ලාක් රජ වෙනවා. ඒ කියන්නේ ක්ලාක් කියේ මනේන්ද්‍රිය. මනේන්ද්‍රිය හැම වෙලාවෙම බලන්නේ උට ඕන විදිහට රජ වෙන්න. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය ඉදිරියේ මනේන්ද්‍රිය අසරණ වෙනවා. මනේන්ද්‍රියට ඕන දේ කරන්න බෑ. ඇයි අර ප්‍රඥා ඉන්ද්‍රිය ඉදිරියේ මනේන්ද්‍රියට මොන දේ කරන්න බැරි? මනේන්ද්‍රියෙන් කරන්නෙම නැති දෙයක් ඇතිසේ බොරුවක් පස්සේ දුවන එක. අර යථාර්ථ ප්‍රඥා ඉන්ද්‍රියට කවදාවත් බොරුව රජ කරන්න දෙන්නේ නැහැ. තේරෙනවද මම ඒ කියුවේ? මේ. එතකොට දැන් ඔයගොල්ලෝ ওই සමස්තම අදහස ගන්න ලේසි වැඩක් මොකක් තවත් ගත්තොත්. මොකක් හරි කෙලෙසක් එනකොට මොකෝ හිතන්න ඕන. ක්ලාක් ඇවිල්ලා. කවුද ඇවිල්ලා ඉන්නේ? ක්ලාක් ඇවිල්ලා. ටක් ගාලා කරන්න ඕන මොකද්ද? චාමන්ව ගෙන්නන්න ඕන. එතකොට මොකෝ වෙන්නේ ක්ලාක්ට? ඔව් සද්ද නැතු ඉන්නේ. ඇයි බෑ? චාමන් ඉස්සරහ සෙල්ලම් දාන්න බෑ. ඔව් ක්ලාක් ක්ලාක් වයින් කරන්නේ නැහැ. ක්ලාක් රජ වෙන්න යන එකයි අයින් කරේ. ක්ලාක් වයින් කරා නෙමෙයි. ක්ලාක් රජ වෙන්න යන එකයි අයින් කරන්නේ. අයි මනේන්දි අයින් කරන්න බෑ. මනේන්දි මං කියපු වචන හොඳට අහගෙන ඉන්න හොඳේ. නැත්තම් මනස අයින් කරන්න බෑ. මනේන්ද්‍රිය රජ වෙන්න ගියේ. රජ වෙන එකයි නතර කරේ. මනේන්ද්‍රිය තියෙනවා. මනේ ඒ චිත්ත, මනෝ, මානසං, හදයන්, පන්නරම්, මන ඇතනම් මනේන්ද්‍රිය. මනේන්ද්‍රිය තිබ්බා. මනේන්ද්‍රිය රජ වෙන්න කියන්නේ. අන්න මනේන්ද්‍රිය රජ කරන්න යන තැන ප්‍රඥා ඉන්ද්‍රිය ඉදිරියේ රජ වෙන්න බෑ. කවදාකවත් බෑ. ඇයි මේ රජ මම රජ වෙනවා කියලා කියන්නේ මොකද? අර චුල්ලපන්ත කාමඳුරන්ට කිව්වේ රජස් කිව්වේ මොනවද? කෙලෙස්. රාගදේශ මොහොල්ට කියනවා රජස්. රජ වෙනවා කියන්නේ මේක තමයි. රජස්. අනිත් තම දොයිතු ගුණක් ගණන් ගන්න රජ රජස් වුණාම. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය රජකම් බලු වෙනවා. රජස් වෙන්න බෑ. තව පොඩි ලේසි ක්‍රමයක් කියලා දුන්නා. ටක් ගාලා මතක් වෙනවනේ. ආ ක්ලාක් ඇවිල්ලා. ටක් ගාලා චයාමන් ගෙන්නා. ඒකට මොකද කරන්නේ? චාමන් එන්න නම් මොකෝ කරන්න ඕන? ආ මොකද කරන්න ඕන? අනිත්‍ය දුක්ඛ අනත්තයි. යථාර්ථය. ඒ අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරන්න කරන්න මොකද වෙන්නේ? ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනකොට අර මන ඉන්ද්‍රියට රජ කරන්න බෑ කිව්වේ ඒක. හරි. පැහැදිලි ඇතිනේ නේද? හරි ඔන්නේ. බොහොම පිං ඒක මේ ඒ දේවල්ට මේ කටයුතු කළා තමන්ගේ නිවන් මාගත් වඩන ගමන් අනුන්ටත් ඒ උපකාරයක් කරන එක ඒ චූටි මිස්ටේක් මේ ටයිපින් මිස්ටේක් එකක් තියෙන මේ ටිකක් තියෙන ඒ ටික මම ඉතින් ඔයගලන්ට ආයි හදලම වෙන සාකච්ඡාවක් ආයි දානලා කිනින් පෙන්වන්න. හරි. අපි යමු අද මාතෘකාවට. මේක මාතෘකාව හැටියට මම දාලා තියෙන්නේ සෝවාන් නෝනින් පහකල යුතු ආශ්‍රව හේවත් සබ්බාසෝ සූත්‍රය ඇසුරෙන් කියලා. එහෙනම් හොඳට අහගන්න මුළු නිවන් මගම කියනවා මුළු සමස්ත නිවන් මගම කියනවා හරි ඒ හින්දා හොඳට අහගන්න සබ්බාසෝ සූත්‍රය ඒක සාමාන්‍යයෙන් මම කරන හැම සාකච්ඡාවකම මේ දස්සනේන කොටස ඉවරනාට පස්සේ කරන පළවෙනිම සූත්‍රය කොහේ සාකච්ඡාවක් කරා ඒක කරන්න විශේෂ හේතුවකුත් තියෙනවා ඒකයි මොකද අපිට වැරදිච්ච ගොඩාක් තැන් වැරදිච්ච බව අවංකව පිළිගන්න වෙන තැන. ආය ඔළුවෙන් හිටගෙන try කර කර නැහැ කිව්වත් පිළිගන්න වෙන තැන. ඒකයි මේක පෙන්වන්නේ. සබ්බාසෝ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායක පිටුව 18. මේක මේ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ මුලම පටන් ගන්න. අර පළවෙනි සූත්‍රයේ මූලපරියාය සූත්‍රය, දෙවෙනි එක සබ්බාසෝ සූත්‍රය, තුන්වෙනි එක ධම්මදායාද සූත්‍රය. හරිම වටිනා සූත්‍ර තුනක් ওই මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ පළවෙනිම සූත්‍ර තුන. ඒක දෙවෙනි සූත්‍රය තමයි මම මේ ගන්නෙ. ඒක මූලපරයය සූත්‍රයත් මම වෙනත් තැන්වල කියලා තියෙනවා. නමුත් මෙතනදි ගන්නෙ මේක. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපෙයි ජේතවන නම් අනේපිඩි සිටුතුන්ගේ ආරාමයේ වැඩ වාසය කරනසේක. භාග්‍යතුන් වහන්සේ මහණෙයයි භික්ෂූන් ඇමතුසේක. ඒ භික්ෂූන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පිළිවදන් ඇස්තුවා. භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය අදාළසේ. මහණෙනි, තොපට සියලු ආශ්‍රවයන්ගේ මොන කාගේ මොනවද? සියලු ආශ්‍රවයන්ගේ සියලු ආශ්‍රවයන්ගේ සංවරණ කාරණා දේශනා කරන්නේ. එය අසව් මනාකොට මෙනෙහි මෙනෙහි කරව දෙසමී වදාළසේක. එසේ භාගතුන් වහන්සේ මන්දර පිළිවදන් ඇසු භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළසේක. මෙතන වැදගත් කාරණා දෙකක් තියෙනවා. සියලු ආශ්‍රවයන්ගේ සියලුම ආශ්‍රවයන්ගේ සංවරණ කාරණා. ඒ කියන්නේ ඒ කියන්නේ මේ සූත්‍රය ඇතුලේ බුදුහාමුදුරු බුදු පියාණන් වහන්සේ තව මොන හරි දෙයක් ඉතුරු කළා ඇද්ද? ඈ? කියන්නේ නිවන් මාර්ගට තව මොන හරි ඉතුරු කළා ඇද්ද කියලා අහන්න. නැහැ. සියලු ආශ්‍රව ගැන කතා කරන්නේ. તો සියලු ආශ්‍රව නම් අපේ සියලු ප්‍රශ්න ටිකට උත්තර තියෙන්නත් ඕන. අපේ සියලු ප්‍රශ්න ටිකට උත්තර තියෙන්න ඕන. නේ? හැබැයි ඒ ආශ්‍රව ටික ඒ ගොඩ නැගෙන සියලු ආශ්‍රව සංවරණ කාරණා. අන්න මෙතන තියෙන වරණවා කියලා වචනයක්. සංවරන්න ඕන. අපි නිතරම කරන්නේ මොකද්ද? සං උදා කරගන්නවා. සමුදේ කිව්වේ ඒකයි. උදා සං උදා කරගන්න. සමුදේ ඒකයි. මෙතන කතා කරන්නේ සංවරය. එතකොට අපි මට කල්පනා කරලා කියන්න ඕගොල්ලෝ අර අපි උපවිචාර කරලා හදාගන්න ඒවා රූපයට අදාළ දේවල්ද රූපයට අදාළ නැති දේවල් පිටින් එකතු කරගන්න හදනවලු. අන්න රූප වලට අදාළත් නැහැ සද්ද වලට අදාළත් නැහැ, ගන්ධ වලට අදාළත් නැහැ, රස වලට අදාළත් නැහැ, පොට්ටබ්බේට අදාළත් නැහැ, ධම්ම වලට අදාළත් නැහැ. ඒ එකකටවත් අදාළ නැති දෙයක් හිත තුලින්ම සංකල්පනා ටිකක් ගොඩනගාගෙන එකතු කරගන්න එක. එහෙනම් මේ සංගල කියන වචනේ අර්ථයක් දෙනවා එකතු කරගන්න. නේද? හැබැයි ඇහැයි රූපයයි එකතු කරගන්නත් ඕනේ බලන්න. ඒ එකතු කරගැනිල්ල එකක් අර උපවිචාර කරලා එකතු කරගන්න එක තව එකක්. ඒ හින්දා තමයි විපාකයේ සංඛාර කියලා එකක් තියෙන්නේ. එතනත් සං කියලා වචනේ තියෙනවා. ඒ මොකටද එකතු කරගන්නේ? බැලීම සඳහා. පේනවනේ. ඒ ඒ ටික එකතු වෙන්නේ නැතුව පේන්නේත් නැහැ. හැබැයි ඒ එකතු වීම එකක් උපවිචාර කළා රාගය එකතු කරගන්න එක තව එකක්. හොඳට තේරුම් ගන්න. ඇහැ විතරක් තිබ්බට බෑ. ඇහැයි රූපය එකතු වෙන්න ඕන. තියෙන්නේ පේන්න. හැබැයි ඒ එකතුව කෙලස්ද? නෑ. ඒක තමයි සංකාර කියලා තියෙන්නේ. හැබැයි ඊළඟට මොකද කරන්නේ? අන්න උපවිචාර කළා අවිද්‍යාව මුල් කරගෙන එකතු කරගන්න වැඩක් කරනවා. ඒකට එතන තියෙන අවිද්‍යාව පත්‍ය සංකාර. එතකොට තියෙන අර විපාක සංකාරද? විපාක සංකාර නෙමෙයි. අන්නේ සංකාරය දැන් ගොඩනගන වැඩපිළිවෙල ඒ ඒක තව තව උදා කරගන්න ඕනේ සංවරන්න ඕනේ. අන්න සංවරණ කාරණා කිව්වේ ඒකයි. හැබැයි මේ සංවරණ කාරණා කරන්න තියෙන්නේ මොනෙන්ද? ආශ්‍රව පිළිබඳව. එතකොට ආශ්‍රව කර ආශ්‍රව උදාර වෙන්නේ නැති ඒවා සංවරන්න ඕනද? ආශ්‍රව උදා වෙන්නේ නැත්තම් ඕනද කියලා අහන්න. ආශ්‍රව උදා වෙන්නේ නැත්නම් මොකටද? ආශ්‍රව උදා වෙන ඒවා විතරයි සංවරණ කාරණා හැටියට යනවා. එතකොට අපි පාර යනකොට දකින දකින එකත් එක්ක ආශ්‍රව උදා වෙනවද? නෑ. එහෙම වෙන්නේ නෑ. හැබැයි අතිබහුතරයක් එක්ක වෙනවද නැද්ද? වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ රාගයයි දේශයයි ගොඩක් වෙන් කරගන්න පුළුවන් වුණාට මෝහය වෙන් කරගන්න ටිකක් අමාරුයි. ඒකයි ප්‍රශ්නේ. ඇයි? එන්නේ උපේක්ඛා සහගතයි. එතකොට නිකන් අවුලක් නෑම වගේ. හැබැයි එතන තියෙන ලොකු අවුලක්. මොකද එහෙම ආශ්‍රවයකුත් හැදෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි සමහරට ආශ්‍රවය අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ආශ්‍රවය අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පල්ලෙහා තියෙන මට්ටම් අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි නිරෝධ වෙන්න වෙන්න තමයි උඩ මට්ටම් දැන් හොඳට පේන්න ගන්න. නේ අර මතක ඇති මම උදාහරණයක් ඕගොල්ලන්ට අර වැස්ස දවසේ රාත්‍රියේ වැහැලා තමන්ගේ සුදු වැලි තලාවක් තියෙන මිදුල සම්පූර්ණයෙන්ම පොල් අතු අඹ අතු කොස් අතු වැටිලා මිදුල හැඩි වෙලා. ඒ වගේම අඹ ගෙඩි, අඹ කොළ, කොස් කොළ ඒවත් වැටිලා. ඊට අමතරව මල් රේණු, අඹ රේණු, චූටි පොල් මල් වල තියෙන ඒවත් වැටිලා. දැන් අපි වට්ටියක් අර ඔය මිදුල සුද්ධ කරන්න කියලා උදේ පාන්දරම වට්ටියක් අරගෙන මල් රේණු ටික ඇහුවොත් මොකෝ? ඈ? අර අඹතුත් තියෙනවා, කොස්තතුත් තියෙනවා, පොල්ලතුත් තියෙනවා, කොලත් තියෙනවා ඔක්කොම තියෙද්දි පොඩි වට්ටියක් අරගෙන අර මල් රේණු ටික අහුලන්න ලෑස්ති වෙනවා. මොකක් වෙයිද? බෑනේ කරන්නේ. එහෙනම් මුලින්ම මොකද කරන්න ඕන? අර අඹ අතු, කොස් අතු, පොල් අතු ටික අයින් කරන්න ඕන. අයින් කරාට පස්සේ තමයි අඹ කොළ කොස් කොළ ටික හොඳට පේන්න ගන්න. ඊට පස්සේ ඒ ටික අයින් කරගන්න. ඒ ටික අයින් කරගන්නකොට තමයි පේන්නේ මල් රේණු ටික පේන්න ගන්න. එහෙනම් අර අඹ අතු කොස් අතු වගේ තමයි දේශය. අර කොළ ටික වගේ තමයි රාගය. රේණු ටික වගේ තමයි මෝහය. අරව අයින් වෙන අයින් වෙන තමයි අරක හොඳට පේන්න ගන්න. ඒතර අර මල් රේණු ටිකත් අයින් වුණාට පස්සේ තමයි මිදුල ඇත්තම පිරිසිදු. හැබැයි ඇත්තටම ඒ මිදුලට අයිති දෙයක්ද මල් රේණු? ඒ මිදුලට අයිති දෙයක්ද කොළ? ඒ මිදුලට අයිති දෙයක්ද අඹ අතු කොස් අතු? ද මිදුලට පිටින් වැටිච්ච ඒවා. පිටින් වැටිච්ච ඒවා. පිටින් වැටිච්ච හන්දයි අයින් කරන්න පුළුවන් එන්නේ. මිදුලෙන් මිදුල තුලින්ම ආව ඒවනම් ඔය ජීවිතේ රයින් කරන්න බෑ. අර එකතු කරගන්නවා කියන්නේ ඒක. ඒක පිටින් වැටෙන එක. අර පෙන්වේද එදා උපන්සිත ප්‍රභාසරයි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කෙලටු කරන. අන ආගන්තුක කියලා වචනයක් තියෙනවා. නිතරම පිටින් එකතු කරගන්න. හිතේ තියෙන එක නෙමෙයි කිව්වේ. එහෙනම් මම ගොඩක් විස්තර කරේ මෙන්න මේ සංවරණ කාරණා. හැබැයි නිකන් සංවරණ කාරණා නෙමෙයි සියලු ආශ්‍රයයන්ගේ සංවරණ කාරණා. එහෙනම් බලමු මොකද්ද කියන්නේ කියලා. මහණෙනි මම අ මෙතන මේ නුවණින් කියලා වචනයක් තියෙනවා. දන්න උන්ට දක්න උන්ට ආශ්‍රයයන්ගේ ශේය කිරීමක් කියමු. නොදන්න නොදක්න අයට නොකියමු. පළවෙනිම ප්‍රශ්නේ. දැන් මේ කියන්නේ කාටද බුදුහාමුදුරුවෝ? දන්න දක්න අයට කියනවා. නොදන්න නොදක්න අයට කියන්නේ නැහැ. ඇයි? කියලා වැඩක් නැහැ. හැබැයි බුදු පියාණන් වහන්සේ මේකේ මුල කොටසේ පෙන්නනවා මෙන්න මේ කාරණේ ඔබ දන්නවද කියලා බලාගනින් කියලා. ඒකත් පෙන්නවා. පෙන්නලා වැඩියෙන් කියන්නේ කොයි කොටසද? අර දැනගත්ත කාරණයට අනුව දකිමින් යන විදිහ. ඉස්සරහට. එතකොට ඇත්තට මේ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තින්නේ පෘථජ්ජනෙක්ට නෙමෙයි. සූතුවත්ාර ශ්‍රාවකයන්ට. හැබැයි පෘථජ්ජනයාගේ කොටසත් කියනවා. ඇයි කියන්නේ? පොඩ්ඩක් බලා ගන්න. ටික හොඳයි නේකනේ. තාම තේරිලා නැත්තම් අන්න බලාගන්න. ඒ හින්දා පෘථජ්ජනයාගේ කොටස මම කියනකොට නිදාගෙන ආර්ය ශ්‍රාවකයාගේ ටික කියනකොට නැගිටින්න එපා. ඇයි ඒ? මොකද ඇයි එහෙම කිව්වේ? දැන් අර මුල ටික තමන්ම බලන්න එපා හරිද කියලා. නැත්නම් මගෙන් ඇවිල්ලා ඇහුවට හරියන්නේ නැහැ නේ. සර් එහෙනම් මම මෙතනින් දැන් වැඩේ පටන් ගන්නද කියලා. මට සහතික දෙන්න බෑනේ. තමන්ම බලන්න මේ කියන කාරණා. අපි කොතනද හිටියේ? දැනගත්තේ මොකද්ද? ඒ අනුව මොකද්ද කියලා බලන්න. මම ඔක්කොම ටික කියාගෙන යනවා. එහෙනම් මෙතනදී කියනවා මොකද්ද? නොදන්න නොදක්නායට නොකියමි, දන්න දක්නායට කියමි. මහණෙනි, කුමක් දන්න උන්ට කුමක් දක්න උන්ට ආශ්‍රයශේ වේ. මොනව දන්න මොනව දකින අයටද? යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද වේ. මොකක් දන්න අයටද? අන්න අපිට ඕන ඕනේව බෑ. නැත්තම් කියන්න පුළුවන් ආ මං අරක දන්නවනේ. මං මේක දන්නවනේ. මං අර ටික දන්නවනේ. මං මේ ටික දන්නවනේ. මං ওই ටික ඔක්කොම දන්නවනේ. මේ බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාර්යයි අයෝනිසෝ මනසිකාර්යයි දෙකම දන්න අයට කියනවා ඔය දෙක දන්නේ නැති අයට කියන්නේ නැහැ කියලා. එහෙනම් මට කියන්න කල්යාණ මිත්‍රයෙක් හම්බෙනවා බණ ටිකක් අහනවා යෝනිසෝ මනසිකාරය කරන්නේ නැහැ. එහෙනම් ඔහු යෝනිසෝ මනසිකාරය ගැන දන්නේ නැත්තම් ඔහුට මේක කියන්නේ නැහැ කියන බුදුහාමුදුරුවෝ. මේ ඒ කිව්වර වැඩක් නැහැ. එතන ඉහ තේරෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ලෝකයම මොකද්ද යෝනිසෝ මනසිකාරය මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? මෙන්න මේ ලෝකය අනිච්ච වූ ලෝකයක් නිච්චයි කියනවනම් දුක්ඛ වූ ලෝකයක් සුඛයි කියනවනම් අනත්ත වූ ලෝකයක් අත්තයි කියනවනම් අසුභ වූ ලෝකයක් සුබයි කියනවනම් ඒකට කියනවා අයෝනිසෝ මනසිකාර අනිච්ච ලෝකය අනිච්ච විදියට දකිනවනම් දුක්ඛ ලෝකය දුක්ඛ විදියට දකිනවනම් අනත්ත ලෝකය අනත්ත විදියට දකිනවා නම් අසුබ ලෝකය අසුබ විදියට දකින්න පුළුවන් නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. මතක ඇති මම පෙන්නවා සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ සංඛාරා සබ්බේ අනත්තා සබ්බේ ධම්මා අනත්තාති කියලා දැක්කන යදා පඤ්ඤාය පස්සති එය තමයි සෝතාපට්ටි ඥානය කියලා පෙන්වන්නේ. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දැනගත්තා නම් ඒකට අනිත් පැත්තෙන් කියනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය. එහෙනම් අපි ලෝකයේ පස්සේ හඹාගෙන යන්නේ කොහොමද? අයෝනිසෝ මනසිකාරයෙන් නිච්චයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියලා. ඒතකොට යථාර්ථය කියලා මොකද්ද තියෙන්නේ? අපිට ඕන ඕන යථාර්ථය බෑ. මේක පෙන්වන බුදුහාමුදුරුවෝ. මොකද්ද? ලෝකයම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි, අසුභයි. ඒකට කියනවා යෝනිසෝ මනස. එහෙනම් යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි එකක් විතරක් බෑ දෙකම දැනගන්න ඕනේ. එහෙනම් අපි ලෝකයට බැඳිමු කොහොමද කියලා දැනගන්නත් ඕනේ. ලෝකයෙන් නිදහස්. එහෙනම් අපි ලෝකයට බැඳුනේ කොහොමද? නිච්චයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි. මොනවද? රූප ටික, සද්ද ටික, ගන්ධ ටික, රස ටික, ස්පර්ශ ටික, ධම්ම ටික, සිතුවිලි ටික. එහෙනම් ඔය හය පළම හොඳයි වටිනවා සාරයි කියලා ගිහිල්ලා අපිට අත්ුනේ ඉර මොකද්ද? දුකද සුඛද? දුක. හැබැයි එයා මානසිකාර කරේ කොහොමද? නිච්ච වූ සුඛ වූ එයා දුක්ඛ ලෝකයක් සුඛ ලෙස දැක්කා ඇත්තටම දකින්නේ ඇත්තද බොරුවද පළවෙනිම දවසේ මතක් කරන්න මං කිව්වා බොරුවේ ඉන්න කෙනාට බොරුව පේන්නේ නැහැ කිව්වා කිව්වනේ බොරුවේ ඉන්න කෙනාට ඇත්ත පේන්නේත් නැහැ කිව්වා ඇත්ත ඉන්න සත්‍ය ඉන්න කෙනාට බොරුවක් පේනවා සත්‍යයක් පේනවා එහෙනම් යෝනිසෝ මනසිකාරය කරනකොට අයෝනිසෝ මනසිකාරයක් දකින් දන්නවා යෝනිසෝ මනසිකාරයක් දන්නවා ඔය දෙකම දන්නවා එකක් නෙමෙයි දෙකම දන්නවා එහෙමනම් මෙතන තථාගතයන් වහන්සේ පෙන්වනවා මොකද්ද මහණෙනි බලන්න මොකද්ද කියන්නේ කියලා වැදගත්ම දේ පෙන්නනවා නුනුවණින් නුනුවණින් කියන්නේ මේ වචන හරි පරිස්සමින් කියවන්න ඕනේ හොඳේ නුනුවණින් එතකොට නුනුවණින් කියන්නේ යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයට තමයි නුනුවණින් කියන්නේ. හරි? කියන මොකද නුනුවණින් මෙනෙහි කරන්නාහට. නුනුවණින් ඒ කියන්නේ කොහොමද මෙනෙහි කරන්නේ? මේ ලෝකයේම නිත්‍යයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියලා. අන්න එහෙම මෙනෙහි කරන්නාට මොකද වෙන්නේ? නූපන් වූ ආශ්‍රවේ උපදී. ඔන්න වැදගත් වචනයක්. මොකද්ද? නූපන් වූ. එහෙනම් ආශ්‍රව කියන ඒවා උපදින දෙයක්ද හිත තුල තියෙනවද? අන්න බැරි වෙලාවක් අතාශ්‍රව හිතේ තියෙනවා කිව්වොත් මොකෝ වෙන්නේ? ඔහු අසුත පුතඥයි. ඇයි ඒ? උපන්සිත ප්‍රභාසරයි කියලා දන්නේ නැහැ. දැක ධර්මයේත් එක පරස්පරේ නැතේ. ධර්මයේ පරස්පර නැහැ. ධර්මයේ වැරදිට තේරුම් ගත්තොත් පරස්පරේ නැහැ. එහෙනම් ආශ්‍රව කියන ඒවා තිබුණේ නැහැ. එහෙනම් අර පළවෙනි අර මම අර පෙන්නපුවද chart එකේ අර මේ රූපේ ඝට්ටණය වුණා චක්කු විඥානය හටගත්තා. මනෝ ධාතුව හටගත්තා. මනෝ විඥාන ධාතුව හටගත්තා. මනට ධම්ම ඝට්ටණයලා මනෝ විඥාන ධාතුව හටගත්තා. අවසාන වශයෙන් ආශ්‍රවද හරි ආස මොකක් හරි අද ආසව තාම දන්නේ නැහැ නේ මොනවද කියන්නේ. හරි. අපි අවිද්‍යාවද? නෑ. හැබැයි ඒ අවිද්‍යාව ඊට පස්සේ ඉපදුනාද නැද්ද? කොහොමද ඉපදුනේ? අර උපවිචාර කරන්න ගිහින්. උපවිචාර නොකරන ඉපදෙන්න. එහෙනම් නූපන් වූ ආශ්‍රවය උපදී. ඊළාට වෙන්නේ මොකද? උපන් වූ ආශ්‍රවය වැඩෙන්න ගන්නවා. අර උපවිචාර කරන්න කරන්න මොකද වෙන්නේ? ආශ්‍රවය තව තව තව තව වැඩෙන්න ගන්නවා. තව තව වැඩෙන්න ගන්නවා. හරි? මතකද ඔයගලන්ට මනදම්මේ විස්තරයේදී අවසාන chart එකේ පෙන්නවා සතලොස් ධාතු ධාතු 17ක් ආශ්‍රව නොවේති මතකද කිව්වා ධාතු 18න් 17ක් ආශ්‍රව නොවේති ධම්ම ධාතුව ආශ්‍රවද කරගන්නවා නොදාශ්‍රවද කරගන්නවා එහෙනම් ධම්ම ධාතුව අරගෙන තමයි ආශ්‍රවේ ගොඩනගන්නේ හරි එතකොට ඊට පස්සේ කියනවා මානෙනේ නුවණින් මෙනෙහි කරන්නාහට. මොකෙන්ද? නුවණින්. ඒ කියන්නේ මොකෙන්ද? ආ. දැන් අපි මේකට අර ලෞකික අර්ථ ගත්තොත් මොකෝ? මං කොහොමද ගෙදර යන්නේ නුවණින්. නේද? දැන් මේ සාකච්ඡා වෙලා කොහෙද යන්නේ? ගෙදරනේ. ඒ යන්නේ නුවණින්ද නැද්ද? ඒ මොන නුවණද? ආන් හරි ලෞකික නුවණ. නැත්නම් වෙන ගෙවල් වලට යනවනේ. හරි. එතකොට ඇත්තටම දැන් බුද්ධ ශාසනය විදියට යන්න ඕනේ කොහොමද? අන්න හරි. යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත අවබෝධයෙන් මොකක් වෙන තැන්වලද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මත් එක පටිච්ච වෙන තැන්වල. අන්නේ පටිච්ච වෙන තැන්වල අනිච්ච සිහි කරන්න පුළුවන් නම් ඇත්තටම යන්නේ නුවණින් තමයි. එහෙම නැතුව වාහනයක් හරියට එලවගෙන යන නුවණ ගැන නෙමෙයි මේ කියන්නේ. කෝච්චියක් එලවගෙන යන නුවණ නෙමෙයි මේ කියන්නේ. මේ පාරේ දකුණු පැත්තෙන් යන නුවණ නෙමෙයි මේ කියන්නේ. ඒ සමාජයේ තියෙන එක. පාර දෙපැත්ත බල්ලා පාරු වෙන එක නෙමෙයි. ඒකත් ඕනේ නැත්තම්. ඒක වැරදි දැන අනිච්ච දැම්මොත් වාහනයක් එනවා අනිච්චයි පයින්නවා. ඔව්. අනිච්චම තමයි තෝරන්නේ. අනිච්ච ඕන තැන දාන්න. දාන්න. මොකද ආශ්‍රව උපදින්නේ නැහැ. එහෙනම් නුවණින් මෙනේ කරන්නා උට මොකද වෙන්නේ? නූපන් වූ ආශ්‍රවේ නූපදී. උපන්න ආශ්‍රවය ප්‍රහීන වෙනවා. අපි හිතමු යම්කිසි කෙනෙක් සෝතාපන්න නම් ඔහුට සුතවත් ආර ශ්‍රාවකෙක් නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම හයම ඝට්ටණිය වුණත් ඔහුට සතර අපාගත වෙන ආශ්‍රව උපදිනවද? උපදින්නේ නැහැ. එහෙනම් නූපන් වූ ආශ්‍රවේ නූපදීම තමයි. ආයි උපදින්නේ නැහැ. හැබැයි ඔහුට මනුස්ස මට්ටමට, දේව මට්ටමට, බ්‍රහ්ම මට්ටමට ආශ්‍රව උපදින්න පුළුවන්ද බැරිද? ඒක ප්‍රහීන කරගන්න ඔහු දන්නවද නැද්ද? ඒ හින්දා කිව්වා උපන් වූ ආශ්‍රය ප්‍රහීන වෙති. දැන් කැලේ දෙකක් තියෙනවා නිතරම. සුතුවත්තාර ශ්‍රාවකට. එකක් මොකද්ද? ප්‍රහීන වෙච්ච මට්ටමක් තියෙනවා ඒක උපදින්නේ නැහැ. තවම ප්‍රහීන නොවෙච්ච මට්ටමක් තියෙනවා ඒක උපදිනවා උපදිනකොට ප්‍රහීන කරගන්න ගන්න. ඇයි මෙනෙහි කළ යුතු එකයි මෙනෙහි නොකළ යුතු එක දන්න. නෝනින් කරන්න ඕන එකක් දන්නව කරන්න ඕනේ නැති එකක් දන්න. දැන් මේ ටික කියනකොට මං කිව්ව එකයි නිදාගන්න එපයි කියලා. මේ තාම සුතුවත් ආරසාවක ගැන නෙමෙයි කියන්නේ. දැන් ඊළඟට කියනවා පුතඥය ගැන. බැරි වෙලාවක්වත් ඒ විදිහට නම් මෙනෙහි කරන්නේ. තාම තේරිලා නැහැ එතකොට. ඒකයි මේ කියන්නේ. ඔව් හරි. ඒක තමයි මුලින්. ඔව් නැති දූරියන් කෑව ඔක්කොම කෑවා. ඔව් ඒක තමයි දැන් මේ මොනවද මෙනෙහි කරන්නේ? දැන් ඒ තේරෙන්න ඕනේ ඔන්න ඕක දැන්. අපි කරපු වැඩ ටික තේරෙන්න ඕනේ අපිට. අන්න එතකොට තමන් මොකද්ද හරියට දැක්කේ කියලා මේක ඇතුලේ කියනවා ඊළඟට දැන්. ඒ විදිහට නම් දැක්කේ අර බුදුහාමුදුර පියාණන් වහන්සේ කිව්වා වගේ තමාට තමා පවසාගත හැට ඔච්චරයි කිව්වේ. නේද? ඒක අරගෙන මේ උඩින් යන්න පුළුවන් කිව්වේ නැහැ. රැස් විහිදෙනවා කිව්වේ නැහැ. හොඳට මතක තියාගන්න මේ අනිත්‍ය තේරුම් ගන්නවා කියන්නේ ඥානය. මේ භෞතික ලෝකේ තියෙන ද්‍රව්‍ය වස්තු වල තියෙන මොකක්වත් එකක් නෙමෙයි. ඒක ඥානයක්. ඒකනේ ගිය සතිය වෙන්නේ කේනට්ටේන අනිච්චා කියලා. උප්පාද වයට්ටේන අනිච්චා කියලා. හරි. දැන් ඔන්න තථාගතයන් වහන්සේ පෙන්වන්න යනවා. කතාව. මහණෙනි සෝවාන් නුවණින් පහකලිතු ආශ්‍රව ඇත. මොකෙන්ද? මොන නුවණින්ද? සෝවාන් නුවණින් පහකලිතු ආශ්‍රව ඇත. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් සෝවාන් වෙනකොට පහ වෙන ආශ්‍රව ටිකක් තියෙනවා. හරිනේ. ඊළඟට කියනවා සංවරයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. දෙවෙනි කාරණය. ඊළඟට කියනවා ප්‍රත්‍යවේක්ෂාවෙන් පහකල යුතු ආශ්‍රව ඇත. ඊළඟට කියනවා අදිවාසයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. පරිවජ්ජයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. ඒ කියන්නේ මොකද්ද? සෝවාන් නෝනින් පහකල යුතු ආශ්‍රව පළවෙනි එක, සංවරයෙන් පහකල යුතු ආශ්‍රවයේ දෙවෙනි එක, ප්‍රත්‍යවේක්ෂාවෙන් පහකල යුතු ආශ්‍රවය තුන්වෙනි එක අදිවාසයෙන් පහකල යුතු ආශ්‍රවය හතරවෙනි එක පරිවර්ජයෙන් පහකල යුතු ආශ්‍රවය පස්වෙනි එක විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රවය හයවෙනි එක භාවනාවෙන් පහකල යුතු ආශ්‍රවය හත්වෙනි එක දැන් මට කියන්න භාවනාව තියෙන්නේ කීවෙනි යටද අපි මොකෝ කරේ අපි මොකද කරේ? හතගත්තා කාගෙන් අහලාද? හතගත්ත එකට හරි කමක් නැහැ. හතගත්ත එකට. කාගෙන් අහලාද? ආසුතුවා පුතඥයෙක්ගෙන් අහලා හරියටම උත්තරේ කිව්ව කවුද? මම නෙමෙයි. ඕඩියන්ස් එකේ ඉන්න කෙනෙක්ම කිව්වා. කාගෙන් අහලාද? ආසුතුවා පුතඥයෙක්ගෙන් අහලා. ඉතින් වෙන මොකද්ද කියන්නේ තියෙන්නේ? සාධාරණද නැද්ද? හොඳ වෙලාවට මේ කවුරු හරි මිස් කෙනෙක් උත්තරේ කිව්වයි ඒක. මම කියන කලින්. ඒක හොඳයි කියපු එක. මේ කාගෙන් ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ? දැන් කල්පනා කරන්න. එහෙනම් එදා බුදු මං ගිය සතිය පෙන්නුවා මොකද්ද? මානෙනි උපන්සිත ප්‍රභාස්වරයි. ඒ නොදත් අසෘතව පුතඥයා මේක කිලුටු කරගන්න යනවා. ඒ හින්දා ඌට භාවනාවක් කියන්නේ නැහැ කිලත් කිව්වා. චිත්ත භාවනාව කියන්නේ නෑ කියලාත් කිව්වා. ඒකයි මේකයි ගැලපෙනවා දැන් ගන්න. ඇයි ඉතින්? භාවනාව තියෙන හත් වෙනි එකට නේද? දැන් මුලින්ම තියෙන්නේ මොකද්ද? හරි. එහෙම නොවි සංවරය කරන්න කිව්වා. දැන් අපිට කියන සංවරයෙන් ඉන්න. කොහොමද ඉන්නේ? සංවරයෙන් සංවරයෙන් ඉන්න කියනවා. නේ අපිට කියනවනේ දැන් ඊට ඉස්සෙල් උඩ තව එකක් තියෙනවනේ දැන් ඒක නැතුව කියන සංවරයෙන් ඉන්න කියලා ඊට පස්සේ ඒ මදියට කියනවා පෙරේත් එක්ක වගේ කන්න එපාලා මියෝ නේ දෙය කරන්නේ කොහොමද දැන් පෙරේත ගතිය ප්‍රහින් නැති කාට කියනවා ප්‍රේත ගයි කන්නේ පාළු. ඒ දැන් සෝවන් නොනි මනකොට පෙරේත ගතිය අයින් වෙන්න බෑ. පෙරේත ගති අයින් වෙච්ච නැති එකාට කියනවා පෙරේතෙක් වගේ කන්න එපා කියලා. ඌ දන්නේ පෙරේතෙක් වගේ කන්න තමයි. ඇයිද? ගති ඉවර නෑනේ තා. මං කිව්වේ මොකද්ද? මුල තියාගෙන අර අතු කපන්න හදනවා. හේතුව තියාගෙන ඵල අයින් කරන්න හදනවා. මේ කරන්න බැරි දෙයක්. හරි. හරි. ඊටු ටික තව ටික පොඩ අදිවාසය වෙන විස්තර කරනවා පරිවර්ජ්‍ය වෙන විනෝදනය එක පස්සේ තියමුකෝ අපි. අවසානයේ කී මොකද කරන්නේ? ඔය එකක්වත් ඕනේ නැහැ. භාවනා කරා. හත්වෙනිම කාරණේ. ඉතින් මොකෝ කරන්නේ උදේ ඉඳන් රැ වෙනකම්? වඩනවා, මෛත්‍රිය වඩනවා, අසුබේ වඩනවා, ආනාපාන සති වඩනවා, අරව වඩනවා, මේව වඩනවා, වඩනවා, වඩනවා, වඩනවා. දැන් වැඩිලා වැඩි වෙලා. හැබැයි වැඩේ තියෙන්නේ පොස්සලකින් මැස්ස යන්න බෑ. සෑහෙන්න වඩන ඔක්කොම කරන අන්දර හැබැයි වැඩේ එතනමයි. දැන් මොකක් හරි අවුලක් සිද්ධ වෙච්ච බව තේරෙනවා. ඈ පැහැදිලිවම. අවුලක් සිද්ධ වෙච්ච බව තේරෙන්න ඕන. අපි ගියාත වැරදි. ගියාත වැරදි. ඔය ඒක නැතිනම් එහෙම අර යන්නේ මාත්‍යෝ පහ පහේ පන්ති ඕනෙත් නැහැ. 10 පන්ති ඕනෙත් නැහැ. කෙලීම ගිහිල්ලා කැම්පස් එකේ වාඩි වෙනවා. හැබැයි අතු ගන්නෝ විතරයි. පුළුවන්? ජොබ් එකක් ගන්න මේක වර්ධ වටා ගන්න එපා. කැම්පස් එකේ කැම්පස් එකේ තමයි ඉන්නේ. මොනවද කරන්නේ ඇහුව? අතු ගන්න. හැබැයි කැම්පස් එකට ඇත්තටම එන්න ඕන කෙනා පහේ පන්තිර ගිහිල්ලා 10 පන්තිර ටික කරලා ඒ ලෙවල් කරලා නේද ඒක ලියලා හොඳට අන්න එහෙම. හැබැයි දෙගොල්ලම කැම්පස් එකේ ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඩිග්‍රිය හම්බෙන්නේ එක්කෙනාට. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කැම්පස් එකේ හිටපු බලයට ඔක්කොටම ඩිග්‍රිය හම්බෙන්නේ නැහැ. ඩිග්‍රිය හම්බෙන්නේ අර විදියට ආපු අයට විතරයි. අනිත් අය ඩිග්‍රිය හම්බෙන්නේ නැහැ. අනිත් අය හවසට ගෙදර එනවා. නේ? ඒ වගේ තමයි මේකයි. පිළිවෙලකට යන්න වෙනවා. දැන් තේරෙනවා ඇති සාකච්ඡාව ආපු විදිය අඩුම ගානේ දැන්. පළවෙනි දවසේ ආවේ පීනන්න තමයි. එක සැරේම බහැලා පීනන්න ආවේ. නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තාමත් පීනන්න ඉගෙනුනේ නැහැ. දවස් 10කුත් ගිහිල්ලා. අපි ඇයි දැන් දැන් පොඩ බැලන්ස් කරගෙන ඉන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඒකත් හරි. හොඳයි මොකද තාම දැන් ගිලෙන්නේ නැහැ. එකක් තියෙනව නිදහස. ඊළඟට තමයි වැඩේ යන්නේ. ඒත් අවසාන වතාවට අද පෙන්නනවා පරයක් කනෙක්ෂන් එක ගියා පොඩ්ඩක් මේක අවසානයේ පෙන්නනවා සෝවාන් නුවණින් පාකලිතු ආශ්‍රව පහ වෙන්නේ සෝවාන් නුවණින්මයි. වෙන කිසි දෙයකින් පහ වෙන්නේ නැහැ ඒක. ඊළඟට කියනවා සංවරයෙන් පහකලිතු ආශ්‍රවේ පහ වෙන්නේ සංවරයෙන්මයි. ප්‍රත්‍යවේක්ෂාවෙන් පහකලිතු ආශ්‍රව පහ වෙන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන්මයි. ඒක වෙන එකකින් පහ වෙන්නේ නැහැ. ඒ වගේම අදිවාසයෙන් පහකලිතු ආශ්‍රවේ පහ වෙන්නේ අදිවාසයෙන්මයි. විනෝදණයෙන් පහකලිතු ආශ්‍රව පහ වෙන්නේ විනෝදණයෙන්මයි. භාවනාවෙන් පහකටු ආශ්‍රව පහ වෙන්නේ භාවනාවෙන්මයි කියන. මේක අවසානයේ කියනවා. එහෙනම් මේව අපිට ඕන ඕන විදියට මාරු කරගන්න බෑ. අනාවරඥ ඥානේ තථාගත අරියතුන් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උත්තමේක් මේක ස්වඥාන අවබෝධයෙන් අවබෝධ කරගෙන ලෝක සත්‍යයට දේශනා කරා නම් මුල මැද අග හරියට අපි ඒ අනුපිළිවෙලට ගියොත් විතරයි උන්වහන්සේගේ පුත්‍ර රත්නයක් වෙන්න පුළුවන්, දියණියක් වෙන්න පුළුවන්, නැත්තම් වෙන්න බෑ. මොකද තාත්තා ගිය පාරේ ගියොත් විතරයි තාත්තගේම පුතෙක් වෙන්න වෙන්නේ. නැත්තම් වෙන්න බෑ. නැත්තම් පුතාට ඕන ඕන පාර යන්න යනවා. ඒක පුතෙක් නෙමෙයි උ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පුත්‍ර රත්නය කියලා ආමන්ත්‍රණය කරන්නේ අරියතුන් වහන්සේට පමණමයි. අනාගාමී උත්තමයටත් පුතා කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ මතක තියාගන්න. තප්පරයක් කිනෙමිස් මේ YouTube එකේ ප්‍රශ්න ඇහෙන්නේ නැහැ කියන එක නේ මයික් එක ඕන වෙනවා මේ නැත්තම් ඇහෙන්නේ නැති ප්‍රශ්නත් එනවා. සමහරට YouTube එකට නෙමෙයි මිස් ඔතන ඉඳන් කියනවා මට ඇහෙන්නෙත් නෑ ප්‍රශ්නේ හරියට. මේ මයික් දෙකම පොඩ්ඩක් දෙපැත්තට ගමු නේ කාට හරි දීලා නැත්නම් වෙලාත් යනවනේ. අවසරයි මට මේ තේරෙන්නේ මේ අදිවාසනායෙන් පහ කළ යුතු පරිවර්ජණයෙන් පහ කළ යුතු විනෝදණයෙන් පහ කළ යුතු කියන ටික තේරුම් කරලා දෙන්න. ඒක තේරුම් කරන්න ඉස්සලා මුල එක තේරුම් කරන්න එපා. දැන් ආයි පයින්නනේ හදන්නේ මැදින් අපි. සෝරි. දැන් ආයි මැදින් පයින්නනේ යන්නේ. දැන් මැදින් පයින්න බෑ. දැන් මම මුලින් සෝවාන් එක විස්තර කරනවා. ඊට පස්සේ සංවරය විස්තර කරනවා. ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා විස්තර කරනවා. ඊට පස්සේ අදිවාසය විස්තර කරනවා. ඊට පස්සේ පරිවර්ජ්‍ය, ඊට පස්සේ විනෝදනය, ඊට පස්සේ භාවනා. භාවයෙන් එපා හතම විස්තර කරනවා. ඒකත් අනුපිළිවෙලට යන්න. ඇයි දැන් මැද තියෙන එක අදිවාසයනේ. අර උඩ ඉස්සරහේ කෝණ නැද්ද? ඒ ගැන පොඩ්ඩක් අවබෝධයක් තියෙනවා වගේ හින්දා. ආ කමන්නේ. අර යාරින් ටික තමයි මේ අට කියන්න බෑ අවබෝධයක් නැහැ. කමන්න හැබැයි කොයි එකටත් හොඳයි අපි බලාගන්න එක. හොඳ බයි. ඔව් ඒක හොඳයිනේ නේද? ඒක මං සර්වසාධාරණව මං කියන්නේ. ඔව් කොයි එකටත් හොඳයිනේ. අනේ අර සමානලට අපි කියන්නේ ඩබල් චෙක් කරන්න කියලා. මේ ගමන බිමන යනකොට ඩබල් චෙක් කරන්න. කමන්නේ ආයෙසරක් චෙක් කරන්න කියන්නේ. වැඩි හොඳටනේ. එහෙම චෙක් කරා කියලා මේ පාඩුවක් වෙන්නේ නැහැ. අවාසියක් වෙන්නේ නැහැ. නේ? ඉඳ හැම වෙලාවෙම අපි අපිව අදි탁සේරු නොකර ඒක නිතමානීව අපි මේක තෝරගන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් යහපත් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වෙන්නේ. හරි. අපි එකින් එක යමු. මානෙනි සෝවාන් නුවණින් පහකලතු ආශ්‍රව කවරේ දෙයක්. ඔන්න පළවෙනි එක කියනවා. මානෙනි මේ ලෝකේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා වූ ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආර්ය ධර්මයේ නොහික්මුණු බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අසෘතවත් පෘතජන තෙමේ කවුද අසෘතව පෘතජන තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයක් නොදනි මෙනෙහි නොකළ යුතු ධර්මයක් නොදනි මෙනෙහි කළ යුතු ධර්මයම නොදන්නා නොමෙනෙහි කළ යුතු ධර්මයක් නොදන්නා හේතෙමේ යම් ධර්මයක් නොමෙනෙහි කළ යුත්තානම් ඒ ධර්මය මෙනෙහි කෙරයි යම් ධර්මයක් මෙනෙහි කළ යුත්තානම් ඒ ධර්මය මෙනෙහි නොකරයි එහෙමනම් පෘතජ්ජනයා මෙනෙහි කළ යුතු ධර්මය දන්නේත් නැහැ මෙනෙහි නොකළ යුතු ධර්මය දන්නේත් නැහැ මෙනෙහි කරන්න ඕන එක මෙනෙහි කරන්නේ නැහැ මෙනෙහි කරන්න ඕනේ නැති ඒවා මෙනෙහි කරනවා දැන් මට කියන්න ධාතු 18න් කෙලෙස් හදන්නේ මොකක් එක්කද? මොකක් මොන ධාතුවත් එක්කද? සතර බාබු සතර මහා මේ සතර මහා ධාතු මෙනෙහි කර කර හිටියොත් මොකෝ වෙන්නේ? ඈ සතර මහා ධාතු මෙනෙහි කර කර හිටියොත් මොකද වෙන්නේ? සතර මහා භූත මෙනෙහි කර කර හිටියොත් මොකද වෙන්නේ? මෙනේ කරන්න ඕන එකද කරන්නේ ඕන නැති එකද කාගේ වැඩක් කියලාද කියන්නේ මම නෙමෙයි කියන්නේ ලෞතුරා බුදුහාමුදුරුවෝ ඒක මම අසෘත සූත්‍රෙත් ඔයගොල්ලන්ට පෙන්නවා මොකද්ද අර සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේකයි මෙනෙහි කරයි කියලා සූත්‍රයෙන් පෙන්වන්නේ ඒ පෘථජ්ජනයාගේ වැඩක් කියලා කවදාත් ඔහුට මිදෙන්න බෑ කියලා කිව්වේ එහෙනම් අපි හරියටම يعني මේක තව යෝනිසෝ මනසිකාරයත් ඕන තමයි. නමුත් අපි හරියටම දැනගන්න ඕනේ මොකද්ද අපි කල යුත්තේ මොකද්ද නොකල යුත්තේ මොකද්ද අපිට කෙලස් හැදෙන්නේ කොතනින්ද? දැන් අර විපාකය උඩ ටිකක් කිව්වා. ඒ විපාකයේ තේරුම් අරගෙන කෙලස් හැදෙන තැන නේද අනිච්ච මෙනෙහි කරන්න ඕන තැන මෙනෙහි කරන්න ඕන. අර උපවිචාර කරන තැන නේද? එතෙන්දි නේද මෙනෙහි කළ යුත්තේ තියෙන්නේ. හැබැයි ඊට කලින් ටික මෙනෙහි කළ යුත්තක්ද? නෑ. අන්න මේක ඊළඟ කොටසේ කියනවා එහෙනම් මොකද්ද වෙන්නේ කියන එක. ඔය වගේම තථාගතයන් වහන්සේ. මෙනෙහි කරන්න ඕන එක දන්නෙත් නැහැ ඕන ඕනේ නැති එක දන්නෙත් නැහැ. ඊළඟට කියනවා යම් ධර්මයක් මෙනෙහි කෙරෙන්නේ නම් යම් ධර්මයක් මෙනෙහි කෙරෙන්නේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයේ කවරේ දෙයක්. ඔන්න යම් ධර්මයක් මෙනෙහි කරනකොට මෙනෙහි කරන්න ඕනේ නැති ඒවා කියනවා. මොකද්ද? යම් ධර්මයක් මෙනෙහි කරන උහුට යම් ධර්මයක් මෙනෙහි කරන්නවට නූපන් වූ කාමාශ්‍රවේ උපදීද. ඔන්න ආශ්‍රව ටික දැන් විස්තර කරන්න යන්නේ. අතන කිව්වේ ආශ්‍රව විතරයි. දැන් ආශ්‍රව ඉස්සර කරන එකින් එක. මොකද්ද උපදින්නේ? කාමාශ්‍රව කොහේ හරි තියෙන එකක්ද උපදින එකක්ද? අන්න මේක පැහැදිලිවම කියන මොකද්ද? නූපන් වූ කාමාශ්‍රය උපදී. ඇයි ඒ? රූපවල කාමාශ්‍රව නැහැ. රූපේ කාමය නැහැ. එන ඇහැට රූපේ ඝට්ටණය වෙන තන කාමය නැහැ. චක්කු විඤ්ඤාණේ කාමය නැහැ. මනෝ ධාතුවේ කාමය නැහැ. මනෝ විඥාන ධාතුවේ කාමේ නැහැ. ඊළඟට ඒක උපවිචාර කරන්න ගිහිල්ලා මොකද කරන්නේ? කාමාශ්‍රවේ උපදවා ගන්න. එහෙනම් අර මුල ටිකේ කාමයේ උපදුනාද? නෑ. අන්න ඉපදිච්ච නැති එකක් ඊළඟට උපදවා ගත්තා. නූපන් වූ කාමාශ්‍රවේ උපදී. හොඳට කල්පනා කරන්න මේ කියන දහම කවදාවත් පරස්පර ඉන්න බෑ කියන්නේ ඒකයි. හරියටම ක්ලියර් වෙන්න ඕන. මොකද මේක නැතුව හත් වෙනි එකට යන්න බෑ හරියටම. නැත වෙනේවනේ මෙනෙහි කර කර ඉන්න. කාමාශ්‍රය උපදී ඊට පස්සේ මොකද වෙන්නේ? නු උපන් වූ කාමාශ්‍රය වැඩි. දැන් අර අපි මොකක් හරි ආපු ආපු දේවල් අපි හිතමුකෝ සෝම උපේකා උපවිචාර හෝ වේවා සෝමනස් උපවිචාර හෝ වේවා මේවා දැන් අපි උපවිචාර කරන්න කරන්න මොකද වෙන්නේ අර ආපු කාමාශ්‍රවය වැඩෙන්න ගන්නවා ඒ වැඩෙන්න වැඩෙන්න විලා මොකද වෙන්නේ අන්තිමට අර පෙන්වේ සංකාර දුක්ඛ විපරිණාම දුක්ඛ ඒ தත්ත්වෙටම යනවා. අර chart එකේ පෙන්නපු විදිහට. මේ. ඒතොර අර උපවිචාර කිරීම එන්න එන්න මොකද වෙන්නේ අපේ? වැඩි වෙන්න ගන්න. ඒ වැඩි වෙන්න වැඩි වෙන්න ආශ්‍රවේ උපදින එක වැඩි වෙනවා. ඊළඟට කියනවා මොකද්ද? නූපන් වූ භව ආශ්‍රවේ උපදී. ඒ ඉපදිච්ච භව ආශ්‍රය මොකද වෙන්නේ? වැඩෙන්න ගන්නවා. නූපන් වූ අවිද්‍යාශ්‍රවේ උපදී ඉපදිච්ච අවිද්‍යාශ්‍රවය වැඩෙන්න ගන්න. මට කියන්න කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව තුනක් වැඩෙනවා. ඔය තුනෙන් මුලින්ම වැඩෙන්නේ කොයි එකද? කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව. මුලින්ම මොන? මුලින්ම වැඩෙන්නේ අවිද්‍යාශ්‍රව. අවිද්‍යාශ්‍රයෙන් භවශ්‍රය කියන තැන තියෙන්නේ රූප රාගයි අරූප රාගයි විතරයි. ඒක තව දුරටත් වැඩි වෙනකොට මොකද වෙන්නේ? කාමාශ්‍රය වෙච්ච කාම ලෝකයට හේතු හැදෙනවා. අතන තියෙන රූප ලෝකයි අරූප ලෝකයි. ඔය තුනක් කතා කරන්නේ මෙතන. මොකද්ද? ඕ දැන් අවිද්‍යාවෙන් පටන් ගත්ත ගමන් භවයට එනවා. ඒ භවයට ආව ගමන් කාමෙන් කාමාශ්‍රය. කාම ලෝකෙට හේතු හැදුවා. ඔටින්ම ගත්තෝ. දැන් හැම වෙලාවෙම පටිච්චසමුපාදේ පටන් ගන්නේ කොතනින්ද? කාමෙන්ද අවිද්‍යාවෙන්ද? විද්‍යාවෙන් පටන් ගන්න. එහෙනම් ආශ්‍රව පටන් ගන්නෙම. ඒතර අවිද්‍යාව පත්‍ය සංකාර මෙහෙම ගිහිල්ලා අතන් තියෙනවා භවය. අන්න ඒක අරූප රාගයට වෙන්නත් පුළුවන්. රූප රාගයට වෙන්නත් පුළුවන්. කාම ලෝකයට වෙන්නත් පුළුවන්. කාම ලෝකයට වෙන්නත් පුළුවන්, රූප ලෝකයට වෙන්නත් පුළුවන්, අරූප ලෝකයට වෙන්නත් පුළුවන්. ඒතර ඒ ඒ ලෝකයට අදාළ විදියට ආශ්‍රවය ගොඩ නැගෙනවා. අර මොකද්ද මේ අර මාලේ අමුණනෝ කිව්වේ මුතු ටික. ආන්නේ වැඩි. දැන් මේක මේක මේ විදිහටම වෙන්නේ කාටද? අසුත පෘතජ්ජනයාට. හැබැයි දැන් සුතවතරසාගේ මේ මේ අසුත පෘතජ්ජන හිතන විදිහ මේ කියන්නේ ඔක්කොම තාම. හොඳේ සුතවතරසාගේ ගැන නෙමෙයි. ඒක නිතරම ඔහු කරන්නේ මොකද්ද? රූපයක් ඝට්ටණය වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස කියන හය ඝට්ටණය වෙනවා. හැබැයි ඔහුට මේක තෝරා බේරා ගන්න බෑ. මොකද්ද කියන එක? ඔහුට ඕනේම ආසාදයක් විඳින්න. ඒ හින්දා ඔහු මොකද කරන්නේ? ඒකට හොඳයි වටිනවා සාරයි කියලා වටිනාකමක් දෙනවා. නිච්චයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි. ඒ දෙන්නේ යෝනිසෝ මනසිකාරෙන්ද අයෝනිසෝ මනසිකාරෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන් දෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් දෙන්න දෙන්න දෙන්න මොකද වෙන්නේ? මෙනෙහි කරන්න ඕන එක නෙමෙයි මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්න ඕනේ නැති එක මෙනෙහි කරනවා. මේ ඕන නැති එක මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව දක්වා ගොඩ නැගෙනවා. මේ මේ කාමාශ්‍රව දක්වා ගොඩ නැගෙනවා. ඒතර අන්නේ කාමාශ්‍රවය කාමය භුක්ති විඳින්න යන තැන ඒ කෙනාට මේක හොඳින් කරගන්න බැරි නම් මොකද කරන්නේ? අර අයෝනිසෝ මනසිකාර්ය ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න මොකද වෙන්නේ? ලෝකෙට වටිනාකම දෙන්න දෙන්න වැඩිපුර මොකද වෙන්නේ? ඒක කෙසේ හෝ අත්පත් කරගන්න ඕන දහදුරා බලු වැඩක් කළා හරි කමන්නේ මගේ ආස්වාදේ මට භුක්ති විඳ ගන්න තියෙනවා නම් ඇති ඒකට එරෙහි වෙන ඕනම එකෙක් වෙනුවෙන් මම කරන්න තියෙන ඕනම වැඩක් කරලා මේක අත්පත් කරගන්න. ඒක තමයි ලෝකේ හැටි. ඒක තමයි ලෝකේ හැටි. නේ? දැන් කල්පනා කරන්න ඇයි මිනිස්සු මරාගන්නේ? කාමයන් භුක්ති විඳින්න. අනිත් එකව නසලා හරි බලන්න කරන්නේ මොකටද? ඈ? නිකන් නිකන් ඉන්නද? කාමයන් අනිත් එකේ භුක්ති විඳින්න තියෙන දේ හොරගම් කරලා හරි ගලන්න බලන්නේ මොකටද? කරන්න තියෙන කියන්න තියෙන ඔක්කොම මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියලා සුරංගනා කතන්දර ටිකක් කියලා කියලා කියලා කියලා කරන්න තියෙන සියලු බොරු ටික කියලා රවට්ටලා මොකක් කරගන්නද? කාමාශ්‍රය භුක්ති. කාමයේ භුක්ති ආස්වාදයේ භුක්ති. ඕන සුරාවකින් මත් වෙලා ඕන දහදරා බලු වැඩක් කළා කරන්නේ කොතනටද? එහෙනම් ඔයගලන්ට තේරෙන්න ඕනේ බුදු පියාණන් වහන්සේ මේ ආසාදේ මර උගුලක් නම් ආසාදේ ආදීනොම දැක ගනින් එදාට උඹලට නිවන් දකින්න පුළුවන් කිව්වේ ඒකයි කිව්වේ. එහෙනම් ආසාදේ මාත්‍රයට පුළුවන් වෙනවා අපිව මේ කාමාශ්‍රවේ යටම ලෙවල් එකට ගෙනියන්න. එහෙනම් පුත්තජනයාගේ ස්වභාවය ඕකයි. හැබැයි මේ ආශ්‍රව එකක්වත් ඇහි තිබ්බද? රූපේ තිබ්බද? කනේ තිබ්බද? සද්දේ තිබ්බද? දිවේ තිබ්බද? රසේ තිබ්බද? කයේ තිබ්බද? පහසේ තිබ්බද? මනේ තිබ්බද? ධම්මේ තිබ්බද? හැබැයි ධම්මේ අරගෙන ගොඩ නැගුවා. ධම්ම වල නෑ බය වෙන්න එපා. ධම්ම උපාදානෙයි. ඒක පැහැදිලිවම පෙන්වන්නේ ඒකයි. ධම්ම වල ධම්ම අරගෙන තමයි ගොඩ නගන්නේ. එහෙනම් මෙන්න මෙනෙහි නොකල යුතු කරනකොට මෙන්න මේ ආශ්‍රවය ටික උපදිනවා. එතකොට අපි මේ ලෝකේ පාරේ තොටේ යනකොට රූප, ශබ්ද, ගන්ධ, රස වලට වටිනාකම දෙන්න දෙන්න මොකද්ද කොට නැගෙන ආශ්‍රය මුලින්ම. අවිද්‍යාශ්‍රය. අවිද්‍යාශ්‍රයත් එක්ක භව ආශ්‍රය. එතකොට අපි හිතමු ඒ අවිද්‍යාවට බැඳුනේ මෝහෙන්න. ඒ අවිද්‍යාව මුල් කරගෙන මෝහෙන්න හිටියේ. මෝහ කියන්නේ මෝහ භවයක් උදා කරගත්තා. ඒ රාගෙන්න රාග භවයක් උදා කරගත්තා. දේශේන්න පටි දේශ භවයක් උදා. ඒ භවය උදා කරගත්තේ මොකටද? පංචකාමයක් භුක්ති විඳින්න අන්න කාමාශ්‍රවයට එනවා ඊළඟට. කාම ලෝකේ භුක්තියක් විඳින්න. ඒතර ඒකට එනවා. නේ. හරි. ඊළඟට මෙනේ දැන් නොකල යුතු ධර්මය. දැන් මෙන්න මේක මෙනෙහි කරන්න ඕන එකද නැති එකද? හරි. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඕගොල්ලෝ බන බන ටික අහගන්න කලින් ඕගොල්ලන්ගේ ඇත්ත ස්වභාවය ඕගොල්ලෝ හිතන්න. කොහොමද? දැන් ඒක දන්නේ කවුද? ඒක දන්නේ Taman. මේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? වංචනික ධර්ම වලට අහු වෙන්නේ නැතුව කොලේ වහන්නේ නැතුව තමන් තමන්ගේ හදවත විවෘත කරලා හදවතට එකඟව බලන්න ඕනේ මම මෙහෙම හැසිරුණාද නැද්ද මේ ධර්මයක් දැනගන්න කලින් ඇයි මම හරියටම මෙනෙහි කරන්න ඕන එක දන්නේ ඇයි මේ ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා මෙනෙහි කරන්න ඕන එකට මොකද්ද මෙනෙහි කරේ මේ ලෝකේ ස්ථිර නැහැ පැවැත්මක් නැහැ කිසි දෙයක් නැහැ දුකයි අනාතයි ආම මොකද අනාත්මයි කී කී කිය. ඇයි ගැලවෙන්න බැරි වුනේ? ඉච්ඡාව කියන එක තේරුනේ නෑ එතන. මේ භෞතික ලෝකයේ තියෙන ද්‍රව්‍ය වස්තු වල ස්ථීර නැති භාවයක් විතරයි අපි මේකට හරි මේක උදේ මම ගෙත් කතා කරපු ඉස්ලාට මම පොඩි උදාහරණයක් කිව්වා මම ඒ උදාහරණය ඕගොල්ලන්ටත් කියන්නම් මේ අනිත්‍යයි අනිත්‍ය අතර වෙනස තියෙන ලස්සන උදාහරණයක් තියෙනවා. මේ මහා දහමක් ඉස්මතු කරපු මේ මහා උත්තමයන්න් වහන්සේ ඒ ලෝකයට දුන්න උදාහරණයක් මම මේ කියන්නේ. මම කියන උදාහරණයක් නෙමෙයි. එක ගෙදරක ඉන්නවා අයියයි මල්ලි. පොඩි දෙන්නේ. ඒගොල්ලන්ගේ ගේ ඉස්සරහන් තියෙන පාර තියෙන්නේ මෙහෙම මෙහෙම වංගු වංගු හරියට. මේ වංගු මේගොල්ලන්ගේ ගේ තියෙන එක වංගුවක් ළඟ. මේ අයියා ගේට්ටුව ළඟට එනකොට එනවා අලියේ. අයියා දකින්න අලියව. තමන්ගේ ගේට්ටුව ඉස්සරහින් අලියා යනවා. අයියා දකින්න අලියව. අයියා අලියව දැකලා කියනවා මල්ලිට මල්ලි ඉන්නේ ගේ ඇතුලේ. මල්ලි මල්ලි එන්න ඉක්මනට අලියෙ පෙන්නන්න කියලා. ඉතින් මල්ලි ටික වෙලාවකින් දුවගෙන එනවා කෝ කෝ අලියා කියලා. පාර වංගු සහිතයි. අලියා ගිහිල්ලා ඊළඟ වංගුවෙන් හැරිලා ඉවරයි. හැරලා යාන්තම් අලියාගේ නැට්ට පේනවා. මල්ලි අහනවා කෝ අලියා කියලා. අයියා කියනවා අරේ ඉන්නේ කියලා. මල්ලි දකිනවා අලියාගේ නැට්ට. දැන් මල්ලි අලියා කියන්නේ කාටද? නැට්ටට. ඇත්තටම අලියා දැක්කේ කවුද? හැබැයි මල්ලි අලියා කියලා හිතන් ඉන්න එකක් තියෙනවා. අලියා කියලා හිතන් ඉන්නේ නැට්ට. හැබැයි අලියාගේ කෑල්ලක් තමයි නැට්ට. හැබැයි නැට්ට දැක්ක පළියට අලිය දකින්නේ නැහැ. මේ. ඒ අලියගේ ප්‍රමාණය තේරෙන්නේ නැහැ. නැට්ට දැක්කට අලියගේ ප්‍රමාණය තේරෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ අලිය නම් මෙන්න මේ ලෝකේ අනිත්‍යතාවය ඒක ඇතුළේ තියෙන නැට්ට වගේ තමයි අනිත්‍ය. ඒක ඇතුළේ තියෙන ඇයි බඩු බහණ්ඩ වල අනිත්‍යතාවයකුත් තියෙනවා ඇත්ත ඉතින්. හැබැයි අලිය නෙමෙයි. අලියා වෙනයි නැට්ට වෙනයි. නේද? හැබැයි අලියාගේ නැට්ට අයින් කරන්නත් නෑ තමයි. හැබැයි නැට්ට දැකලා අලියා දැක්ක කිව්වොත් එහෙම වැඩේ වෙන්නේ. අලියා නම් අලියම දකින්නේ. නේද? අලියා දැක්ක කෙනාට නැට්ට පෙන්නලා අලියා කිව්වට පිළිගන්නේ ඇයි? අලියා දැකලා ඉවරයි. හැබැයි අලියා දැක්කේ නැති කාට නැට්ට පෙන්නලා අලියා කිව්වොත් හරි වෙන්නේ නැති. ඕක තමයි හැටි. කියන ධර්මයේ තියෙන ගැඹීරකම කියන්නේ. මොන වගේද කියන්නේ? තෙල්ලම් එකක් නෙමෙයි අනිච්ච කියන එක. ඒකයි කියන්නේ. නේ? ඔයගලන්ට තේරෙන්න ඕනේ මේ ටිකෙන් ටික. අපිට වැරදුනේ කොතනද? අපිට වැරද්ද විවේචනය කර කර ඉන්න නෙමෙයි තියෙන්නේ මොකද්ද? වැරද්ද නිවැරදි කරගෙන අපේ දුක නිවා ගන්න විතරයි අපිට මේක ඕනේ. මුළු ලෝකයක් හදන්න නෙමෙයි. වැඩන්නේ. බුදුහාමුදුරන්ටත් කරන්න බැරි දේ අපිට කරන්න බෑ. ඇයි ඒ? බුදුහාමුදුරෝ බණ කියන්න වඩිනකොට ගෙවල් දොරවල් වල ජනේල දොරවල් වහනවා. ඇයි ඒ? අපේ කාව අරගෙන යයි ඉක්මනට මෙතන. අර ධර්මයේ සඳහන් වෙන්නේ ඒකනේ. ගෙවල් දොරවල් වහනටක් ගාලා ඇයි ඒ? ඇයි බණ පද ඇහුවොත් යයි. අදත් ඒ වගේ තමයි. බුද්ධ කාලයෙන් වෙලා තියෙන එක. මේ බයයි. මිනිස්සු. ඇයි බය මොකද ඔය? මට භුක්ති විඳ ගන්න තියෙන කාමය නැති වෙන්නේ. මේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ඇවිල්ලා මේ අපේ ගෙදර ඉන්න මිනිස්සුන් එක්කන් යනවා අපිට කාමයේ භුක්ති විඳ ගන්න නැති වෙයි. ඒ හින්දා දොරවල් වහල් දානවා එනකොට. එදත් එහෙමයි. අදත් උඹමයි ඒ ඊට වඩා වැඩිද මන් දන්නේ නැහැ. ඔව් අද නම් බුදුහාමුදුරේ නැහැ පන්සලට යන්න දෙන්නේ නැහැ සමාජලාට. මේ දෙපැත්තටම එක පැත්තකට නෙමෙයි. ඒ පාර්ශවයටමයි තියෙන්නේ. එහෙනම් ඒ හින්දා මොකද මම කියන්නේ කියේ? හරියටම අලියද දැක්කේ කියලා බලාගන්න. බැරි වෙලාවක මං අලිය කියනකොට නැට්ට ගැන නම් හිතන් ඉන්නේ. පොඩි අවුලක් තියෙනවා. ඔය ඒක තමයි. පොඩි නෙමෙයි ලොකු අවුලක්. අර උදේ එක තාත්තා කෙනෙකුට ඒක ඇත්තටම ප්‍රශ්නේ ඇවිල්ලා කියන වෙලාවේ හරියටම කියලා දුන්නා. මතක නැහැ තාත්තා කොහෙද ඉන්නේ කියලා. ඒක තාත්තා කෙනෙක් උදේ ඇවිල්ලා මගෙන් ඇහුවේ. අන්නේ තාත්තට මම පෙන්නුවා. ඒ ඇත්තට මෙතන හිතන් ඉන්නේ අලියා වගේ අලියා කියලා හිතාගෙන ඉන්නේ නැට්ට. ඒකයි මේක අද කියන්නත් හේතු වුනේ. මොකද එක ළඟ යන වචන දෙකක්නේ. අර නැට්ට දැකලා දැකලා දැකලා දැකලා දැකලා අලියා වෙන්නන කොටත් හිතෙන්නේ ආයේ ඒක තමයි කියන්නේ. බාලියනේ නැට්ට එකක් අලියා එකක්. ඒකයි හරි. එහෙමනම් මෙනෙහි කළ යුතු ධර්මයේ දන්නේ නැති හන්ද මොකද වෙන්නේ? නූපන් වූ ආශ්‍රය උපදින ඉපදිච්ච ආශ්‍රය වැඩෙන්න ගන්නවා. තව තව තව තව වැඩි වැඩි යනවා. ඇයි ඒ වෙන්නේ? ඒක මෙනෙහි කරන්න ඕනේ නැති එකක් මෙනෙහි කරපු හන්දා. යම් ධර්මයක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයේ කවරේද? යම් ධර්මයක් මෙනෙහි කරන්නා උට නූපන් වූ ආශ්‍රව කාමාශ්‍රය නූපදීද උපන් වූ ආශ්‍රවය ප්‍රහීන වේද? නූපන් වූ භව ආශ්‍රවය උපදීද? උපදින්නා වූ භව ආශ්‍රය ප්‍රහීන වේද? නූපන් වූ අවිද්‍යාශ්‍රවය උපදීද? නූපදීද? උපදින්නා වූ අවිද්‍යාශ්‍රවය ප්‍රහීන වේද? මෙය මෙනෙහි කල යුතු ධර්මය. ඔන්නෝක මෙනෙහි කරන්න ඕන එකක්. දැන් හිතන්න සෝතාපන්න ආර ශ්‍රාවකෙක් නම් ඔහුට නූපන් වූ කාමාශ්‍රවය උපදින්නෙම නැහැ. ඇයි සතර අපාගත වෙන කාමාශ්‍රව උපදින්නේ නැහැ. සතර අපාගත වෙන භවයට යන්නෙත් නැහැ. සතර අපාගත වෙන අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. එහෙනම් මේ මට්ටමේ කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව උපදින්නේ නැහැ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා. අනාගාමී උත්තමෙක් නම් කාම ලෝකයටම අදාළ විදියට කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව උපදින්නේ නැහැ. හැබැයි කවුද? අරියත් මාර්ගයේ ඉන්න උත්තමෙකුට රූප රාගයි අරූප රාගයි මුල් කරගත්ත අවිද්‍යාශ්‍රව භවආශ්‍රව උපදින්න. නැත්තේ මොකද්ද? අනාගාමීත්වයට. කාමාශ්‍රයි කාම ලෝකේ ඉවරයි. ඔන්න වෙන විදිහ. එතකොට අන්න ඒකේනාට උපදින්නේ නැති ටිකකුත් තියෙනවා උපදින ටිකකුත් තියෙනවා උපදින ටික ප්‍රහීන කරගන්න Tamanටම පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි පුළුවන් වෙන්නේ? ඔව් හරියටම සුතවත් ආර ශ්‍රාවකෙක් වෙච්ච වෙලාවේ මෙනෙහි කරන්න ඕන එකයි මෙනෙහි කරන්න ඕනේ නැති එකයි දැනගෙන ඉවරයි. ඒක දැනගෙන ඉවරයි යෝ. එහෙනම් ඔහු දන්න තන ඒක පරපත්‍ය රහිතයි කිව්වේ. හැබැයි සෝතාපන්න වෙනකන් පරපත්‍ය සහිතයි. ඊට පස්සේ ඕනේ නැහැ. හරි. ඊට පස්සේ කියනවා මෙනෙහි නොකළ යුතු ධර්මයක් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මය මෙනෙහි නොකිරීමෙන් නූපන් වූ ආශ්‍රවය උපදීද උපන් වූ ආශ්‍රවය වැඩිද හරිද රයිට් මෙච්චර වෙලා හරි කමන්නේ නිදාගෙන හිටපු කෙනෙක් ඉන්නවනම් දැන් නැගිටින් හේතුවයි දන්නවා දැන් පෙන්වන්න යනවා පෘතජ්ජනයා හිතන විදිහ අඩුම ගානේ බලන්න ඕනේ මේ විදිහට හිතනවාද කියලා එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ තමන්මයි බලා ගන්නවා වෙන කාගෙන්වත් අහන්නත් එපා හොඳේ. දැන් තමයි බුදුහාඳුරු කියන්නේ පුතඥය හිතන විදිය. ඒ හිතන විදියට හිතනකොට තමයි අරම ආශ්‍රව වැඩෙන්නේ. දැන් හිතන විදිහම කියනවා. දැන් ඒක ෂුවර්නේ හිතන විදිය. ඒ කියන්නේ තම තමන් හිතන විදිය ෂුවර්නේ තමන්ට. ඈ? ඒක කාගෙන්වත් අහන්න ඕනද? ආශ්‍රව දන්නේ නැහැ කියමුකෝ. දැන් කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව දන්නේ නැහැ. හරි. කමන්න ඒක පොඩ පැතින් තියමුකෝ අපි චුට්ටක්. හිතන විදිය දන්නවනේ හොඳටම. ආ ඒක බලන්නකො එහෙනම්. අඩුම ගන්න. හෙත මේ නුනුවණින් මෙසේ මෙනෙහි කරයි. මොකෙන්ද? නුනුවණින් මෙනෙහි කරයි. මොකොමද හිතන්නේ? මම අතීත කාලයේ ඌයේදෝ. අතීත කාලේ නූයේදෝ. අතීත කාලේ කවරෙක් ඌයේද? අතීත කාලේ කෙසේ ඌයේද? මම අතීත කාලේ කවරෙක්ව සිටියේද? ඔන්න ඔය විදිහට හිතන කොහොමද හිතන්නේ? අතීත කාලේ මම හිටියද? අතීත කාලේ මම කවුද? අතීත කාලේ මම කවරෙක්ව සිටියද? අතීත කාලේ කවුරු හිටියද කියලා හොයන්නේ? ඔව් මම හිටියද කියලා හොයන්නේ. අතීත කාලේ. හරි. මට පොඩි උත්තරයක් දෙන්න. හිටිය කියමුකෝ. හිටිය නම් මොකෙක් වගේ එකෙක් ඉන්නේ නැද්ද? දැන් මේ බණ ටික අතීත කාලේ දැන් මේක තේරෙලා නැත්නම් අතීතේ හිටිය නම් ඉන්නේ නැත්තේ මොකෙද්ද? අන්න හරි. ගොන් වහන්සේ කෙනෙක්. වෙන මොකෙක් නෙමෙයි. ගොනෙක් හිම්පිටි. නේ ගොන් නාම්බේ. හිටිය නම් ඉන්න ඕනේ. ආ වෙන මොකෙක් නෙමෙයි. නැතුව මොකෝ මේ සදාවත් උපාසකෙක් හිටිය. සදාවත් උපාසකෙක් හිටිය න ะ නිවන් දැකලා නේ. අතීතේ. Taman ගැනම හිතන්න. මෙන්න පුතඥය හිතන විදිය. අතීතේ මම හිටියද? නේද? අතීතේ මට මොකද වුනේ? අතීතේ මං කවුද? මං රජෙක්ද? මං සිටුවරෙක්ද? මං කවුද අතීතේ? අතීතේවම හොයන තැනක් එනවා. ඔතනදි නෙමෙයි. තව ඉස්සරහට. මෙතෙන්දී ඔක හිතන්න ගියොත් එහෙම ඔය ඉවරයි. මෙන්න මේ විදිහට හිතන්න ගිහිල්ලා තමයි අර නවාගා දෙන්නේ. අතීතයේ අරු මට මේක කරා, අරක කරා, මතකනේ මම අර නවාගාද පෙන්ව පළවෙනි දවසේ. ආ. මේ අතීතය ඔහොම හිතන්නේ. ඊළඟට හිතනවා තව විදියක්. මොකද්ද? අනාගතේ කාලේ වෙම්දු. අනාගත කාලේ නොවෙම්දු. අනාගත කාලේ කවරෙක් වෙම්දු? අනාගත කාලේ කෙසේ වෙම්දු? මම අනාගත කාලේ කවරෙක්ව සිටීද? කව කවරෙක් වෙම්දු? අර වගේම හදනවා අනාගතේ මං කවුද? මම මොන වගේ වෙන්නේ වෙයිද අනාගතේ මේ අනාගතේ මම නිකන් රජෙක් වෙයිද සිටුවරෙක් වෙයිද මේ හිඟන්නේක් වෙයිද එහෙම එහෙම හිතන්නේ නැහැ හිඟන්නේක් වෙයි කියලා නම් හිතනවා අඩුයි ඔව් අනිත් පැත්තටම දැන් හිතන්නේ ඈ කොහොමද මං රජෙක් වෙන්නේ අනාගතේ මේ කොහොමද මං අනාගතේ තට්ටු තුනේ හතරේ ගියක් ගහගන්නේ මේ පඩිය මදි ධනාත්මක චින්තන යනවනේ අනිත් පැත්තටත් මහත් ඒකට ප්‍රශ්නේ තියෙන්නේ. දැන් පඩිය මදි. මං වෙනකොට අනාගතයේදී ගෙවල් තුනක් ගහ ගන්න ඕන. අරුණු තුනක් ගහගෙන තියෙන තට්ටු තුනේ. මං කොහොමද ගහගන්නේ? මේ පඩියත් මදි. එතකොට මං අනාගතේ එහෙම ගහගෙන හදාගත්තොත් මං කොහොම ඉන්න රැද්ද? ඉන්න පුළුවන්ද මට? නේද? අපේ පප්පලත් මෙහෙම හිටියා කියලා මට මතකයි. අපි අහලා තියෙනවා අතීතේ. ඒක ඇලිත් අම්මුණ ගන්නවා ඊට පස්සේ. අන්න හරි ඔය කියන්නේ අන්න මේ මාත්‍යම. අන්න කෝට් එක එල්ලලා තිනවලු තාම. මම නෙවෙයි කියන්නේ මේ මාත්‍ය කියන්නේ. ඒ කෝට් එක දිහා බල බල අන්න මේ කෝට් එක මම දාන්නේ කවද්ද? ඔය කියන්නේ අන්න හරි. ඔහම එන්න ඕනේ අදහස්. නේද? ඒ බස්තම අරගෙන ආන්න පිත්තල බොත්තා ඔක්කොම නානපා දැන් පිත්තල බොත්තක් නැති වුණත් ඉතින් ඕක තමයි එන්නේ අදහස. හරි? කවරෙක් වෙම්දෝ? මේ හොයන්නේම කවුරු ගැනද? මම ගැන හොයන්නේ. දුක ගැන නෙමෙයි. මම ගැන හොයන්නේ. දුක පැත්තක හොයන්නේ මම ගැන. ඕක තමයි කියන පුතඥයාගේ තියෙන ගොම් වැඩි. අවිද්‍යාව හන්ද ගොඩ නැගෙන මමත්වය හොයාගන්නේ නැතුව මුලින් මම හොයන්නේ. ඒ ඒ හින්දා ලේසිම ගත්ත අපේ ට්‍රික් එක මොකද්ද? ඕක හොයන්නේ මම නෑනේ. මම නෑ කියලා හිතන්නකෝ. ලේසියෙන් වැඩි. නේ ලේසිම වැඩේ එකනේ මම නෑ කියලා හිතන එකනේ. ඇයි හිතුවේ? එහෙම හොයන්න එකෙක් නෑ. අර මං කිව්වේ මොකක්ද මුලින්ම කරන්න ලෑන්නේ? සීනි දාන වැඩේ වෙනකොට බෝතලේ අයින් කරනවා කියලා. සීනි දාන එක වෙනකොට බෝතලේ අයින් කරනවා මුලින්ම. මොකක් නෑනේ කිසි කිසිම අවුලක් නෑනේ එතකොට. බෝතලෙම අයින් කළා දැම්මා. එහෙම එකෙක් නෑ. හැබැයි විජාකා සිටු දේවිය මිනිස් එක කසාද බැඳලා ළමයිනුත් හදලා. ඉතින් මම නැත්තම් ඒක කරේ කොහොමද? ළමයි හැදුවේ කොහොමද? කසාල බැන්දි කොහොමද? මම නැත්තම්. ඔබ වාතිකය ඔක්කොම ළමයි නෑ. නේ? අර විෂා කවුද? මානාම සිටුවලට කර්මාන්ත ශාලා තුනක් තිබ්බේ. කේන්තිත් යනවනේ. මුන් වැඩ කරන්නේ නැතුව ඉන්නකොට. හැබැයි අපි කියනවා මේ මම කොහේ හොයද අමරින්. අර ආනාම් සිටුවර ඇවිල්ලා ඇහුවේ මොකද්ද? මට දේශය ආවා. මට කේන්ති ගියා. ඒක හෙන අවුලක්. මේක ලියා ගන්න අයියා. මම ඒ කම්පැනි චියාමන්ද කියලා හෙව්වේ නැහැ. කවුද කියන්නේ? හැබැයි පුතජනක හැටි කියනවා. ඔන්න අතීතේට හෙව්වා. අනාගතේට හෙව්වා. ඊළඟට මොකද්ද කියන්නේ? දැන් මේ වර්තමානෝ දැන් වර්තමානයේ තමා කෙරේ මම වෙම්දු. මම නොවෙම්දු. මම කවරෙක්ද? කෙසේ වෙම්ද? මේ සත්‍යය කොයි හිතිට ආවාද? කොයි යන්නේද? මොකද්ද වෙන්නේ? මම කවුද කියලා. හොයනෝ මම කවුද? දැන් තේරෙනවද මම? තේරෙන්නේ නැති එක හොයනවා. තේරෙන්නේ නැති එක දැන් පේනවද පෘතජ්ජනයා හිතන විදියයි සෝතාපන්න කෙනෙක් සෝතාපන්න වෙනකොට බුදුහාමුදුරුවෝ දැනගන්න ඕන කිව්ව කාරණේ අතර වෙනස. බුදුහාඳුර මොකද්ද කිව්වේ? මේ ගොඩ නැගෙන වැඩපිළිවෙලේ ආස්වාදේ ආදීනෝ නිස්සරණේ තතුසේ දනීද උසුතවත් ආර ශ්‍රාවකෙක් කිව්වා. එහෙමනම් මෙන්න මේ ආස්වාදය තේරුම් ගන්න බැරි වීමෙන් තමයි අර මමත්වේ ගොඩ නැගි නැගි මට මෙහෙම කරා අරම කරා කිය මම හොයන්නේ යන්නේ. මෙන්න බුදුහාමුදුර හොයන විදිය කියනවා. ඊට තව ටිකක් කියනවා මේක එහා. මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔහුට සවදෑරුම් දෘෂ්ටීන් අතරින් එක්තරා දෘෂ්ටියක් උපදී. මාගේ ආත්මය ඇතයි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් ඕට දෘෂ්ටියක් උපදී. මාගේ ආත්මය නැතයි ස්ථීර වශයෙන් ඕට උත්තේජ දිට්ඨියක් උපදී. මේ ඉන්නේ මොකේද? උත්තේජ දිට්ඨියේ සාස්වත දිට්ඨිය. ඔය ඔක්කොම දිට්ඨි වලට තමයි කියන්නේ 62ක් මිච්ඡා දිට්ඨි කියලා. ඒතර දැන් ඔය මාගේ ආත්මය නැතයි දිට්ඨියක් උපදිනවා. තව එකක් උපදිනවා මාගේ ආත්මය එකක් ඇතයි කියලා උපදිනවා අනිත් ආත්මය ආත්මයක් නැහැ කියලා උපදිනවා නේද? අනාත්මයි කිව්වේ මොකක්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වේ මොකක්ද? මොකක්ද? ආත්මයක් අනාත්මයි කිව්වේ මොකද්ද තේරුම කියලා අහන්නේ. අදහස මොකද්ද ගත්තේ? මොන දිට්ඨියදී? ආන්න. එක්ක ආත්මයක් ඇත කියලා ගන්නවා නැත්නම් ආත්මයක් නැහැ. මෙන්න අපිට බුදුහාමුදුරු කිව්වේ මොකද්ද? අනත්තයි. අසාරයි කිව්වේ. අසාරයි. වශයෙන් කතාව නෙමෙයි මම. අසාරයි. වශයෙන්ගේ පවත්වුවත් අසාරයි. පැවැත්වුවේ නැතත් අසාරයි. ඇයි? අපිට ඕන විදියට හිටියත් ඔන්න තේරෙනවා සිංහලෙන්ම කියන්නම් ඔය වසංගේ කතාවට. අපිට ඕන විදියට තිබුණත් ඉච්ඡතාව ඉෂ්ට වෙන්නේ නැත්තම් අපිට ඕන විදියට තිබුණේ නැතත් ඉච්ඡතාව ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒක සාරද අසාරද? ඒ අසාරයිනේ. අසාරයි නේද? හරි. මේ එකක්වත් අපිට ඕන දේ තියාගන්න බෑ කියලා අපි දන්නවද නැද්ද? ජරාවට පත් වෙනවා කියලා දන්නවමද නැද්ද? මරණයටපත් වෙනවා කියලා දන්නවමද නැද්ද? අපි පාවිච්චි කරන සියල්ලම. දන්නවද? දන්නවා. හදවතට එකඟව ඒක කියන්නේ මට කියන්න ඒක දන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව හන්දමද? ඈ? නෑ. හැබැයි අපේ ආකල්පේ මම පෙන්නන්නේ. මැරෙන බවක් දන්නවා, ජරාවටපත් වෙන බවක් දන්නවා. දන්නේ නැත්තේ නෑ. ඔය එකක්වත් අපිට පවත්වන්න බැරි කියලාත් දන්නවා අපි. හැබැයි අපේ ආකල්පේ මොකද්ද? මලක් කමක් නැහැ. ජරාවටපත් උනත් කමක් නැහැ. ඉන්න ටික කාලේ ආසාදේ භුක්ති විඳගෙන ඉන්න තියෙනවා නම් ඇති නේද? ඈ අන්න ඒක බෑ කියලා ඔප්පු කර පෙන්නන්න තමයි ලෞතුරා බුදුරු මේ ලෝකෙට පහළ වෙන්නේ. මරනවා කියන්න නෙමෙයි. ඒකයි කිය ආසාදේ ආදීනෝ දකින්න කිව්වේ. අසාරයි. නේද? අර මම උදාහරණයක් කිව්ව ඔයගලන්ට. සදාකල් මේ ලෝකේ ඉබ්බ ජීවත් වෙලා හිටියත් ඌගේ ළඟ පියාටු නැහැ. ඌ දවසක් ජීවත් වුණා පියාටු නැහැ. එහෙනම් ඌගේ පැවැත්ම අපිට අදාළද? අපි බලාපොරොත්තු වෙන පියාට්ට ඒකේ නැත්තම් ඌගේ පැවැත්ම අපිට අදාළ නැහැ. ඒ අපි බලාපොරොත්තු වෙන දේ නෑනේ. බලාපොරොත්තු වෙන පියාට්ටක් නේද? අන්නේ. එහෙනම් මෙන්න මේ වගේ දිට්ඨි උපදිනවා. සාස්වත දිට්ඨියයි උච්ඡේද දිට්ඨියයි. ඉතින් මෙන්න මේක මේ ඔක්කොම මුල් කරගෙන අවසානයේ පෙන්වන තථාගතයන් වහන්සේ මෙන්න මේක. මොකද්ද? ඒවට කියනවා ඔය ගොඩනගන සියල්ලටම කියන මොකද්ද? දුස්ති සංයෝජන කියලා. අන්න එන වචනයක් අපි දන්න. මොකද්ද? දුස්ති සංයෝජන. සංයෝජන කියලා වචනයක් ආවා. ඒ සංයෝජනේ ආවේ කොහොමද? අන්න මුලින්ම පෙන්නුවා මොකද්ද? මෙනෙහි කරන්න ඕනේ නැති එකක් මෙනෙහි කරන්න ගිහිල්ලා තමයි ආශ්‍රව ගොඩ නැගුණේ අවිද්‍යාශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව කියන ඒවා අන්න ඒවට කියනවා තව වචනයක් මොකද්ද දුස්ති සංයෝජනය කියලා. ඒ හින්දා මතක ඇති අර මේ මිස් අදලේ ඔබ chart එකේ පෙන්නුවා මම අර දම් පාටින් කරලා තිබ්බ තැනක් මොකද්ද දුස්ති සංප්‍රයුක්ත වූ කියලා සිතක් රවුමක් දාලා තිබ්බ මතක නේද? අර තොප්පිය තියෙන තැන තිබ්බේ. දුස්ති සංප්‍රයුක්තයි කියලා. අන්න දිට්ඨිය සංප්‍රයුක්තවම හට ගන්න හටගත්තට පස්සේ ඒවට කියනවා දෘෂ්ටි සංයෝජන කියලා. ඒක දෘෂ්ටි සංයෝජන කීයක් තියෙනවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. එහෙනම් එතනත් මුලින්ම කොයි ආශ්‍රයෙන්ද පටන් ගන්නව ඇත්තේ? අවිද්‍යාව ආශ්‍රයෙන් පටන් ගන්නවා. අවිද්‍යාශ්‍රයෙන් පටන් අල්ලා කාම ලෝකයේ තියෙන නින්දිතම ස්වභාවය තමයි සක්කාය දිට්ඨිය. කියන්නේ සතර අපාගත වෙන පැත්ත. අවිද්‍යාවේ ප්‍රතිඵලය. ආශ්‍රවෙත් දරුණුම තැන. දිස්ති සංයෝජනෙන් සංයුක්ත වූ අසෘතව පෘතජනතෙමේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීම් කායික දුක්ඛයෙන් මානසික දුක්ඛයෙන් දැඩි අසහනෙන් නොමිදේ සියලු සසර දුකින් නොමිදෙයයි කියනු ලැබේ. ඔන්න තථාගතයන් වහන්සේ පෘථජ්ජනය ගැන කියලා ඉවරයි. ඔච්චරයි කිව්වේ. දැන් මේකේ බුදු පියාණන් වහන්සේ ආස්වාදය කොහොමද ආදීනෝ මොකද්ද නිස්සරණය මොකද්ද ඒව විස්තර කරාද? විස්තර කරන්නේ නැහැ. ඇයි විස්තර කරන්නේ නැත්තේ? ඒවා විස්තර ඒවා හරියට දැනගෙන අවබෝධ තිබුණා ඔහු සුතවත් ආර්ය ශ්‍රාවකෙක්. හැබැයි සුතවත් ආර්ය ශ්‍රාවකෙක් නැති කෙනෙක් හිතන විදිය කියනවා හැබැයි. අන්නේ හිතන විදියට නම් තාම හිතන්නේ. අර සද්ධර්මයේ අහගත්ත එකේ අඩුවක් තියෙනවාමයි. අඩුවක් තියෙනවා. නේද? ආ දැන් ඊළඟට බලන්න ඕනේ දැන් ඔන්නෝක හරියට තේරුණා නම් අපි තේරුම් ගත්තේ මොකද්ද? අර මතක ඇති මම ඕගලන්ට පෙන්නවා අර පෝතිල සූත්‍රය ඇවිල්ලා අර බල්ලට හම්බෙච්ච මස් කට්ටේ මාත්‍රයක් මස් නැහැ. ඒ මස් නැති තැනකින් මස් හොයන්න යන එක මහා අසහනයකටපත් වෙනවා, පිළීමකටපත් වෙනවා, දැඩි දාහයකටපත් වෙනවා. අන්නේ වැඩේ කවදාකවත් අරකේ කොච්චර මස් තියනවා කියලා ඉච්ඡතාවය ගොඩනගන්න ගියත් ඒක ඉච්ඡ වෙන්න විදියක් නැහැ. අනිච්චමයි. එහෙනම් ඒකෙන් ගොඩ නැගුණේ දුකක්මයි. එහෙනම් ඒ වැඩ පිළිවෙල අසාරයි කියලා ඔන්නෝක තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකෙක් නම් ඔහු නැවත නැවත හොයන්නේ දුක හටගන්න විදියයි දුකෙන් නිදහස් වෙන එකයි මිසක් මමෙක් හොයන්න යන්නේ නැහැ. ඔහුට ඕනේ දුකෙන් නිදහස් වෙන්න. නේද? මමත්වේ නැති වෙන තැන නැති වෙයි. අස්මිමානේ නැති වෙන්නේ කොතනද? අරියත් ඵලයේදී. එහෙනම් මම කියන දිට්ඨිය සහ මුලින් ඉවර වෙන්නේ කවදටද? අරියත් ඵලයේදී. අරියත් ඵලයේදී අයින් වෙන්න ඕනේ මාන මානේ කියන එකත් හෙවත් අස්මිමානය අපි තෝර අපි හිතාගත්තා සෝවාන් වෙනකොට අයින් වෙනවා කියලා. හරියට නිකන් අර සෝවාන් වෙන්න කියලා භාවනාව ඉස්සරහට ගත්තා වගේ තමයි. අස්මිමාන ඉවරනේ කොයි වෙලාවටද? මාන උද්දච්ච අවිද්‍යාව. උද්දම් භාගික සංයෝජන ධර්ම වලට අයිති. හැබැයි මේ සෝතාපන්න කෙනාටත් මානිය ඉවර වෙනවා යම් මට්ටමක්. මමත්ත ඉවර වෙනවා යම් මට්ටමක්. සතර පාගත වෙන මට්ටමට. ඊට එහා මමත්ත ඉවර වෙන්නේ නැහැ. ඒ මමත්වයේ ටිකෙන් ටික ටිකෙන් ටික තමයි. හැබැයි මේ මමත්වයේ ඉවර කරගන්න ඕන නිතරම හොයන්නේ මොකද්ද? දුක හට ගන්න තැන. එහෙනම් අවිද්‍යාවෙන් නම් දුක හටගන්නේ එතන අනිත්‍ය දැකලා දුක ප්‍රහීන කරගන්න. පැහැදිලි නේද? ඔන්න පුතත්ජන ගැන කියලා ඉවරයි දැන්. ඊළඟ එක පටන් ගන්න යන්නේ. මහණෙනි අන මේක ඊට පස්සේ තව පොඩි කැලලක් කියනවා ආර්ය ශ්‍රාවක ගැන. මහණෙනි ආර්යයන් දක්නා වූ ආර්ය ධර්මයේ දක්ෂ වූ ආර්ය ධර්මයට මොනාවට හික්මනෝ සත්පුරුෂයන් ධර්මා සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ මොනවට ඉක්මුණු සෘතවත් ආර්ය ශ්‍රාවක තෙමෙයි මෙනෙහි කළ යුතු ධර්මයක් දනි මෙනෙ sorry මෙනෙහි කළ යුතු ධර්මයක් දනි මෙනෙහි නොකළ යුතු ධර්මයක් දනි හේතෙමේ මෙනෙහි කළ යුතු ධර්මයේ දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්මයේ දන්නේ යම් ධර්මයක් මෙනෙහි නොකළ යුත්තා නම් ඒ ධර්මය මෙනෙහි නොකරයි යම් ධර්මයක් මෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මය මෙනෙහි කරයි එහෙනම් සෘතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කරන්න ඕන එකක් දන්නවා මෙනෙහි කරන්න ඕනේ නැති එකක් දන්නවා. ඔහු මෙනෙහි කරන්න ඕනේ නැති එක මෙනෙහි කරන්නෙත් නැහැ. මෙනෙහි කරන්න ඕන එක මෙනෙහි කරනවා. අන්න එහෙම මෙනෙහි කරනකොට සුතුවත්ාර ශ්‍රාවකෙක් මෙනෙහි කරන විදිය පෙන්වනවා මොකද්ද? යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් හේතෙමේ නොකල යුතු ඒ ධර්මයේ කවරේදයක් නූපන් වූ කාමාශ්‍රවය නූපදී උපන් වූ කාමාශ්‍රවය ප්‍රහීන වේ නූපන් වූ භවආශ්‍රවය නූපදී උපදින්නා වූ භවආශ්‍රයෝ වැඩේද නූපන් වූ අවිද්‍යාස උපදීද උපදින්නා වූ අවිද්‍යාස වැඩේද මෙය මෙනෙහි නොකල යුතු ධර්ම බව ඔහු දන්නවා. ඒ කියන්නේ නූපන් වූ කාමාශ්‍රයක් උපදිනවා ඒ කාමාශ්‍රය වැඩෙනවා නූපන් වූ භවආශ්‍රයක් උපදිනවා ඒක වැඩෙනවා නූපන් වූ අවිද්‍යාශ්‍රයක් උපදිනවා ඒක වැඩෙනවා. අන්න ඒක වැඩෙන වැඩෙන්න නම් ඔහු ඒක මෙනෙහි නොකල යුත්ත කියලා දන්නවා. එහෙනම් මොකද්ද මෙන්න මේ ලෝකය නිච්චයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියලා මෙනෙහි නොකල යුතු බව ඔහු දන්නවා. එහෙනම් ඔහු දන්නවා මෙනෙහි කරන්න ඕන එක මොකද්ද කියලා. මොකද්ද මෙනෙහි කරන්නේ? අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුබයි කියලා මෙනෙහි කරනවා. අන්නේ මෙනෙහි කරනකොට මොකද වෙන්නේ කියනවා? නූපන් වූ කාමාශ්‍රවය නූපදී ඉපදෙන්න ගිය කාමාශ්‍රවය ප්‍රහීන වේ. නූපන් වූ භව ආශ්‍රවය නූපදී උපදින්නා වූ භවආශ්‍රයෝ ප්‍රහීන වේ. නූපන් වූ අවිද්‍යාශ්‍රවයෝ නූපදී. උපදින්නා වූ අවිද්‍යාශ්‍රයෝ ප්‍රහීන වේ. මෙය මෙනෙහි කළ යුතු ධර්මය. ඔන්න ඔය 12 වෙනි එකේ තියෙනවා සාමාන්‍යයෙන් පෘතජ්ජනෙක් එදිනෙදා මෙනෙහි කරන විදිය සුතවත්තාර ශ්‍රාවකෙක් මේක. හැබැයි සුතවත්තාර ශ්‍රාවකයා දන්නවා ওই 12 වෙනි කාරණය මෙනෙහි නොකල යුත්තක් 13 වෙනි කාරණය මෙනෙහි කල යුත්තක් බව දන්නවා. අන්නේ මෙනෙහි කරන්න ඕන එක මෙනෙහි කරනකොට ඔහු ඕ ලෝකෙම අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කරන ඔහුටම තේරෙනවා කාමාශ්‍රවය නූපදිනවා ඉපදෙන්නේ කාමාශ්‍රවය අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් ප්‍රහීන කරන්න පුළුවන් බව භවආශ්‍රව උපදින්න එනවා ඒක ප්‍රහීන කරන්න පුළුවන් බව අවිද්‍යාශ්‍රව උපදින්න එනවා ඒක ප්‍රහීන කරන්න පුළුවන් බව ඇයි ඔහුට හරි ටූල් එක හම්බ වෙලා ඉවරයි. හරි ටූල් එක හම්බ වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි අර මම එදත් පළවෙනිලා කිව්වේ මුලදී කිව්වේ මැදාරියදී කිව්වේ අඬුව තියෙනවා නම් අත පුච්ච ගන්න එපා කියලා. දැන් මොකක්ද අඬුව? අනිච්චයි දුක්ඛයි අනාත්තයි. එහෙනම් පිච්චෙන්නේ මොනෑන්ද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. එහෙනම් අඬුව පාවිච්චි කරනකොට කාමාශ්‍රව ප්‍රහීනයි, භවආශ්‍රව ප්‍රහීනයි, අවිද්‍යාශ්‍රව ප්‍රහීනයි. එහෙනම් දුක ප්‍රහීනයි. එහෙනම් ගිනි ගන්නෑ. පිච්චෙන්නේ මේ හැබැයි අඬුව පාවිච්චි කරන්න ඕන. අඬුව පාවිච්චි නොකර හිටියොත් හරියන්නේ නැහැ. මේ අඬුව පාවිච්චි නොකර ඉඳලා හරියන්නේ නැහැ. ඊළඟට පෙන්නනවා තථාගතයන් වහන්සේ ඔහුට මේ ඒ කියන්නේ කවුරු ගැනද මේ කියන්නේ? සුතවතර ශ්‍රාවකයා ගැන. හොඳේ. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මය මෙනෙහි කිරීමෙන් නූපන් වූ ආශ්‍රය උපදී නූපදී උපන් වූ ආශ්‍රය ප්‍රහීන වේ හේතෙමේ මොකද කියන්නේ දුකයයි නුවණින් මෙනෙහි කරයි මොකක් කියලාද මෙනෙහි කරන්නේ දුකයයි මෙනෙහි කරයි දුක්ඛ සමුදයයි මෙනෙහි කරයි දුක්ඛ නිරෝධයයි මෙනෙහි කරයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි මෙනෙහි කරයි මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනියෝ ප්‍රහීන වෙති මොහු දර්ශනයෙන් පහ කරන ආශ්‍රවයයි කියනු ලැබේ. දැන් දෙකේ වෙනස ඔයගලන්ට තේරෙන්න ඕන. මොකද්ද? පෘථජ්ජනය මෙනෙහි කරේ මොකද්ද? අතීතයේ මම හිටියද අනාගතයේ මම ඉන්නවද දැන් මම ඉන්නවද කියලා. ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කරා. දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? දුක්ඛ නිරෝධ ප්‍රතිපදා. එන අනාර්යව මම මෙනෙහි කරනවා ආර්ය ශ්‍රාවකයෝ චතුරාර්ය සත්‍ය මෙනෙහි කරනවා. මොකෙන් නිවන් දකින්නේ? අපි try කරේ මොකක් දැකලා නිවන් දකින්නේ? කො මම දැකලා නිවන් දකින්නේ. බුදුහාමුදුරුවෝ කාගේ වැඩක් කියලා දෙන්නේ? ආසුත පුතඥය වැඩ. ඉතින් මොකෝ කරන්නේ? ඒක අහගත්ත කාගෙන් හරි මම නෙමෙයි මගේ නෙමෙයි ඕ මගේ ආත්මය නෙමෙයි. ඉතින් කියනවා. ඉතින් කියනවා. ඇයිද මම හොයන්නේ නැහැනේ. මම හොයන්නේ යන හන්දා කියන මම නෙමෙයි. නේද? ඊට පස්සේ ගන්නවා මගේ නෙමෙයි. ඒ මගේ ආත්මය නෙමෙයි. කී කී කෝ දුක? කෝ දුක්ඛ සමුදය? කෝ දුක්ඛ නිරෝධය? කෝ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා? කෝ ආස්වාදේ? කෝ ආදීනෝ? කෝ නිස්සරණේ? මෙහෙමත් ඉන්නේක හොඳයි නේ පිස්සු හැදෙන්නේ නැතු. හිතපු එක. මේ මොකරි පූර්වයේ පෙර මහ පුණ්‍ය වාසනාවකුත් තිබිලා තියෙනවා කොහෙන් හරි. මේ නැත්තම් මොනවා මොනවා වෙයිද කියන්න දන්නේ නැහැ. යන්තම් හරි පූර්වයේ පිනක් තිබිලා තිනවා යන්තම් අවසාන කාල පරාසයේදී හරි කමන්නේ මේක අහගන්න. අඩුම ගානේ. මේ අඩු ගානේ අපි හිතමුකෝ මාර්ගයට එන්න හරි. මම දන්නේ නැහැ. ඒක තම තමන් තමයි දන්නේ. නේද? Taman මේක දන්නේ. එහෙනම් මෙන්න වැඩි. එහෙනම් මේ පළවෙනි එකෙන් මොකද්ද දැනගන්නේ ඔව්? චතුරාර්ය සත්‍ය දැනගත්තා. දැනගත්තා මොකද උනේ? සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බ මාර්ගය. ඇයි මෙන්න මේක දැනගත්තට පස්සේ ඌට මොකක්ද තියෙන හැඟීම? මේ රූපත් එක්ක ගොඩනගලා වැඩ වැඩ වැඩ කරන වැඩපිළිවෙලින් ගොඩනගන වැඩපිළිවෙලින් හොඳක් වෙන්නේ නැහැ යහපතක්මයි වෙන්නේ. ඉතින් එහෙම අයහපතක් ගැන චන්දරාගෙන් ගොඩනගන වැඩපිළිවෙල සත් කියන්න පුළුවන්ද? ඈ? එහෙම රූපකාය, සද්දකාය, මේ චක්කුකාය, සෝතකාය, ගානකාය, ජීවාකාය, මනෝකාය. කාය. මේක සත් කියන්න පුළුවන්ද? බෑනේ. එන සත් කියලා ගත්ත දිට්ටියක් හන්දමනේ එක එක විකෘති ඉච්ඡාවල් වලට ගිහින් ඒකනේ එක එක වැඩ සීලබ්බත මේ සීලයක් මේ මේ මේ සීලබ්බත පරාමාස කියන එක එක වෘත වැඩ පිළිවෙලක් කර කර හිටියේ. නිවන් දකින්න අරග කරනවා මේක කරනවා කිය කි හිටියේ. ඒක මොන වෘතයක් කළාද නිවන් දකින්න? මොන වෘතයකින් අක්ක නිවන් දකින්න බෑ. වෘත සියල්ල යනවා සීලබ්බත පරාමාස. දැන් කවුරු හරි ගත්තොත් එහෙම ප්‍රාණඝාත නොකරමයි නිවන් දකින්නේ. හොරකම් නොකරම ඉඳලයි නිවන් දකින්නේ. බොරු නොකිය ඉඳලමයි නිවන් දකින්නේ. කාමයේ වර්ධාචරේ නැතුවම ඉඳලමයි නිවන් දකින්නේ. ඒ වගේම සුරාමේරිය නොකරමයි නිවන් දකින්නේ මේ පහන් නොකර ඉඳමයි ඉඳරමයි නිවන් දකින්නේ කියලා ගත්ත දිට්ඨියේ ප්‍රබලකම හන්ද තමයි නිගණ්ඨනාත පුත්ත සීලබ්බත පරාමාසයක හිටියේ ඒ හින්දම තමයි සතර අපාගත වෙන්නේ. අන්න බුදු පියාණන් වහන්සේ කිව්වේ මොකද්ද? උඹල ප්‍රාණඝාතයක් කරනෝ නම් කරේ ආසාදේ උදෙසා. හොරකමක් කරනෝ නම් කරේ ආසාදේ උදෙසා. බොරුවක් කිව්වා නම් කිව්වේ ආසාදේ උදෙසා. සුරාමේරය කරා නම් කරේ ආසාදේ උදෙසා. කාමයේ වර්ධවා ඇසුරුණා නම් ඇසුරුණේ ආසාදේ උදෙසා. අන්නේ ආසාදේ මනක් කල්පිතයක් බව හරියට තෝරගත්තට පස්සේ අන්න තේරුම් ගන්නවා එහෙම ආසාදයක් භුක්ති විඳ ගන්න මෙහෙම ප්‍රාණඝාතයක් කරලා මොකටද? එහෙම මානක්කල්පිත ගොඩනගන ආස්වාදයක් භුක්ති විඳින තව කෙනෙක්ව තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කළා මොකටද? එහෙම ආස්වාදයක් භුක්ති විඳින්න බැරි මනක්කල්පිත ආස්වාදයක් භුක්ති විඳ ගන්න අනුන්ගේ දෙයක් හොරකම් කළා මොකටද? සුරාවෙන් මත් වෙලා මොකටද? විඳ ගන්න බැරි ආස්වාදයක් විඳ ගන්න ඔය පංච දුස්චරිතය කරලා මොකටද? අන්න ਉਹ පංච දුස්චරිතෙන් අයින් වෙන්නේ මේක කරලා ලබා ගන්න බැරි බව දැනගෙන ඒක දැනගෙන ඒක ප්‍රහීන වෙන එකයි ඒවෑන් අයින් වෙලා නිවන් දකින්නවා කියන එකයි දෙක. අන්න ඒවෑන් අයින් වෙලා නිවන් දකින්න යන තැන තමයි සීලබ්බත පරාමාසයකට අහු වෙලා සතර අපාගත වෙන්නේ. සූටි තැනින් වැඩේ අනිත් පැත්ත ගහනවා. අපි හිතන්නේ හරි කියලා. මේ අපි හිතන් ඉන්නේ හරි කියලා. මොකද ප්‍රාණඝාත අදත්තාන කාමීචාචාර පහෙන් පහට නීතියනුත් ඉඩක් නැහැ. ඒ කියන්නේ පොලිසියනුත් මේ මේ නඩු දාන්න. බුදුහාමුදුරෙන් ඕනේ නීතියනුත් ඉඩක් නැහැ. ප්‍රාණඝාතව නීතියෙන් ඉඩක් තියෙනවා. ඈ අපි දැන් ඇමරිකාවේ පොලිසිය නීතියෙන් ඉඩක් තියෙනවා. හොරකමට. නැත්නම් එංගලන්තේ. ওই පහට මිඩ තියෙනවා. ඒතකොට ඒ ඒ රටේ නීති ක්‍රියාත්මක වෙන්නේ බුදුදහමට අනුවද? නෑ එන නීති වලිනුත් ඒවට ඉඩක් නැහැ. ඒකයි ඒවා පංච දුස්චරිත කියන්නේ. අපි බුද්ධ ශාසනය පෙන්නනවා අන්න ඒ ඒ පහෙන් ආස්වාදයක් භුක්ති විඳ ගන්න ගිය කෙනෙකුට ඒව ඒවැන් විඳින් විඳින්න කියලා ලැබෙන්නේම අසහනයක් පීඩනයක් කියලා දැනගත්තට පස්සේ අන්න ඒ ආස්වාදයෙන් නිදහස් වෙන තැනක ඔහුගේ හිත සිසිල් වෙන්න ගන්නවා. අර ගින්නෙන් අයින් වෙනවා. දාහයෙන් අයින් වෙනවා. අන්න එතකොට සීලයක පිළිටන්න ගන්නවා කිව්වේ ඒකයි. සීලයක පිළිටන්න. මම ගිය සතියේ කිව්වේ පාන සීලය, චේතනා සීලය, සංවර සීලය. කියලා සීල පහක් කිව්වේ. සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙන්න ගන්නවා. එහෙනම් ඔහුට මේ ලෝකේ සත් කියන දිට්ඨිය ඉවරයි. එහෙනම් අන්නේ සත් කියන දිට්ඨියෙන් ඉවර වෙච්චාන්දා ඒ දිට්ඨියට ගත්ත රූප ශබ්ද ගන්ධ රස ටික සාරයි කියලා ගත්ත හැඟීමත් එක්ක තමයි සංසාරය යන්න ගත්තේ. ඒවා එකතු කර කර එකතු කර කර සාරයි කියලා ගත්ත හන්ද සංසාරය යන්න ගත්තේ. එහෙනම් මෙන්න මේකෙන් ගෙන දෙන්නේ දුකක්ම නම් මේක අනිච්චම නම් දුක්ඛම නම් අනත්තම නම් මේක අතහැර නොඇලී මිදී යනව හැරෙන්න වෙන විකල්පයක් නැහැ කියලා දේනුම් ගත්තට පස්සේ අර එකතු කරගන්න ගිය වැඩපිළිවෙලෙන් මිදෙනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ සම්මා වෙනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ කියලා සම්මා දිට්ඨියටපත් වෙනවා කිව්වේ. ඒක සාරයි කියපු ගමන් සංසාරේ යනවා ඒ ටිකෙන් මිදිය යුතුයි කියලා තීරණය ගත්තට පස්සේ සම්මා වෙනවා. සංසාරය යනවා පටිච්චයෙන් අනිච්චයෙන් සම්මා වෙනවා. හැමතැනම තියෙන දෙපැත්ත. හොඳට කල්පනා කරන්නේ නැද්ද කියලා. පටිච්චයෙන් සාරයි කියලා ගන්න. සංසාරේ. පටිච්චය අයින් කරනවා. අයින් කරන්නේ මොකද නැහැ? අනිච්ච සිහි කරනවා. මිදෙන එකෙන් අයින් වෙනවා. අර බැඳෙන්න ගිය එකෙන් සම්මා. මා කියන්නේ මිදෙනවා. මා මේ බාල සමාගමෝ කියන්නේ. මිදෙන පැත්තෙන් අයින්. නම් සක්කාදිට්ඨි විචිකිච්ඡා තියෙනවා. මෙන්න මේ කෙනාට දැන් මොනවද දෙන්නේ? තුන් සංයෝජනේ ප්‍රහීනයි. තුන් සංයෝජනේ ප්‍රහීනයි. එහෙනම් මෙන්න මේ තුන් සංයෝජන ප්‍රහීන කෙනා තමයි බුද්ධ ශාසනය පෙන්නනවා. ඔහු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ. ඔහු සුතවත් ආර්ය ශ්‍රාවකේ. ඒ හින්දා මෙතන ඔය සුතවත් ආර්ය ශ්‍රාවකෙක් විස්තර කරන ගොඩාක් තැන්වල තථාගතයන් වහන්සේ වචනයක් පාවිච්චි කරනවා හැම වෙලාවෙම මෙසස්නේ මහණ කියලා. මෙසස්නේ මහාන කියලා වචනයක් පාවිච්චි කරනවා. හොඳේ. මම හිතන්නේ ඕගලන්ට මම දහම් කරුණු කියපු එක තැනකවත් මේ දවස් 10 මෙසස්නේ මහාන කියන වචනේ පාවිච්චි කරේ නැහැ. ඇයි සෝතාපන්න වෙන්න තියෙන කාරණා ටික කියනකොට මෙසස්නේ මහාන නැහැ. ඇයි නැත්තේ? ඒ ටික දැනගත්තට පස්සේ තමයි මෙසස්නේ මහාන වෙන්නේ. එහෙනම් මෙතනින් එහාට කියනවා මෙසස්නේ මහාන වුණාට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මෙතෙක් දවසක් දවස් 10ක් තිස්සේ කරේ මොකටද? මෙසස්නේ මහාන වෙන හැටි. ඒ වෙන හැටි අවසාන එක තමයි දැන් කිව්වේ. අද කිව්වේ. මෙතනින් එහා කතා කරන්නේ මෙසස්නේ මහානගේ වැඩ කටයුත්ත විතරයි. හරි? ඒක නිකන් කියන්න බෑ. හේතුවක් ඇතුමයි කියන්නේ. හරි. සමන සූත්‍රය. අංගුත්තර නිකායේ තියෙන. අර සබ්බාස සූත්‍රය නෙමෙයි මේක වෙනම පෙන්වන එකක්. හොඳේ. සූත්‍රය නම සමන සූත්‍රය. මහණෙනි ප්‍රථම මහාන මෙසස් නෙහිමය. දෙවන මහාන මෙසස් නෙහිමය. තෙවන මහාන මෙසස් නෙහිමය. සිව්වන මහාන මෙසස් නෙහිමය. අන්‍ය වූ පරවාදියෝ ශ්‍රමණයන් කෙරෙන් තොරයි. එහෙනම් බුද්ධ ශාසනයේ මෙසස් නිමාන කියන්නේ කාටද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත්. එහෙමනම් මේ ශාසනය අයිති කාටද? මේ ශාසනය අයිති කාටද? මේ ශාසනයේ මහානට. මට කියන්න මේ මෙසස්නේ මහාන කියන තැනට විශාකා සිටු දේවිය අයිතිද නැද්ද? අයිති. එහෙනම් තීන්දුව తీරන ගන්න පුළුවන්ද බැරිද? එහෙනම් තමයි තථාගතයන් වහන්සේට වැසිසලුවක් අනුදැන වදාරන්න ඉල්ලීම කරන්නේ. බුදුහාමුදුර ඒක පිළිගන්නවා. මෙසස්නේ මහාන කෙනෙක් යම් දෙයක් කිව්වොත් කාදා පුතත් ජනේ කිව්වට අයිතියක් තියෙනවා කතා කරන්න. අර නිගණ්ඨය වගේක් නාන වෙලාවේ අර අර්ථය වටහා ගන්න බැරුව බුදුපියාණන් වහන්සේ කියනවා මහා වැස්සක් වහිනවා නිරුවතෙන් ගිහිලා නාගනිල්ල කියලා. ඉතින් කට්ටිය මොකෝ කරේ? එදි නැතුව ගිහිලා නෑ අපා. විශාකා සිටු දේවිය එනවා. මම බලනවා මේක වෙන්න බෑ ජීවිතේට සාසනය. මේ මොකක් හරි අවුලක්. නේ. මොකද්ද මේ කිව්වේ? මහා දහම් වැස්සක් වහිනවා තව චුට්ටකින්. බල සතර අපාගත වෙන්න ඉන්නේ. ඒ නිර්වතෙන් අයින් වෙන්න නාගණින් කිව්වා ගිහිල්ලා. ඒක අයින් කරලා තේරුම් ගන්න බැරුව මොකද? රෙදි අයින් කළා නෑවා. මේ බුදුහාමුදුර වැඩ ඉන්නකොට. ඒ හින්දා තමයි බුදු විසාකාසිට දිවිලා කියන්නේ අනේ තථාගතයන් වහන්සේ. එන්න මේ යකුන් හානවා නිර්වතී. වැලිසලු මොකද වැලිසලුවක් අනුදනව දාරන්නේ. එතෙ මෙච්චර වැඩක් කරයි කියලා බුදුහාමුදුර හිතන්නේ නැතුව ඇති. ඊට පස්සේ තමයි මේක ඇයි අපිට වැදගත් දෙයක් තියෙන මොකද එහෙම කියන්න අයිතියක් තිබුණා ඇයි මෙසස් මේ මහන් සාසනේ අයිතියක් තියෙනවා කතා කරන්න බුදුහානම් පියාණන් වහන්සේ කියනවා හොඳ වෙලාවට මෙහෙම සූත්‍රයක් තියෙන්නේ බැරි වෙලාවක නොතිබ්බනම් එහෙම ඔව් කියන්න වෙන්නේ නැහැ කිව්වේ නැතත් ඕක තමයි ඇත්ත නමුත් ඉතින් පෙන්වන්න තියෙන්නේ පැනේ. ආ. එහෙනම් මේ ශාසනයේ අයිතිකා මේ ශාසනයේ මහාන කියන්නේ කවුද? සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත්. කොච්චරයි. කියලා මේක වැදගත්ම වචනේ කියන්නේ මොකද්ද? අන් සියල්ලම. ඒ කියන්නේ ඒ හතරට අයිති නැති සියල්ලම පරවාදීන් කියලා කියන්නේ. එන එක එක වාද කර කර ඉන්නේ. නිවන් දකින්නේ අර වාදයක් කරේ මොකද්ද? මම ඉන්නවද? මම නැද්ද? මම කවුද? අතීතේ හිටියද? අනාගතේ ඉන්නවද? ඔන්න නියම වාදේ. උත්තරක් නැහැ. බුද්ධ ශාසනය කරේ මොකද්ද? අන්න දෘෂ්ටිවාද. ඒ කියන්නේ දෘෂ්ටි සංයෝජන කිව්වේ මහත්ය. දෘෂ්ටිවාදීම තමයි. මෙන්න වෙනන තථාගතයන් වහන්සේ මොකද? ඊළඟට මේකේ කියනවා මොකද්ද? මහණෙනි, ඒ ප්‍රථම ශ්‍රමණ කවරේදයක්, මහණෙනි ප්‍රථම සෝතාපන්න කවරේදයක් මහණෙනි, මෙසස්නේ මහණ ත්‍රිවිධ සංයෝජනයන්ගේ ඡය කිරීමෙන් අවිනිපාත ස්වභාවය ඇති නියත වූ සම්බෝධි පරිණාම වූ සෝතාපත්තේක් වේද මේ ප්‍රථම ශ්‍රමණයි. වගේ දෙවන තුන්වන හතරවෙනි විස්තර කරගෙන යනවා. හරි. එහෙනම් දැන් මේ මෙසස්නේ මහාන කියන වචනේ මෙතනින් එහාට හැම තැනම සිද්ධ වෙනවා. එතකොට මම මේක කියනකොටම තමන් බලන්න ඕනේ මොකද්ද? එච්චරයි. මොකද බුද්ධ ශාසනේ මෛත්‍රී භාවනා විස්තර කරන තැන පළවෙනි වචනේ මෙසස්නේ මහාන. ආනාපාන සතිය විස්තර කරන තැන පළවෙනි වචනේ මෙසස්නේ මහාන. අට්ඨිය භාවනා විස්තර කරන පළවෙනි වචනේ මෙසස්නේ මහාන. සතිපට්ඨානෙ විස්තර කරන පළවෙනි වචනේ මෙසස්නේ මහාන. හැබැයි ආසාදී ආදී නිස්තරණේ විස්තර කරනකොට මෙසස්නේ මහාන කිව්වේ නැහැ. ඇයි කිව්වේ නැත්තේ? ඒකෙන් තමයි තෝරගන්නේ වැඩි. නේද? එහෙනම් මේ සබ්බාස සූත්‍රේ ඒක ආශ්‍රයයි දැන් කතා කරේ. එක සංවර කරගන්න කාරණාවයි කතා කරේ. හැබැයි එතනින් ඔහු සෝතාපන්නයි කියලාත් කිව්වා. ඒක හරි ඒක ඒ කාරණේ හරිනම් ඔහු සෝතාපන්නයි. ඒතර මෙතන සමන සූත්‍රය පෙන්නනවා අන්නේ කෙනාගේ සංයෝජන තුන ප්‍රහීන නම් ඔහු ප්‍රථම මාන හේවත් මෙසස් නෙයි මාන. එහෙමනම් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ දැන් සබ්බාසෝ සූත්‍රයේ මෙතනින් එහාට කතා කරන ඇත්තේ පෘථජ්ජනෙක් ගැනද ආර්ය ශ්‍රාවකයෙක් ගැනද? ආර්ය ශ්‍රාවකෙට ඊළඟට කරන්න තියෙන වැඩ ටික කියනවා. මෙතනින් එහාට කරන්න වැඩ තියෙන ටික කියනවා දැන් ඊළඟට. හැබැයි මෙතනින් එහාට තියෙන වැඩ ටික කරන්න නම් ඔහු මෙසස්නේ මහාන කෙනෙක් වෙන්නම මේ දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න මට සාකච්ඡා කරන්න තියෙන දවස් දවස් දෙකයි අද ඇරුණාම. දවස් 13න් 10ක් වැය කරේ මොකටද කියලා කල්පනා කරා. තව දවස් 32යි තියෙන්නේ කරන්න. අදත් දැන් වරුවක් ඉවරයි. හැබැයි මේ ටික කියලා දෙන්න ලේසි. අර දවස් 10 තමයි අමාරු. එක එක දික්ටි වල ඉන්නේ. කඩන්න ලේසි නෑ. මේ නැත්තම් කෙනෙක් හිතෙන්න පුළුවන් මුලින් බණක් කියන දවස් 10ක් යනවා. මෙච්චර රටේ විනාඩි 20න් 30න් කියන එකේ. නේ උදේ ඉඳන් හවස වෙනකන් දවස් 10ක් කියනවා කිව්වහම උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් දවස් 10ක් කිව්වහම පැය ගාණක් එක්ක මෙච්චර කියන්න දේවල් තියනවාද කියලා හිතෙන්න පුළුවන්. නේ මේ කියන්න තියෙනත් අවම ටිකෙන් කියන්නේ. කරන්න පුළුවන්. කියන්නේ අඩු වෙන්නේ නැහැ බය වෙන්න එපා. ඉතින් එන්න එක තේරුම් ගන්න ඕනේ. මෙතනින් එහාට කියන්න යන ටික. හරි අපි යමු දැන් එහෙනම්. සංවරයෙන් පහකල යුතු ආශ්‍රව ප්‍රහීන කුල ආශ්‍රව කවරේ දෙයක්? ආනෙනි මෙසස්නේ මහාන තෙමි. අර පළවෙනි එකට ඒක තිබ්බත් ඈ අර පළවෙනි එක පටන් ගන්නකොට මෙසස්නේ මහාන කියලා වචනයක් තිබ්බද? නෑ. ඒ ටිකෙන් පෙන්න්නේ මොකද්ද? අඩුම තරමේ මෙසස්නේ මහාන වෙනවනම් වෙලා තියෙන්න ඕනේ මේ විදියට. එහෙම වෙලා නැත්තම් මෙසස්නේ මහාන නෙමෙයි කියලා තමයි පෙන්වන්නේ අර ටිකේ. දැන් කියනවා මොකද්ද? එතනින් එහාට කතාව. මෙසස්නේ මහානතෙමේ නුවණින් සලකා. ඒ කියන්නේ මොකෙන්ද? අනේ දැන් වචනේ ඕනේ. යෝනිසෝ මානසිකාර. දැන් මෙතනින් නුවණින් නෑ ආයි. හොඳ? මොකෙන් තින්නේ? නුවණින් සලකා. චක්කු ඉන්ද්‍රිය සංවරව වෙසේද? ඒ කියන්නේ ඇහැ මොකද කරගන්නේ? සංවර කරගන්න. මොකෙන්ද? රූපේ ඉදිරියේ. අවිද්‍යාව ගොඩනගෙන තැන අනිත්‍ය දකිමින්. දැන් ඒ හැකියාව තියෙන කාටද? මේ සස්නේ මහානට. නේ. හරි මම ඔයගොල්ලන්ගෙන් තව ප්‍රශ්නයක් අහන්නම්. ඔය මේ සස්නේ මහාන නොවි. ඔයගොල්ලෝ අනිත්‍යවත සංඛාරා කිව්වද නැද්ද? තේරුණාද? ඒකනේ ප්‍රශ්නේ. වචනේ කියනවා. ඈ ඕලේ අර මල ගෙදර කියන්නේ අනිච්චව සංඛාර උපාද වය ධම්මින උපජිත්තා නිරුද්ධಂತಿ තේසං උප සමෝසුකෝ කියන. ඒ කියනකොට මොකද්ද තේරුනේ? නිවනද සතර මහා භූතයක් මැරලා ගියා කියලාද? හරි ඉතින් බුදුහාමර මෙනෙහි කරන්න ඕන එක නෙමෙයි මෙනෙහි කරලා තියෙන කීප එක නෙමෙයි. මෙනෙහි කරන්න එපා කියපුවක මෙනෙහි කරා. මෙනෙහි කරන්න මෙනෙහි කරපන් කියපු එක මෙනෙහි කරේ නෑ. නේ? ඉතින් මොකද ගිහිල්ලා කිව්වේ? අනේ මේ කෙනා ආවල් දවසේ මේම හිටියා අර අවුරුදු මේම හිටියා අර මම ගැන හෙව්වා වගේම තමයි. අතීතේ මේම හිටියා අරම හිටියා ඈ තව ටිකක් ඉස්සරහට හිටියනම් මෙහෙම දේවල් කරන්නත් හිටියා. ඔය අපිට මෙහෙම දේවල් කරා, අරව කරා, මේවා කරා. දැන් මොනවද මේ කියන්නේ? අර මම හොයන වෙන විදිහකට. <laughs> ඒකම තමයි. ඒ වගේම තමයි මේ හොයන්නේ නිවක් නෙමෙයි. තා තේරෙන්නේ නැතුණාට හොයන්නෙම ගින්න. ඒක ගැන හිත හිත හිත හිත ගින්නක්මයි හොයන්නේ. නිවීමක් නෙමෙයි. එහෙනම් දැන් දැනගන්නවා මොකද්ද? මෙසේ නුවණින් නුවණින් මෙනෙහි කරයි කොහොමද මෙනෙහි කරන්නේ? ඇහැ සංවර කරගන්නවා. අන්න එහෙම සංවර කරගන්නවා චක්කුින්දේ සංවරයෙන් සංවතව නොවි වසන්නාට. අන්න දැන් දැනගන්නවා මෙන්න මේ ඇහැ සංවර කරගත්තේ නැත්නම් මට මහා ආදීනවයකට ලක් වෙන්න එනවා අනිත්‍යතාවයකට ලක් වෙන්න එනවා දුක්ඛ දාන මේ පීඩාවක් කියලා තියෙනවා. එහෙනම් මම මොකද දැන් වහ කරන්න ඕනේ? අනිත්‍ය සීකරණ. අන්න අර නූපන් වූ ආශ්‍රවේ උපදින්න ආවා. ඇහැට රූපයක් ඝට්ටණය වුණා. ඒක උපේක්ඛා වේදනාවක්. ඒක හොඳයි කියලා ගන්න තැන අවිද්‍යාව උපදින්න ගියා. උපදින්න යන තැන ඒක සංවර කරගන්න. එන ඇහැ රූපේ ඉදිරියේ සංවර කරගන්න ඕනේ. කන ශබ්දේ ඉදිරියේ සංවර කරගන්න. දිව රස නාසය ගන්ධ කය පහස මන දාන්න. එහෙනම් දැන් තමයි ඉන්ද්‍රිය සංවර කරන්න පටන් අරන් තියෙන්නේ. මොකද්ද මේ? අවිද්‍යාව නෑ නෑ දැන් අපි දැන් ඇහැට රූපයක් ඝට්ටණය වෙන වෙලාවේ තියෙන උපේක්ඛා වේදනාවක්නේ. ඒ උපේක්ඛා වේදනාවක් එන තැන කිව්වේ කොහමද? දැන් අපි අහගත්තනේ. උපේක්ඛා වේදනාව වේ අවිද්‍යාවෙන් බැඳේ. එතකොට පෙන්වුවා මොකද්ද? උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳෙන එක නතර කරන්න මොකද්ද කිව්වේ? අනිච්ච මෙනෙහි කරන්න. එහෙනම් දැන් අපි ඇහැ රූපෙත් එක්ක අරගෙන බැඳෙන්න යන තැන අපි අනිච්ච මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අරගෙන බැඳෙන. එහෙනම් ඇහැ සංවරද නැද්ද? ආන්න සංවර. දැන් ඇහැ සංවර වෙච්ච ගමන් දැන් අපිට හොඳට කල්පනා කරලා බලන්න රූපයක් බලන්න බලන්න ගියාම මේ රූපේ බලා ගන්න බැරි වෙනකොට හිතට එන්නේ මොකද්ද? 10ක් නේද? sorry 10ක් නේද එන්නේ? ওই 10ට කියන වචනේ දන්නවද? ඈ? ওই 10ට තමයි කියන්නේ කාම 10 කියන්නේ. නිකන් 10ක් නෙමෙයි. මොන 10ක්ද? කාම 10ක් කියන්නේ. රූපේ බලා ගන්න බෑ. පිච්චෙනවා ඇතුලේ. මොකද විපාක වශයෙන් රූපත් එක්ක පිච්චෙන්නේ නැහැ. රූප හැඩගට්ටනේ වෙනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? 10ක්. බලා ගන්න විදිහක් නැහැ. දැන් පොඩි කෙනෙක් අපි ටීවී එකේ ඩ්‍රාමා එකක් බල බල ඉන්නකොට පොඩි එකෙක් ඇවිල්ලා ඉස්සරහම හිට ගන්නවා. දැන් මොකද වෙන්නේ? ඇතුලේ අන්න 10 පටන් ගන්න. ඇයි අර පංචකාම ආස්වාදයෙන් භුක්ති විඳින තියෙන එක භුක්ති විඳ ගන්න බැරිව යනවා. එතකොට මහා 1000ක්. අන්න ඒක තේරෙන්නේ අසුත අපෘතඥයෙකුට. හැබැයි මේ රූපෙට බැඳෙන්න යන තැනම 1000 උපදින බව තේරුම් ගත් ආර ශ්‍රාවකයා මොකද කරන්නේ? අනිච්ච දැකලා අනිච්ච දැකලා ඒක ප්‍රහීන වෙනකොට අවිද්‍යාව ප්‍රහීන වෙන 1000ටම කෝ වෙන්නේ. සිසිල් වෙන්න ගන්නවා. අන්න සිසිල් වූ ලයක් ඇති බැවින් සීලේ පිහිටනවා කිව්වේ ඒකයි. අන්නේ සීලෙන් පිහිටන්න මොකද මොකක්ද වුණේ? අර ඇහැ රූපේ ඉදිරියේ වරද්ද ගන්නෙ කොහොමද? නිවැරදි කරගන්නේ කොහොමද කියලා දස්සනේන කොටසෙන් දැකලා ඉවරයි. දර්ශනයෙන් දැකලා දැන් දර්ශනයෙන් දැක්ක එක දැනගත් එක දැන් මොකද කරන්නේ? රූපය ඉදිරියේ දකිමින් යනවා. මොකද්ද? Tamange හිත කෙලෙස් හට ගන්නව මෙන්න මෙතනදී. ඒ හට ගන්න තැන මම මෙනෙහි කළ යුත්තේ මෙයයි. අන්න ඒක මෙනෙහි කරනකොට දුකෙන් නිදහස් වී ලය සිසිල්ලෙන්න ගන්නවා. නැත්තම් ලය මා 1000කටපත් වෙනවා. ගින්නකට අසහනයකටපත් වෙනවා. අන්න ලය සිසිල්ලෙන්න ගන්නවා. සිසිල් වූ ලයක් ඇති බැවින් සීලේ පිහිටනවා කිව්වේ ඒකයි. මතක ඇතිද මම ඕගොල්ලන්ට කිව්වා යම් කිසි කෙනෙක් සතර අපාගත වෙන දේ ප්‍රහීන වුණා නම් ප්‍රහීන වුණාමයි ඒකට කියනවා පහාන සීලය ඊළඟට ඒ මට්ටමින් සංවර නම් සංවර සීලයේ පිහිටුවා කිව්වා මෙන්න මේ සංවර සීලය එන තැන සංවර වෙනවා මොනවාද සංවර වෙන්නේ ඈ රූපයේ ඉදිරි අන්න මේක වචන ඇතුලේ කතාව තියෙනවා මොකද්ද සංවර වරණෝ කිව්වේ උදා වෙන්නේ අන්න මොකද්ද උදා කරගන්න ගියේ අවිද්‍යාව උදා කරගන්න ගිය තැන අවිද්‍යාව උදා කරගන්නේ නැතුව ඉන්නවට කියනවා සංවර කරනවා. ඒ සංවර කරන්න මොකද්ද අපි මෙනෙහි කරන්නේ? අනිච්ච මෙනෙහි කරනවා. ඒක මෙනෙහි කරනකොට ඈ සංවර ඒ වගේ කන. ඒ වගේ නාසය, දිව ඔන්න සංවර වෙන්න ගන්නවා ටික ටික. ඉතින් මේකෙන් පෙන්නනවා ඇස සංවර කරනවා. ඊළඟට කියනවා මේක දැන් එහෙම සංවර නොවුනොත් මොකද ඔහුට 10ක් පීඩාවක් අත් වෙනවා අන්න ඒක ඒ 10 නොවෙත් නම් නුවණින් ඒ විදිය කියන්නේ ඒ පීඩාවෙන් අයින් වෙන්න නම් ඒක සංවර කරගන්න ඕන බව මනා ලෙස දන්නවා කවුද මේ සූතවත් ආර ශ්‍රාවකෙක් කියන්නේ. ඇයි ඔහු දන්නවා කවදාවත් ඇහැ දුකගෙන දෙන්නෙත් නැහැ රූපයේ ගුණ දුක දෙන්නෙත් නැහැ ඇහැයි රූපයයි දුක දෙන්නෙත් නැහැ ඇහැයි රූපයත් එක්ක යම් චන්දරාගයක් ගොඩනගන. අන්නේ චන්දරාගය තමයි කිව්වේ මොකද්ද? ඔහු කාමාශ්‍රවය කාමයේ භුක්ති විඳින්න යනවා ඒකෙන්. ඒතර ඇහි රූපවල කාමත් නැහැ, ඇහි කාමයක් නැහැ, දෙකේම කාමයක් නැහැ. මනෝමූලිකව හදන සංකල්පනාවක්. එහෙනම් මනෝමූලිකවම සංකල්පනාවක් ගොඩනගාගෙන මනෝමූලිකවම හිතනවා. එහෙනම් අවිද්‍යාවෙන්ම බැඳිලා අවිද්‍යාවෙන්ම හිතනවා මේ වෑම් භුක්ති විඳින්න පුළුවන් කියලා. ඒතර අවිද්‍යාවෙන්ම හිතලා අවිද්‍යාවෙන්ම බැඳිලා අවිද්‍යාවෙන්ම වැඩ කරන තාක්කල් එන්නෙම මොකද්ද? 10ක් පීඩාවක්, අසහනයක්, ශෝකයක්, පරිදේවයක්, දුක්ඛයක්, දෝමනස්සයක්. එහෙනම් අර අනිත්‍ය දකින්න තැන මහා සිසිලසක් දැනෙනවා කිව්වේ. දැන් තේරෙනවද බුදු පියාණන් වහන්සේ මට දෙන දාණයටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කෝ අනිච්ච මෙනෙහි කිරීම. ඇයි බව ගමන නිරෝධ කරන්නේ. සංසාර ගමන නිරෝධ කරන්නේ. ඒතර උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ මොකටද? මිනිස්සුගේ සංසාර ගමන නිරෝධ කරන්න. භව ගමන නිරෝධ කරන්න. ඒකට නිරෝධ කරන්න මහා ඥාන ශක්තියක් නැති අයට පිනක් කරගන්න උන්වහන්සේ පින්ඩපාතෙත් වඩි. තව තව හේතු ටික සකසගන්න. අලෝභය ආදේශය මොහේ වැඩි කරගන්න. නිවන් මඟ තව වඩා ගන්න උපනිශ්‍රණයක් වෙන්නේ. නේද? එහෙනම් සංවරණ කාරණා මෙන්න කියන්නේ. දැන් මෙන්න මේක කරන්න පුළුවන් කාටද? දැන් මට කියන්න අපි ආසාදේ ආදීනෝ නිස්සන්නේ තත්ත්වය දැනගෙන මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනය ප්‍රහීන නොවි යම් කිසි කෙනෙක්ට කිව්වොත් එහෙම ඇහැ සංවර කරගෙන ඉන්න කියලා. මේ ඊට පස්සේ කියන්නේ ලේසිම වැඩේ මොකද්ද? දැක්කේ නෑ වගේ ඉන්නානේ. ඇහුනේ නෑ වගේ ඉන්නානේ. එතකොට හරියනවා. බුදුවරු එන්නේ ඒකට. මේ ලෝකෙට බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්නේ දැක්කේ නෑ වගේ ඉන්නේ කියන්නේ. එහෙමද? එහෙම නෙමෙයි. න්‍යාය ධර්මයක් තියෙන්නේ කඩන්න මේ. මේ. ඊය රස ඒක නම් හරි. පේන්නේ නැතු වගේ ඉන්නවා. ඇහැටනේ. ආහක බලා ගන්න හරි බැරිය. නේද? ඔව් කන් ඇහෙන්නේ නැතු ඉන්නවා. වගේ හරි ඉන්න පුළුවන්. මොකක් හරි පොරොප්ප දෙකක් ගහගෙන හරි කවන්නේ නැහැ. ඉන්න බැරිය. මොකක් හරි කරගෙන. ඔව් දැනෙන්නේ නැති එකත් ඉතින් මේ නාසය බැරිය මොකක් හරි කරගෙන ඉන්න. දිවෙන්. දැන් දැනෙන්නේ නැහැ වගේ ඉන්නේ. මොකෝ කරන්න වෙන්නේ? ඔය රස දැනෙන්නේ නැහැ වගේ ඉන්නේ. දැන් මොකෝ කරන්න වෙන්නේ? කන්න නැතුව ඉන්න. එක්ක දිව කපන්න ඕනේ එක්ක කන්න නැතුව ඔය දෙකෙන් එකයි කරන්න වෙන්නේ. ඇයි? දැන් දිවේ රස තියෙනකොට දැනෙනවා. දැන් ඔක්කොටම අරකට කියලා කියලා කිව්වොත් එහෙම රසත් ඒක දැනෙන්නේ නැහැ වගේ ඉන්නේ. දැන් කොහොමද ඉන්නේ? දැනෙනවනේ. දැනෙන එක දැනෙන එක එකක් නිදින එක තව එකක් නේ. දැන් මේක තෝරගන්න බැරුණාම මොකද වෙන්නේ? දැනෙන එක අයින් කරන්න යනවා. විඳින එක අයින් අර බෝතලේ අයින් කරන්න යනවා. සීනි ටික අයින් කර දාන එක අයින් කරපන් කිව්වහම. නේ. ලේසින් වැඩේ බෝතලේ අයින් කරන එකනේ. සීනි දාන එක ටිකක් තේරෙන්නේ නැති හින්දා බෝතලේ අයින් කරන්න try කරනවා. බෑ බෝතලේ ජීවිතේ අයින් කරන්න බෑ. පිස්සෙක් කළා නවතින. අන්න ඒ වගේ වැඩක් වෙන්නේ. හරි ඕකත් මොකක් හරි කියලා නොකා නොබී හරි හිටියයි කියමුකෝ. නේද? ස්පර්ශන අයක නම් කොහොමත් අවුලක් නැහැ මොකක් හරි කරගෙන ඉන්න පුළුවන්. ධම්ම. දැන් ධම්ම ඊළඟ ප්‍රශ්නේ. ඒකට කියන්නේ මොකද්ද? හිතන්නේ නැතු ඉන්නනේ. දැන් කොහොමද හිතන්නේ නැතු? මේ ලෝක ගැලපෙන්නේ නැති ජීවිතේ කියන එකට කරන්නත් බෑ. එතෙන් කියන කාට පුළුවන්ද කරන්න? බෑනේ කරන්නේ. නැයි හිතෙනවනේ. දැන් කියන මිනිස්සයා මේ මිනිස්සයා කියලා දැනගෙන කියන්නේ හිතලා නේද ওই ටික. එහෙම කියලා අර මිනිස්සයාට කියන හිතන්නේ නැතු ඉන්නේ. කොහොමද හිතන්නේ නැතුයි? හිතෙන එක වෙනවමයි. ඉතින් ඔන්න මේක හරියට දැනගෙන නැතුව ওই ටිකෙන් අයින් වෙලා ඉන්න කිව්වොත් එම් පෘතජ්ජනෙක්ට කවදාවත් බෑ. ජීවිතේට කරන්න බෑ. එහෙනම් මේ ඉන්දියන් අය සංවර කරගන්න පුළුවන් වෙන්නේ යථාර්ථය දැනගත්ත අනිච්ච දුක්ඛ අනාත්ත සබ්බේ සංඛාරාම අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියලා මෙන්න මේ ටික දැනගෙන ගත්තා නම් විතරයි. නැත්තම් ඉතින් හැමදාම මම නෙමෙයි මගේ නෙමෙයි කී කී ඉන්නවා ඉතින්. නේද? නිකන් හරි ඇවිල්ලා කිව්වොත් එහෙම අනේ ඇත්ත ඇත්ත තමයි මේ මමත් නෑ මගේත් නෑ මොනවත් නෑ ඔන්න ඉඩම් කැලේ දීලා දාමු අන්නරේට. අන්න අර කුටියක් හදන්න යනවලු. ඈ ඒක පොඩි කෙල්ලට දෙන්න කිව්වා. ඒ මගේ නෙමෙයි කිව්වේ. අන්න මගේ පයින් ඊට පස්සේ ඉඩම් කෑල්ල කිව්වා. එතකන් කියවනෝ මගේ නෙමෙයි මගේ නෙමෙයි කියලා. නේ? කොහොමද වැඩේ හැටි? අර ඔය කියනවා. වෙන්නේ වැඩි. ඒකයි. ඒ හින්දා දෙවෙනි කාරණේ සංවරණයෙන් පහ කරන. එහෙනම් මේක පහ කරන්න පුළුවන්. යථාර්ථ තේරුම් ගත කෙනෙක්ට විතරමයි. මේ දැන් බලන්න මේ අර මම අර මෙසස්නේ මහන කියන සූත්‍රය අතනින් පෙන්වුවේ නැත්තම් ඕගොල්ලෝ මේ සූත්‍රය කියවනකොට කියාගෙන යන්නේ මොන විදිහට හිතාගෙන යන්නේ ආ මේ නිකන් අපි මේ වැඳ පුදාගෙන ඔය කරන වැඩ ටිකෙන් ගිහින් ගිහින් ගිහින් ගිහින් අන්තිම මොකෝ කරන් තියෙන්නේ දැන් තමයි භාවනාව පටන් ගන්න තියෙන්නේ නේ ඇයි මුල අරක කිව්වා ඒ සෝවාන් වෙන්න නම් මේක කරන්න ඕනේ මේක කරන්න නම් මේක කරන්න ඕනේ. මේ ඕගිල අවසානයේ ගන්න නිගමනේ මොකද්ද? ආ සෝවාන් වෙන්න භාවනා කරන්න. බුදුහාමුදුරු කියලා තියෙන්නේ මොකද්ද? අරක කරගෙන මේක කරපන්. ඒ වචනේ වචනේ කඩන්නේ මෙන්න මේ මෙසස්නේ මහාන කියන තැනේ. දැකන ඒ ඒ වචනේ ඊට ඉස්සලා තිබ්බද? ඊට ඉස්සලා තිබ්බේ නැහැ. පෙන්වුවේ නැහැ නේ එහෙම එකක් නේ. මෙනේ කළ යුතුයි මෙනේ නොකළන කතාව විතරයි කිව්වේ. හරි අපි එහෙනම් තුන්වෙනි කාරණයට යමු. මහණෙනි ප්‍රත්‍යවේක්ෂාවෙන් පහකළ යුතු ආශ්‍රව කවරේද යන්න. මහණෙනි මෙසස්නේ මහාන තෙමි. ආයි දැන්. මේ කන්ඩිෂන් එකේ නෝමයි හොඳේ. දැන් කාටද මේ ප්‍රත්‍යවේක්ෂා දීලා තියෙන්නේ? මෙසස්නේ මහානට. ඒ කියන්නේ කාටද? අඩුම තරමේ අඩුම තරම අඩුම තරමින් සෝවාන් කෙනා. එතකොට අපිත් ප්‍රත්‍යක්ෂා කරනවා නේද? ඉතින් ওই දවස්වල ඉන්න. දැන් සීල් ගන්න ගියාම ප්‍රත්‍යක්ෂා කරනවා නේ? ඈ? ඈ? ආ දැන් නැද්ද? ඒ කියන්නේ ඉවරද ඒක? දැන් නැහැ කිය? කියන්නේ බුෆේ ටයිප් එකෙන් ගන්න. ආ මේ ඔබතුමා කියන්නේ මේ මේ ආවට පස්සේද ඈ ආ ඒක නිසා මම හිතුවා මේ දැන් නැහැ කිව්වම දැන් කොහක්වත් එහෙම නැහැ කියලා මං හිතුවේ ආ මේ ගිය සතියේ මේ මොකද්ද මේ පුත්‍රමාංශ සූත්‍රයේ විස්තර කළ දුන්නාට පස්සේද අර කබලිකාරාර විස්තර කළ දුන්නාට පස්සේද ආ ඒක හරි ඒක ආ හරි මෙතන තියෙනවා මොකද්ද මෙසස්නේ මහාන ප්‍රත්‍යවේක්ෂා කරන ආකාරය මේක ටිකක් විස්තරාත්මකව යන්න වෙනවා යන්න වෙන්නේ ඇයි? පංචාංගික සමාධි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේකේ කියන බුද්ධ ශාසනයේ පංචාංගික සමාධි පහ. උතුම්ම පංචාංගික සමාධි පහක් කියනවා. අන්නේ සමාධි පහේ පළවෙනි එක තමයි ප්‍රථම ධානය. දෙවෙනි එක ဒုတိ ක ධානය. තුන්වෙනි එක තෘතික ධානය. හතරවෙනි එක චතුර්ථ ධානය. පස්වෙනි එක ප්‍රත්‍යවේක්ෂා සමාධිය. පංචාංගික සමාධියෙන් පළවෙනි එක පස්වෙනි එක ප්‍රත්‍යවේක්ෂා සමාධි. මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා කරන්න කරන්න තමයි Tamanට යමක් වැටහෙනකොට ප්‍රත්‍යක්ෂ ලෙස තේරෙන්න ගන්නෙ. හොඳට තව තව. එච්චරට වැදගත් මේ ප්‍රත්‍යවේක්ෂාව. මේ හැබැයි අපි බලමු මේ ප්‍රත්‍යවේක්ෂාව කොහොමද බුදු පියාණන් වහන්සේ දාලා තියෙන්නේ කියලා. එකින් එකට එකින් එකට අරගෙන බලමු. මොකද මේක අවසානයේ පෙන්නනවා බලන්න ඔයගොල්ලෝ පෙන්න ප්‍රත්‍යවේක්ෂාවෙන් කරන්න ඕන එක ප්‍රත්‍යවේක්ෂාවෙන් කළ යුතුමයි ඒක කවදාවත් වෙන කිසි දෙයකින් පහ කරන්න බෑ කිසි දවසක පහ කරන්න බෑ ඒක පහ වෙන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන් විතරමයි ඒක පහ වෙන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන් විතරමයි වෙන එකකින් පහ වෙන්නේ නැහැ මහණෙනි මෙසස්නේ මහානතමේ නුවණින් සලකා හුදෙක් සීත නැති කිරීම පිණිස උෂ්ණේ නැති කිරීම පිණිස මැසි මදුරු අවුසුපුන්ගේ ස්පර්ශය නැති කිරීම පිණිස ලැජ්ජා සහගත තැන් වසා ගැනීම පිණිස පමණක් සිවුරු පරිභෝජනය කරයි. දැන් මේ ඇයි මේ සිවුරු කියලා දාලා තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ මේ කියන්නේ කාටද? භික්ෂූන් වහන්සේලාට හන්දා. හැබැයි භික්ෂූන් වහන්සේලාට එක ආර්යෂ්ටාංගික මාර්ගයකුත් ගිහි පින්වතුන්ට තවත් ආර්යෂ්ටාංගික මාර්ගයකුත් කියලා දෙකක් නැහැ. ඒකායන මග්ගෝ විසුද්ධිය. එහෙමනම් මේ සිවුරු කියන තැනට ඇයි මෙසස්නේ මහාන කියන තැනට විශාකා සිටු දේවියත් අයිති, අනේපිඩු සිටුතුමාත් අයිති, චිත්තග්‍රූපතිත් අයිති, ආනන්ද හාමුදුරුවොත් අයිති, සාරිපුත්ත මහරහතන් වහන්සේත් අයිති, මුගලම් මුගලම් මහරහතන් වහන්සේත් අයිති, ධම්මදින්නා තෙරණින් වහන්සේත් අයිති සියලු දෙනාම අයිති. සිව්වනක් පිරිසම අයිති. ඒ වගේම කුජුත්තරාත් අයිති. අසාමාවති දේවියට බණ කිව්වේ. කුජුත්තරාත් අයිති. ඒතකොට එයින් පිට කවුරුත් නැති වුණාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම අයිති මෙසස්නේ මහාන කියන තැනට. ඇයි මේ මෙසස්නේ මහාන කියන එකේ අර්ථයක් තියෙනවා. මේ මහාන කියන එකේ අර්ථයක් තියෙනවා. නේද? දැන් මහාන කියනකොට මොකලට මොකද මතක් වෙන්නේ? ඈ? ඔව්. මේ මහාන කියන්නේ මහ අන පිළිපදින්න ඕන. මහාන. මහ අන. මොකද්ද මහ අන? ආස්වාදේ ආදීන නිස්සරණය කියන එක දැකලා නම් ආස්වාදේ උදා වෙන තැන අනිච්ච දකිනවා නම් මහ අන පිළිපදින. එහෙනම් මහ අන පිළිපදින කෙනා මහාන කිව්වේ ඒකයි. ඒතර ගතින් මහාන වෙන එක එකක්. හිතින් මහාන වෙන එක තව එකක්. උපාසක උපාසිකා හිතින් මහාන වෙනවා භික්ෂු භික්ෂුණී කියන උත්තම උත්තමාවියෝ ගතිනුත් මහාන වෙලා හිතුනිත් මහාන වෙනවා දෙකම වෙනවා භික්ෂු භික්ෂුණී කියන උත්තම උත්තමාවියන් දෙගොල්ලම උපාසක උපාසිකා කියන කට්ටිය හිතින් මහාන වෙනවා මහාන පිළිපදින එක්කද මහාන කියන එකේ අර්ථය ගත්ත ගමන්ම හරි ටක්කා එතකොට අර මහාන පිළිපදින තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන තැන ක්ලාක්ට මොකෝ වෙන්නේ? අර ක්ලාක් ක්ලාක් දැන් අර වචන මතක් කරන්නක් ගන්න. ඔව් ක්ලාක් අයින් වෙලා මොකද වෙන්නේ? යාමන්නේ. මහාන නැති දැන් යාමන් මේ ක්ලාක් රජ වෙන්නේ. යාමන් නැති දැන් මහාන නැති දැන් එහෙනම් මේක තේරුම් ගත්තා නම් උරු සීල දෙනාත් මහානම තමයි. හැබැයි වැරදිලාවක්වත් භික්ෂු භික්ෂුණී කියන එකත් එක සම වෙන්න බෑ හොඳ. මොකද භික්ෂු භික්ෂුණී කියන එක බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේ උඩින්ම තියලා තියෙන උත්තුම. ඒක කවදාකවත් ගීයට සමාන කරන්නේ නැහැ. අවබෝධයෙන් විතරයි. නේද? ඒගොල්ලොත් මහාන අපිත් මහාන තමයි කියලා වැඩ කරන්න කිව්වොත් මොකෝ වෙන්නේ? අනාථ වෙන්න ඊට තවත්. එහෙම එකක් බෑ. මොකද කොයිම වෙලාවකවත් ගියා භික්ෂුවත් එක්ක සම කළා නැහැ. එහෙම සම කළා නැහැ. ඒක වරද්ද ගන්න එහෙම එපා. හොඳේ. නැත්තම් ටිකක් ඇයි දැන් මාන්න උද්දච්ච එනකොට නැති නැති ප්‍රශ්නේ එන්න පුළුවන් නේද? ඒකයි කියන්නේ. හරි. මෙන්න මේ මේ ප්‍රත්‍යවේක්ෂා යනකොට මේ හැම ප්‍රත්‍යවේක්ෂාවකටම හැම වෙලාවෙම බුදු පියාණන් වහන්සේ එක කන්ඩිෂන් එකක් දානවා. දැන් මෙතන තියෙනවා අපි සිවුරු වෙනකොට දැන් මෙතන මේනින් වහන්සලා දෙනමක් ඉන්න සිවුරුත් අයිති අනිත් ඔක්කොලටම අයිති කාටද අපි ඔක්කොටම අයිති ගිහිපින් උතුන්ට අයිති මොනවද ඇඳුම් නේද හරි දැන් මේ මං නිල් පාටින් හයිලයිට් කරලා තියෙනවා දැන් මොකටද මේ ඇඳුම් අඳින්නේ අර උඩින් ටිකකුත් තියෙනවා ඇත්ත මොනවාද මැසි මදුරු අවුසුපන්ගේ ඒවෙන් වැලක් පාගෙන ඉන්නේ එමත් තියෙනවා ඒකත් ඇත්ත ඒව නැත්තේ නෑ වැදගත්ම දෙයක් දානවා. මොකද්ද? ලැජ්ජා සහගත තැන් වසා ගැනීම පිණිස පමණක් කියන වචනේ දානවා. හරිනේ? right. දැන් එතකොට මෙතනින් එහාට අපි වැඩ කටයුතු කරගෙන යනකොට කොහොමද වෙන්න ඕනේ? දැන් මෙසස්නේ මහානනම් මොකද වෙන්න ඕනේ? මේ කන්ඩිෂන් එකට යටත් වෙන්න වෙනවා. ඒකට යටත් නොවුනොත් ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ කරන්න ඕන එක පහ වෙන්නේ නැත. ඒක නිකන් අනිත්‍යයි අනිත්‍යයි කිය කී හරියන්නේ නැහැ. ඒක ප්‍රත්‍යවේක්ෂාවට දාලා තියෙන එක. බුදුහාමුදුරු දාලා තියෙනවා නම් දාලා තියෙන තැනම කරන්න ඕනේ. වෙන එකකට හරියන්නේ නැහැ. කෝකත් එකයි තෛල කියලා කිව්වට හරියන්නේ නැහැ එතකොට. දාලා තියෙන තැනක් තියෙනවා. හරි. ඇත්තටම අපි මෙහෙම මේ මේ විදියටද කියලා පොඩ්ඩක් බලමු. දැන් එනවා ඉදිරියේ ෆෙස්ටිවල් එක. සිංහල අවුරුද්දට. ඒක තියමුකෝ ද ඉස්සරහට එන්න තියෙන එකනේ. ගියේ එක තිබ්බනේ. ගිය සිංහල අවුරුද්ද. කොරෝනාවට නැතුව මොකක්වත් නැතුව. නේද? හරි. අපි යනවා shopping. ඇඳුම් ගේන්න. නෑ ඇඳුම් ගැනනේ කතා කරන්න ඕන. ගේන්න යනවා. ගිහිල්ලා කඩේකට යනවා. අකර හොඳ ලොකු කොම්ප්ලෙක්ස් එකක් තියෙන කඩේකට යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? ප්‍රාක්ක ටික පෙරලනවා. පෙරල පෙරල හොයනවා. ගන්නවා එහෙන් ගන්නවා මෙහෙන් ගන්නවා අර ලොකු පෙට්ටි වල දාලා තිනවා පෙරලනවා බැරි කමටම ඊට පස්සේ ඔළුව ඔක්කොම තින්නේ මොකේද අර කාඩ්බෝඩ් තඩි පෙට්ටි ඒව ඇතුලේ ඉන්නේ ඔක්කොම ඔළුව හොයන්න බෑ එකෙක් ගෙවල් හරි ඒව ඇතුලේ බැහැගෙන කොහොමාරි කරලා ඉතින් හොයනවා හොයනවා හොයනවා අර රාක්‍ය හොයනවා මේ රාක්‍ය හොයනවා නේද ඈ හොයලා හොයලා හති වැටිලා අන්දිනවා කියන මොකද්ද ඒකේ නෑ අනේ මට හරියන එක හරි යනවා තව එකකට ජීවිතය අත්දැකීමම බලන්න. දැන් දිව්‍ය ලෝකේ වරන් හරියන්නේ නැහැ මේකට. අපි කරපු දේ අරගන්න ඕනේ. හරි. ඊතාව කඩේකට යන්න. ඊළ අරගෙත් මොකෝ කරන්නේ? අර වගේම අවසල අවසල මොන හරි කරලා සමහරට ඒකෙන් එකක් වගේ හොයා ගන්නවා. තවත් කඩේකට යනවා. කොහොම කොහම හරි කඩ හතරකට ගිහිල්ලා යන්තම් කොහම හරි ඇඟුම් ටිකක් හොයා ගන්නවා. හොයාගෙන ගෙදර ඇවිල්ලා පහුවදා උදේ 8ට ආයි පොලිමේ ඉන්නවා. මොකටද ඇහුවොත්? අමාරු කරන්නේ. ඒ කියන්නේ කොච්චර ප්‍රත්‍යවේක්ෂාවද කිව්වොත් Tamanගේ සයිස් එක දන්නෙත් නැහැ. කොච්චර හොඳද කිව්වොත්. ආයි උදේ පාන්දර කන්න නැහැ වගේ අර පොලිමේ ඉන්නවා ගිහිල්ලා. කකුල් දෙකක් රිදෙනවා. ඉතින් ඉඳගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා ගිහිල්ලා ඉතින් මට කියන්න දැන් මේක හොඳට මතක තියාගන්න මේක අයිති නිවන් දකින්න නම් විතරයි හොඳේ. ආයි මේ නැවත නැවත කියන්නේ. නැත්තම් ඕන විදිහකට ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ආයි කිසි අවුලක් නැහැ. මේ බුදුහාමුදුර බලෙන් ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ කරපන් කිව්වේ නෑ. ඒ හින්දා තමයි මේ සස්නේ මහානට දාලා තියෙන්නේ. ලෝකෙ ඉන්න ඔක්කොටම දැම්මේ නෑ බුදුහාමුදුර ප්‍රත්‍යක්ෂාව. බලට කැමති විදිහට හිටහල්ලා කිව්වා. බලට නිවන් දකින්න ඕන නම් දහම තේරුම් ගත්තා නම් මෙතනින් එහා මෙසේ හැසිරිය යුතුයි කිව්වා. බලෙන් කියලා නැහැ. නේ? දැන් බැරි වෙලා කව මොකක් හරි කොම්ප්ලෙක්ස් එකක් ඉස්සරහට කියලා ඔක්කොම කියන ප්‍රත්‍යක්ෂා කරලා ඇඳුම් ගන්න. මේ නිවන් දකින්න මාත්‍රයක් අදහසක් නැහැ උන්ට. ගුටි ගන්න වෙන්නේ. නේ. දැන් ඕගොල්ලෝ මේක දැනගෙන ඔක්කොම කළා කඩේට යන කෙනාට කියනවා ගෙදර නෝ මහත්ය යනවා. මේ ප්‍රත්‍යක්ෂා කරලා ගේන්න හොඳට ඇඳුම් ටික. මට ප්‍රත්‍ය මොන ප්‍රත්‍යක්ෂා කරන්නේ? මම අඳින්න යනවා පුතා දිනම් කියන්නේ. ඒ මොනස දන්නෙත් නැහැනේ සමහරවල්. ඒකින්ද හරි පරිස්සමෙන් වැඩි. මේක නිවන් දකින්න නම් විතරයි ඕනේ. නැත්තම් ඕනේ නැහැ. නැත්තම් වෙන්න ගිය වගේ යන්න තියෙන්නේ. හැබැයි නිවන් දකින්නවනම් ඒ කියන්නේ හිත නිවා ගන්න ඕන නම් මේකට යටත් වෙන්න වෙනවම්මයි. යටත් වෙන්න වෙනවම්මයි. එහෙම නැත්තම් වෙන ක්‍රමයක් තියෙන්න ඕන. ක්‍රමයක් නැති හන්දනේ බුදුහාමුදුරු දාලා තියෙන්නේ. හරි. එතකොට මට කියන්න අවංකවම දැන් ඔහොම අත්දැකීම් තියෙනවා ජීවිතේ. ද නැද්ද? නැත්නම් මට විතරක් දන්නේ නැණි තින්නේ ඒකයි. තියෙනවද එහෙම අත්දැකීම්? ආ තියෙනවනම් කමන්නේ නැහැ. අන්න තව තමන්ගේ තමන්ගේ පැත්තෙන් ගන්න එපා මේක. මම ඒක ඇහුවා තමන්ට එහෙම අත්දැකීම් තියනවද කියලා. ආ තියනවනේ. හරි. මම දැන් ප්‍රශ්නයක් අහනවා. මට කියන්න අර අත්දැකීම් තියනවා කිව්වනේ. අර පළවෙනි කඩේ පළවෙනියෙන්ම ගිය කඩේ ඇත්තටම ලැජ්ජා සාගත දැන් වසා ගන්න ඇඳුමක් තිබුණේ නැද්ද? තිබුණාද නැද්ද? තිබුණා. දෙවෙනි කඩේ තුන්වෙනි කඩේ එහෙමනම් අපි හෙව්වේ ඒකටද? හෙව්වේ ඒකටද? නෑ මොකටද හෙව්වේ? ආස්වාදයේ පිණිස. මොකටද හෙව්වේ? ආස්වාදයේ පිණිස. එන කිසි දෙයකට නෙමෙයි. දැන් ඕක අමාරුවෙන් ඇඳ ගේනවා. ඇඳගෙන අරන් ඇඳගෙන යනවා ඔෆිස්. මේ මේ ටික පිරිමියට පොඩ්ඩක් අඩුයි. මං කියන්නේ අඩුයි අඩුමයි කියලා පොඩ්ඩක් අඩුයි. මොකද කොහොම කරා ෂර්ට් එකයිනේ. ඒක එච්චර කලිසමත් එකයි ෂර්ට් එක නිය අලුත්ද කියලා හොයන්නත් බෑ. මේක මේ සාමාන්‍ය ඒ ඒ හැටියේ. ඔව් සාමාන්‍ය හැටිනේ. ආ ඔය පිරිමි ගෑනු හොයන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවා. ඒකත් ඇත්ත. මේ හරි. නෑ මම දැන් මම හිතන්නේ අපි તો මේ මොකක් හරි දැන් ගෑනු කෙනෙක් කියමු ස්ත්‍රියක් විශේෂ මේ එහෙම කියන්නේ මේ ස්ත්‍රීන් ගැන වැරදිද කියනවා නෙමෙයි. හොඳේ. වරදවා වටා ගන්න එපා. එහෙම කියනවා නෙමෙයි. අනිත් පැත්තේ තියෙනවා ඒ වගේ ඕන තරම්. දැන් මේක ඇඳයි යනවා. ඇඳන් යනවා උදේ 8:00ට ඔෆිස් එකට. දැන් 8:00ට ඔෆිස් එකට ඇඳන් ගිහිල්ලා දැන් ඉන්නවා. එකෙක්වත් අහන්නේ නැහැ මොකක් අය. කොහෙන්ද අනේ ගත්තේවත් මොකක්වත් අහන්නේ නැහැ. දැන් දත් මිටි කාගෙන ඉන්නව මොකද? යකෝ මෙච්චර හොඳ එකක් අඳන් ඇවිල්ලා මුන්ට පේන්නේ නැද්ද මන් දන්නේ එකෙක්වත් මේක අහන්නේ නැහැ නේ මොකද්ද මේ? ඇයි ආසාදේ බලාපොරොත්තු වෙන්නේ? කවුරු හරි මේකට හොඳක් කියයි. මේක ලස්සන කියයි. ඒ උද්දච්ච ඉවර නෑ උද්දච්ච එන මාන්නේ නැగిලා එන හන්ද බලනවා කවුරු හරි හොඳ කියයි. බලන් ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා උදේ ඇහුවෙත් නෑ දවල් ඇහුවෙත් නෑ ටී එක වෙනකන් ඉවසනවා. අවස 3 වෙනකන්. බැරිම තැන මොකෝ කරන්නේ? ඒ මේක ලස්සන දානේ. ඉවසලා බැරිම තැන කියනවා. ආ අලුතෙන් ගත්ත එකද? ඊට දත් මිටි ගන්න ඇතුලිය. කො මේක පේන්නේ නැද්ද අලුතෙන් ගත්තේ කියලා ඉතින්. මේක තමයි ඇත්ත කතාව. මේ අපේ ජීවිතෙන් ගන්න ඕනේ මේක නැත්නම් ඉතින් වෙන එකකින් ගන්න බෑ. ඉතින් ඕක පිරිමි කෙනෙකුටත් එච්චරයි. මේ අපි තම හොඳ මොකක් හරි හොඳ බ්‍රෑන්ඩ් එක ෂර්ට් එකක් කනයි යනවා. කොහෙන්ද මම පමුණුවෙන්ද ගත්තේ? ආ මම මට පමුණුව කියලා කියවෙන්නේ මම මහරගම හන්දා. මන් දන්නේ නැහැ මෙහි <laughs> ඕ ඕ මෙහි මොකක් හරි එහෙම රෙදි තියෙන පැත්තක් ඇති. මට අර පමුණුව කියලා කියනවා ඒ පැත්ත හන්දා. මේ එහෙන්ද ගත්තේ. ඇයි ටික කොලිට අඩු එක තියෙන්නේ. දැන් අරුන්ට යකා නගිනවා එයි. යකෝ මෙච්චර එකක් කරගත්ත උඹලට මේක පමුණුවෙන් ගත්තා වගේද පේන්නේ කියලා බලන්න. දැන් ඔන්න දේශය ආයි. අර මොකද උද්දච්චයට පහරක් වැදිලා. ඔන්න අපේ සාමාන්‍ය හැබැයි මම කියන්නේ මේ විදිහට 100ට 100ක් හැමෝටම මෙහෙමයි කියලා. එහෙම කියන්න බෑනේ මට එහෙම ඉන්න මේ තමන්ගේ අනුගේ හිත කියවන්න බෑ. හැබැයි තමන්ම තමයි බලන්න. නේද? එහෙනම් ඇත්තට මොකද ඒ උනේ අපිට? අපි මේ ඇඳුම අඳින්නේ ඇත්තටම ගත්තොත් අර මේ කියන විදියට අවුසපුන්ගෙන් වැලකිලා සීතු උස්නේ වැලකිලා ලැජ්ජාසහගත තැන් වසා ගැනීම පිණිස පමණක් නෙමෙයි ඇත්තටම අඳින්නේ මොකටද උද්දච්චේ මාන්නෙන් ආස්වාදයක් උදෙසා අනුන්ට පෙන්වන්නමයි අවංකව බලන්න එහෙම නෙමෙයිද කියලා ඒකට මොකද්ද අපිට ඕනේ? මෝස්තර ඕනේ. එහෙනම් මෝස්තර කියන්නේ මොකද්ද? මෝහය ස්තර කරගත්ත කට පස්සේ කියනවා මෝස්තර කියලා. මුලාවෙන් ස්තර කරගන්න. ස්තර කරගන්න කියන්නේ අල්ල බදා ගන්න. තර කරගන්නවා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි අර මෝස්තර වලට අහු වෙනවා. එතකොට ඒ ඒ ඇඳුම අපි ඇත්තටම S2 කෙන් දකින්නේ මොන විදියටද? උපේක්ඛා සහගත. කයට දැම්මේ නෑ තාම. කයට දැම්මොත් ඒක මෘදු නම් සුවේයි. හැබැයි ඇහැට දකින්න උපේ. ඊට පස්සේ මොකද වෙන්නේ ඉතින්? ඇහැට ඕක දැකලා ඒකත් එක්ක පටිච්ච වෙලා අවිද්‍යාවෙන් බැඳුනට පස්සේ නිකන් අඳිනකොට සුව වගේ. ඊට පස්සේ කවුරු හරි ඔය කියනකොට අනේ කොහෙන්ද අනේ මේක ගත්තේ අම්මා කියනකොටම නිකන් සුව එනවා. නැති සුවවල් එනවා. <laughs> ඇත්තට මේ මේවා නැහැ. හැබැයි අර මොකද්ද කියන්නේ මේ අර දුන් තියෙන්නේ මෙහෙම බුබුලු දදා උඩට එන්නේ. ඒ වගේ නැగి නැగి එනවා. ආසා. ඒ කියන්නේ ආසයි ඉතින් ඇත්තටම නේද? ඉතින් මෙන්න මේ වගේ පෙන්වනවා තථාගතයන් වහන්සේ මොකටද? ලැජ්ජාසහගතයෙන් වසා ගැනීම පිණිස පමණ සිවුරු පරිභෝජනය කරයි. හේතුව ඇයි මෙහෙම වෙන්නේ? මතකද මම ඕගලන්ට පෙන්නවා සෝතාපන්න ආර ශ්‍රාවකයාට පිහිටන සිල්වල තිබ්බා අවෙච්ච ප්‍රසාද සීලය කියලා සීලයක්. අන්නේ අවෙච්ච ප්‍රසාද සීලය පෙන්වුවා මොකද්ද? ඉච්ඡාව එන්න එන්න මොකද වෙන්නේ? අඩු වෙන්න ගන්නවා, අව වෙන්න ගන්නවා. මේ කියන්නේ වරදවා වටා ගන්න එපා. වෙඩින් එකකට ඇඳුමක් ගේන්න කියලා චීත්තයක් අරන් ගෙදර එනවා නෙමෙයි. ඕ නැතම්. ඇවිලි වහ ගන්න මොකක් හරි ඔය චීත්තයක් අරන් ආවොත් එහෙම. ඒක නෙමෙයි කිව්වේ. අමතක කරන්න එපා විශාකා සිටු දේවිය අර කොච්චරද කෝටි ගාණක් වටින වේල පරන්දනාව දාන්නේ නැතුව එළියට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ සෝතාපන්න ආර්සාගේ වැරහැලි අඳින්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි කිව්වේ. මොකක් හම්බ වුණත් ඒකෙන් ආස්වාදයක් භුක්ති විඳින්න බැරි බව දැනගෙන ලැබෙනවා. මේක හොඳට ප්‍රත්‍යවේක්ෂා කරලා හරියට කරන්න බලන්න කරොත් ඔයගලන්ට අත්දැකීමෙන් තම තමන්ට තේරෙයි අර කඩේක අපි පැය ගාණක් රස්ති ආදු වෙච්ච එක එක නිමේෂයෙන් තමන්ට උන ඇඳුම හරියට හම්බ වෙනවා. ඇයි? චේතනාව හොඳයි. හරියට හම්බෙන ඕන එක. ඇයි? ඕන එක හොයන්නේ ඕන තැන විතරයි. ගියේ ෂර්ට් එකක් ගන්න නම් හොයන්නේ ෂර්ට් ගොඩේ මිසක් කලිසම් ගොඩේ නෙමෙයි. දැන් වෙලා තියෙන්නේ ෂර්ට් ගොඩේත් හොයනවා කලිසම් ගොඩේත් හොයනවා. දැන් බ්ලවුස් එකක් ගන්න යෝ බ්ලවුස් ගොඩේ හොයන්නේ. දැන් බ්ලවුස් එක හොයනකම ඊට පස්සේ මොකද? නෑ අනේ ස්කර්ට් එක ගන්න සල්ලිත් නෑ ඕනෙත් නෑ. කමන්නෑ බලමු නිකන් තියෙන එක නෑනේ. ඉතින් අර කවුසුරනේ අර මිනිස්සයත් මහා වේහිතකට පතලා ආයි නමනවා. අනුන්ටත් වෙහෙසක් දෙනවා. ගන්නව නම් කමන්නේ ඒක වෙනම දෙයක්. මේ මොකද්ද මේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ? අපිට තව හැදෙන්න ගොඩක් තියෙනවා කියලා මේ කියන්නේ. ඔන්න එක. ලැජ්ජා සාගතයි මසා ගැනීම පිණිස. හරි. තව එකක් කියනවා. මොකද්ද කියන්නේ? නුවණින් සලකා පිණ්ඩපාතයේ වළඳයි ක්‍රීඩා පිණිස නොවේ මේ පුරුෂ මදේ පිණිස නොවේ මේ සැරසිරි පිණිස නොවේ මේ අලංකාරය පිණිස නොවේමය හුදෙක් ශරීරයේ පැවැත්ම පිණිසමය යැපීම පිණිසය බඩගිනි වළක්වා ගැනීම පිණිසය බ්‍රහ්මචාරී රැකීමට sorry බ්‍රහ්මචාරීව රැකීමට අනුබලයක් සඳහාමය පැරණි බඩගිනි වේදනාව නැති කර ගැනීමට අලුත් වේදනාව නූපදවා ගැනීමටත් මේ ජීවිතේ පවත්වා ගැනීමටත් මේ ප්‍රත්‍ය වේවා කියලා පෙන්නනවා. එහෙනම් මේක ඇතුළේ කියනවා මොකද්ද? මොනවටද කැම්බීම ගන්නේ? දැන් කන්ඩිෂන් ටික කියන. හැඩ වැඩ වීමට නෙමෙයි, ලස්සන වීමට නෙමෙයි, මදේ උපදවා ගැනීම පිණිස නෙමෙයි. ඊළඟට කියලා මොකද්ද? හුදෙක් ජීවත් වීම පිණිස. නේද? මොකටද කැම ගන්නෙ? ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ මොකටද? කැම ගන්න ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ මොකටද? අපිටම හොයාගන්න බෑ මොකටද අපි කන්නේ කියලා. දැන් තාම උත්තරයක් ආවේ නෑ. ඒකයි මම අහන්නේ. ආ කෑම ගන්න ජීවත් වෙන්න තමයි ඇත්ත. ජීවත් වෙන්නේ මොකටද? ඈ? මොකක් පිනවන්න? පංචේන්ද්‍රිය ආ පිනවන්න. ආ අන්න හරි. එතකොට ප්‍රත්‍යවේක්ෂා ඕනේ දැන් ඒතර ප්‍රත්‍යක්ෂ ඕන ඕනද නැද්ද? ද ඕනේ නැහැ. ඕනේ නැහැ. ඕනේ දැන් අපි කැම ගන්න පංචේන්ද්‍රිය පිනවන්න නම් එතකොට අර උඩ තියෙන කන්ඩිෂන් එකට මොකෝ වෙන්නේ? ක්‍රීඩා පිනිසම. පිනිසද නැද්ද? මදේ පිනිසමයි. කාම සම් භුක්ති විඳ ගැනීම සඳහාම ගන්න. හැබැයි පටන් ගන්නෙ මොකින්ද? ක්‍රීඩා පිනිස නොවේමයි. ඇයි මේ ක්‍රීඩා පිනිස නොවේ මේ කියන්නේ? මිනිස්සු මේක ඇඟ හදා ගන්න කොච්චර දේවල් ගන්නවද? අරකයි මේකයි කී කී. ඈ විටමින් කියයි අරවා කියයි මේවා කියයි රටින් දරන්නේ කන්ඩිෂන් ඔක්කොම දාලා තිනවා. දැන් අද ග්ලූකෝස් එන්න ඉස්සලා දාලා බුදුහාමුදුරුවෝ. නේ අද ඔය කාය වර්ධනය කියලා කැමේ ඉන්න කලින් ඔව් කන්ඩිෂන් එක දාලා තින්නේ ඉස්සරහටත් එක්කම. අලුතෙන් ආයි කෑලි දාන ඉතුරු කරලා නැහැ මේකේ. එහෙනම් සැරසිරීම නෙමෙයි හැඩ වැඩවීම නෙමෙයි මදේ උපදවා ගැනීම නෙමෙයි. මෙන්න මේකේ වැදගත් වචනයක් තියෙනවා මොකද්ද? Brahmachari වෙසීම පිණිස පමණක් කියලා. නේද? අර ඔයගොල්ලෝ මේක මම කිව්වද දන්නේ නැහැ. ඔයගොල්ලෝ සිල් ගන්නවා නේද? සිල් ගන්නකොට ශික්ෂාපදයක් කියනවා නේද? මොකද්ද කියන්නේ ශික්ෂාපදේ? අබ්‍රහ්මචාරී වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා. නේද? ඔය අබ්‍රහ්මචාරී කියන එක හොඳ එකක්ද නරක එකක්ද? මේ ශික්ෂාපදය සමාදන් වෙන හොඳේ සීල් දවසට. මේ ශික්ෂාපදේ හොඳ එකක්ද නරක එකක්ද? ඈ? හොඳ එකක්. ආ. ශික්ෂාපදේ හොඳේ. ඒක නිකන්නේ නේද? හරි. සාරිපුත්ත හාමුදුරුවෝ කොට්ටිත හාමුදුරුවෝ හම්බ වෙනවා. කොට්ටිත හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන් හම්බ වෙනවා. හම්බෙලා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා කොට්ටිත හාමුදුරුවෝ සාරිපුත්තේනි අබ්‍ර අබ්‍රක්‍මචාරී අබ්‍රක්‍මචාරී කියනවා මොකද්ද අබ්‍රක්‍මචාරී කියන්නේ කියලා අහනවා. ඒතර සාරිපුත් හාමුදුරුවෝ උත්තර දෙනවා මිච්ඡා දිට්ඨිය මුල් කරගෙන මිච්ඡා සංකප්ප ගොඩනගමින් මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායා මිච්ඡා සති මිච්ඡා සමාධියක් යමෙක් වඩයිද එය අබ්‍රක්‍මචාරීයයි කියනු ලැබුණා. මොකද්ද ඔයගොල්ලෝ කිව්වේ? හොඳ එකක් කිව්වනේ. දැන් මං ඇහුවේ අබ්‍රහ්මචාරී කියන්නේ මොකද්ද කියලා නෑ ඇහුවේ. මේකට උත්තරේ නම් එන්න ඕනේ. මම වෙන කැලි කිව්වේ නෑ. මං ඇහුවේ අබ්‍රහ්මචාරී කියන්නේ මොකද්ද කියලා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා කොට්ටි තාමඳුරෝ බ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී කියනවා මොකද්ද බ්‍රහ්මචාරී කියන්නේ කියලා. සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා සංකප්ප සම්මා සම්මා කම්මන් සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධියක් යමෙක් වඩයිද ඒ බ්‍රහ්මචාරීයයි කියනු ලැබේ. මේක කියන්නේ මොකක්ද? මේ මේ මේ දාලා තියෙන ප්‍රත්‍යක්ෂ වාක්‍ය මොකද්ද කියන්නේ? ඔය නිල් පාටින් ආ බ්‍රහ්මචාරී. එහෙනම් මේ කැම ටික ගන්නෙ මොකටද? ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ගන්න. එහෙනම් බුදුහාමර කන්ඩිෂන් එකක් දාලා තියෙනවා. එහෙමනම් ඒ කැම බීම ගන්න වෙලාවට බැරි වෙලාවක නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගත්තොත් නිත්‍යයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියලා ගත්තොත් තියන්නේ අබ්‍රහ්මචාරීද බ්‍රහ්මචාරීද? අබ්‍රහ්මචාරී. එහෙනම් ශික්ෂාපදේ කියන්නේ මොකද්ද? අබ්‍රහ්මචාරී වේරමණී සික්ඛාපදං සමාදියාම. ඒ අබ්‍රහ්මචාරී වෙන් වෙලා ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ මිච්ඡා මේ අයෝනිසෝ මනසිකාරයෙන් වෙන් වෙලයි මේක පරිහරණය කරන්නේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරනවා කියලා කියන්නේ. සමහරවිට අපි කියන ශික්ෂාපදේ අපි දන්නේ මොන විදිහටද කියන්නේ කියලා. අපි ඔහේ කියනවා. අර අර එදා මෙයාට ඉල්ලුවා දුන්නලු. අර එදා කිව්වේ සිල් ඉල්ලුවාම දුන්නලු. ඔ මේ මාතේ කිව්වේ. ඉතින් අපි දන්නේ අපි ඉල්ලපු දේ දන්නේත් නැහැ. දුන්න දේ දන්නේත් නැහැ. අපි මොකක් හරි කියනවා. හරියට දැනගෙන වැඩේ යනවා. අන්න දැන් මේ මොකෙන්ද වෙන් වෙන්නේ? අර අබ්‍රහ්ම එන අබ්‍රහ්මචාරී තේරෙන්නේ පිට කලින්. දැන් අබ්‍රහ්මචාරී තේරෙන්නේ නැතුව වෙන් වෙන්නේ කොහොමද? එහෙනම් අබ්‍රහ්මචාරීට දුන්න කතාවක්. මොකද්ද? මිච්ඡා දිට්ඨිය මුල් කරගත් එක. එහෙනම් අර අයෝනිසෝ මනසිකාරයෙන් කරන එක. නේ. දැන් ඔහම දීලා අපිට ඔන්න දෙනවා දැන් සිල් දව කෑම දෙනවා අපිට. කෑම දීලා ඉතින් ගෙනල්ලා බෙදනවා මොකක් කරේ. අඹුල් කේල්කම් බෙදෙනවා. අයියෝ මට බෑනේ ඕක කන්න මට ඕක නිකන් සෙම වගේ. මම යන යෝගට් එකක් කාලා ඉන්නවා. දැන් මොනවද හොඳ? දැන් උදේ ඉඳන් උදේ උදේ සමාදන් වුණා මොකද්ද? දුන් දෙයක් ගනි නොදුන් දෙය නොගනි. ඊට පස්සේ මොකෝ වෙන්නේ? දැන් කඩේට ගිහලා ගන්නේ දුන් දෙයද නොදුන් දෙයද? ආයි ප්‍රශ්නයක්. ඒ කොතනද වැරද්ද ඉන්නේ? ප්‍රත්‍යක්ෂාවේ හරියට දන්නේ නැතිකම. ඇයි ඒ? ආස්වාදේ ආදීනෝ නිස්සරණේ තතුසේ දැනගත ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යවේක්ෂා කරන විදියයි පෘතජ්ජනෙක් ප්‍රත්‍යවේක්ෂා කරන විදියයි අහසට පොළොව දෙක දෙක නැත්තම් බුදුහාඳුරෝ මෙසස් නේමහන කියලා ප්‍රත්‍යවේක්ෂාවක් දාන්නේ නැහනේ නේද හරි මේක මම සර්ව සාධාරණතා පොඩි ක්‍රමයක් කියලා දෙන්නම් දැන් මෙන්න මේ ආහාර පාන ගන්නකොට කෙලස් හැදෙන්නේ කොහොමද අර ගිය සති කබලිකාර ආහාරත් විස්තර කරේ. තෘෂ්ණාවෙන් ගත්තොත්. නේද? හරි. එතකොට මේ තෘෂ්ණාවෙන් ගන්න නම් ඒක අවිද්‍යාවෙන් ගන්නවා. ඒතර දිවට රස මොකද්ද වේදනාව? උපේක්ඛා. ඒතර ඒක අවිද්‍යාවෙන් බැඳුණා. තෘෂ්ණාව හට ගන්නවම තමයි. තෘෂ්ණාව හට ගන්නවනේ. මේ අවිද්‍යාපච්ච සංකාර ගිහිලා හට ගන්නවා. හරි. එතකොට ඕක කෙලෙස්ද නැද්ද? එතකොට මේ කෙලෙස් තීරණය වෙන්නේ තමාගේ හිතේ ගොඩ නැගිච්ච මානසිකාරයක් එක්කද නැත්නම් බාහිර සාධකයක් හන්දාද? ඈ මානසිකාරය. බාහිර සාධකයක් බලපානවද? බාහිර සාධකයක් බලපාන්නේ නැහැ. එතකොට දැන් මේ මම මේ කියන්න යන දේ මේ බුද්ධ ශාසනයේ මහාන වෙලා ඉන්න කිසිදු භික්ෂුන් වහන්සේ කෙනෙකුට අයිතිත් නැහැ. කිසිම මෙහෙණින් වහන්සේ කෙනෙකුට අයිතිත් නැහැ. මම මේ දැන් කියන්න යන දේ ගිහි පින්වතුන් වෙච්ච අපිට අපි ගැන සලකලා විතරයි මේ කියන්නේ. ඒ උන්වහන්සේලාට මේක අයිති නැතු උන්වහන්සේලා මේක දන්නවා හරියටම. ඒක උන්වහන්සේලා මෙතනින් මේකට අයිති නැහැ මම මේ කියන්න යන කොටසට. හරි? ඕගොල්ලන්ට කතා කරන්නේ. මේක කතා කරන්නේ මේ කාඩ් මේ කතා කරන්නේ YouTube එකේ අහන් හිටියක් ඔය හිටියක් ගිහි පින්වතුන් උදෙසා විතරයි මේක කියන්නේ. වරද්ද ගන්න එහෙම එපා නැත්තම්. අපි හිතමු ආ ස්වාමින් වහන්සේලාට එක ආර්යෂ්ටාංගික මාර්ගයකුත් අපිට තව එකකුත් තියනවාද? ඒකයි නමක් ගෝවිසුද්ධිය. නේද? හරි. දැන් සාමාන්‍යයෙන් අපි අහලා තිනවා 12න් පස්සේ කෑවොත් අකපයි. ඒ කියන්නේ අකපයි කියන්නේ තින් පව් පැත්තටනේ. කැප නැහැ. නේද? එහෙම එකක් තියෙනවා. ඒ හින්දා ස්වාමින් වහන්සේලා ඒක කරන්නේත් නැහැ, මේනින් වහන්සේලා ඒක කරන්නේත් නැහැ. ඒක ස්වාමීන් වහන්සේට මේ ඉන්නන්සේට මේක අයිති නෑ කිව්වේ ඒකයි මම. ඒක අයිති කාටද? මොකද අපි දෙකටත් කනවා තුනටත් කනවා හතරටත් කනවා. හැබැයි අපිට මේ ප්‍රත්‍යවේක්ෂාව තියෙන්නත් ඕන. ඇයි නිවන් දකින්නට? ඇයි මෙසස්නේ මහණුකම? මේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි පෙරවරු භෝජනයේ වළඳව. මොකද්ද කියන්නේ? පෙරවරු භෝජනයේ වළඳව පස්සරු භෝජනයත් රාත්‍රී භෝජනයත් වළඳන්න එපා කියලා. පැහැදිලිවම සූත්‍රය සඳහන් කරනවා. පෙරවරු භෝජනය වළඳව පස්සරු භෝජනයත් පස්සරු භෝජනයත් වළඳන්න එපා කියලා. ඒකයි මම කිව්වේ ඒක මේ භික්ෂුන් වහන්සේලාට මෙනින් වහන්සේලාට ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් මේ එකම මාර්ගය නම් තියෙන්නේ භික්ෂුණී භික්ෂු උපාසක උපාසිකා කියන කට්ටියට මේ මේ උපාසක උපාසිකා කියන කට්ටියට නිවන් දකින්න. එතකොට චිත්ත ගෘහපති කියන කෙනා අන උපාලියම කවුද මේ ගටිකාර කියන උත්මය දෙන්නම අනාගාමී ඵලය පූර්ණ කළ ගිහිවතෙත් හිටියනම් එහෙනම් ඒ ගිහිවතේ හිටපු අනාගාමී උත්මය දෙන්නම කබලිකාර ආහාරات නිරෝධන එහෙමනම් ප්‍රත්‍යවේක්ෂාව හරියටම කරලා තියෙන්නත් ඕන ඒක මම ගිහි පින්වතුන් ගත්තේ කරලා තියෙන්නත් ඕනේ එහෙමනම් ඒ ගටිකාරත් කවුද චිත්තගෘහපතිත් අනිවාර්යයෙන්ම කන්න ඇත්තේ කීයෙන් ඉස්සෙල්ලද? උදේ වරුවේ විතරයි. නේ. උදේ වරුවේ විතරනේ එහෙමනම් වෙන්න වෙන්නේ නේද? එතකොට අපිට මොකෝ කරන්න වෙන්නේ එහෙනම්? වේල් දෙක අයින් කරන්න වෙනවා. අයින් වෙනව නේද? හරි. මට කියන්න පෙරවරු පස්වරු රාත්‍රියේ හොයාගන්නේ කොහොමද? මොකෙන්ද හොයාගන්නේ පෙරවරු රාත්‍රියේ පස්වරු කියලා ඕගොල්ලෝ ඕගොල්ලෝ හොයාගන්නේ. ඔරලෝසුවේ. නෑ මුලින්ම හොයන ඔරලෝ ඉර බලන්නේ නැහැ ඔරලෝසුනි මුලින් බලන්නේ. නේද? ඒ කියන්නේ 12ට පෙර පෙරවරු. මධ්‍යම 12ට පෙර පෙරවරු. මධ්‍යම 12න් පස්සේ ඉර බහින කලින් පස්වරු. ඉර බැස්සට පස්සේ රාත්‍රී. කොහොමනේ තියෙන්නේ? අපි හිතමු දැන් ඔරලෝසු නැත්තම් අපි කොහොමද හොක හොයාගන්නේ? ඉරෙන්. ඉර මුදුන් එනකොට දැන් මුදුනේ මුදුන් එන්න කලින් පෙරවරු. මුදුන් වෙලා අනිත් පැත්තට යනකොට ඒක බැහැලම ගියාට පස්සේ රාත්‍රී. ඔන්න තුන හරි නෑ. හරිනේ. මේ බුද්ධ ශාසනයේ මේ ඉර කියන එක නිතරම බුදු පියාණන් වහන්සේ උපමා කරනවා මොකටද? ප්‍රඥාවට. මොකටද උපමා කරන්නේ? ප්‍රඥාවට. එහෙමනම් ප්‍රඥාව මුදුන්පත් වෙන විදියට වැඩක් කරනවා නම් ප්‍රඥාව වැඩෙන විදියට කටයුතු කරනවා නම් ඒ සියල්ලම පෙරවරු වෙනවා. ප්‍රඥාව පස පස්සට යන්න යන්න යන්න වැඩ කටයුතු කරනවා නම් ඒ සියල්ලම පස්සරු වෙනවා. ප්‍රඥා මාත්‍රයක්වත් නැතුව අර ඉර ගිලිලා ගියාට පස්සේ අඳුරෙම වගේ නම් රාත්‍රී කරන වැඩක් වෙනවා. පැහැදිලිද? right. එහෙමනම් අපි උදේ 6ට මඤ්ඤොක්ක ටිකක් හොඳ කට්ට සම්බෝලයක් එක්ක හොඳට තෘෂ්ණාවෙන් කනවා. මට කියන්න පෙරවරුද පස්වරුද රාත්‍රීද? අන්න රාත්‍රී භෝජන වළඳන්න එපා කිව්වා. බුදුහාමුදුර රාත්‍රී භෝජන වළඳන්න එපා කිව්වා. මේ බඩගින්නක් ඇත්තෙත් නැහැ. යන්නේ කඩල චුට්ටක් කන්න. මොනවා ටිකක්. ඒ මොනවද? ඉතින් පස්වරුද. බඩගින්නකුත් නැහැ. මොකටද? ආසාදයේ පිරිස. ඒක පස්වරු. ප්‍රත්‍යවේක්ෂාව කරලා හරියට කෑවනම් ඒක පෙරවරු. සර්ව සාධාරණ දෙයක් කිව්වේ. මොකද බුද්ධ ශාසනය හරි අමුතුයි. අපි හිතන විදිය නෙමෙයි. බාහිර සාධක මත නෙමෙයි කතාව යන්නේ. අභ්‍යන්තර චිත්ත පරිවර්තනයක් එක්ක. ඔව් ඒකනේ ප්‍රත්‍යක්ෂය දීලා තින්නේ. හරි. දැන් මේ කිව්වේ කාට නිවන් දකින්නද? දැන් මම මේ මේ දැන් මේ කිව්වේ කාට නිවන් දකින්නද? ආයි ගිහි ඔන්න කාටද කාටද? ආ තමන්ට අන්න හරි. තමන්ට නිවන් දකින්න. එහෙම නැතුව ගිහලා පොලේ කියන්නද? මේ මේ දැන් ප්‍රත්‍යවේක්ෂා මේ පෙරවරු පස්වරු කියලා දුන්නේ පොලේ ගිහින් කියන්නද? ඈ? බෝක්කුවක් ගානේ කියන්නද? හම්බෙන හම්බෙන කෙනාට කියන්නද? අඩේ නියම ප්‍රත්‍යවේක්ෂාවක් මං හොයාගත්තා කියලා වැඩක් නැහැ. මේක තමයි ප්‍රත්‍යවේක්ෂාව. <laughs> එහෙම කියන්නද කියලා දුන්නේ? ඇයි මෙහෙම කියලා දුන්නේ? මෙතන ගොඩාක් අය ඉන්න ඔෆිස් යන අය. ඔෆිස් ගිහිල්ලා 12න් පස්සේ හරි කන්න හම්බුනොත් අඩුම ගානේ ප්‍රත්‍යවේක්ෂා කරලා පෙරවරු ආහාරයක් විදියට වළඳන්නයි මේ කන්නයි ඔය කියලා දුන්නේ. හවස 6ට කෑවත් ගිහි අයට කන්න පෙරවරු ආහාරයක් විදිහට කන්නයි ඔය කියලා දුන්නේ. රෑ ගත්තත් ආහාරයක් ඒක පෙරවරු ආහාරයක් විදිහට කන්නයි ඔය කියලා දුන්නේ. ඒ කන හැම වාරයක් පාසා මොකද වෙන්නේ? කබලිකාර ආහාර නිරෝධයි. කබලිකාර ආහාරය තීරණය කරන්නේ තෘෂ්ණාවෙන් මිසක් කොරලෝසු කට්ටෙන් නෙමෙයි. තෘෂ්ණාව ඇති වෙන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර කියන පටිච්චසමුප්පාද ක්‍රියාවලියකට අනුව. හොඳට හිතන්න. බුද්ධ ශාසනේ බුද්ධ ශාසනේ තථාගතයන් වහන්සේ නම මේ ලෝකේ පහළ වෙලා පෙර නොවැසූ විරු දහමක් කියන්නේ පෙර නොවැසූ හින්දම තමයි. නැත්තම් අර ගතානුගති කතාවක් හැමෝම ඇවිල්ලා කියන්නේ. එහෙම වෙන්න බෑ. පෙර නොවැසූ නම් පෙර නොවැසූ. නේද? පෙර නොවැසූ දෙපාරක් අහන්නෙත් නෑ. එකපාර හරි. ඇහුණා තේරෙන කතාව මේකයි කියලා. නැත්තම් දැන් ලෙඩක් දුකක් හැදිච්ච මනුස්සයර කන්න බොන්නත් බැරි වෙනවා. නැවැත් වලින් පවා අයින් කළා මොකද්ද කියන්නේ? ඒ ප්‍රත්‍යක්ෂා කළා බලන්න. අන නේද? දැන් යන්තම් ලේ ටිකක් වුණා කන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නේ. මේ ක්‍රමයක් තියෙනවා කියලා මේ කන්න පුළුවන් කිව්වනේ මේ කිව්වේ. අන්න ක්‍රමයක් තියෙනවා කියලා කිව්වේ ගියයිට. ඒක මං ගිහි විශ්වතුන් කියලාම කිව්වේ. නැත්තම් මේ කියාගෙන යනකොට අම්මා මල දැන් කන්නේ කොහොමද දැන් කියන ප්‍රශ්නේ එනවා ඊට පස්සේ. ඒ අරම වාක්‍යයක් දාලා තියෙනවා නේද? බලන්නේ හරිය ලස්සනට තියෙනවා. පෙරවරු භෝජනේ වළඳව පස්වරු රාත්‍රී වළඳන්න එපා. අන්න දැන් මොකද වෙන්නේ? අර ඉර ටිකෙන් ටික ටිකෙන් ටික බැහැගෙන යනවා. ඒ කියන්නේ මොකද්ද? ආලෝකය අඩු වෙනවා. ප්‍රඥාව අඩු වෙනවා. ඒ මොකක් හන්දද? ආස්වාදය උදෙසා කරන වැඩක් හන්ද. එහෙනම් ඒ ආස්වාදය උදෙසා කරන වැඩේ කියලා ආස්වාදය ධර්මෝටම ගියාට පස්සේ මොකද්ද? අඳුරෙමයි ඉන්නේ. ඉර පේන්නම නැහැ. අඳුරෙන්ම වැහිලා අවිද්‍යාවෙන්ම ගන්නවා අරක. සමහර දැකලා ඇති ඔය මේසවල මිනිස්සු කන්නේ කියම කුකුලා මෙහෙට ඇද්දා මෙහෙට ඇද්දා නේද? උගේනකොට නිකන් මේ අර සමහර පෙන්නන්නේ සමහර තැන්වල මේ හැමතැනකම නැති වෙනවා. බල්ලෝ පොර කනවා. කණිකර මොන ආහාරයක්ද? රාත්‍රීම ආහාරයක්. උදේ 6ට කෑවා. හොඳට කල්පනා කරන්න ප්‍රඥා ගෝචරව හිතන්න. නේද? ප්‍රඥා ගෝචරව හිතන්නේ. ගතානුගතික එකෙන් නිවන් දකින්න බෑ කියන්නේ ඒකයි. අමං බලන්න සී කල්පනා කළා. මට දැන් මේ අවස 12 පහ වුණා. දැන් 12 දැන් 12යි 5යි වෙලාව. තව මේකෙන් තව ටිකක් වෙලා යනවා. ඒතර ගිහිල්ලා පෙරවරු භෝජනයක් විදිහට කන්න පුළුවන් වෙන්න ඕන. මේ මෙන්න ඒකට ක්‍රමයේ තියෙනවා මේක ඇතුලේ. මොකක්ද කියන්නේ? මේක මම තවත් කොටසක් කියන්නම්. එක්තරා කෙනෙක් අහපු ප්‍රශ්නෙකුත් එක්ක අපිට මේ කෑම වේලක් ඇත්තටම අපිට රියල් බඩගින්නක් නැති වෙලාට අපි කෑම මේසයක් දකින්න. ඇත්තටම බඩගින්නක් නැහැ ඒ වෙලාවේ. බඩගින්නක් නැති වෙලාට කෑම මේසයක් දකිනකොට ආසාවක් එනවද නැද්ද? දකින්නේ මුලින්ම ඇහෙන්නේ. ඈ ඇහෙන් දැකලා ප්‍රමාණවත්ද? ඇහෙන් දැකලා ප්‍රමාණවත්ද? නෑ. ඇහෙන් දැකලා ප්‍රමාණවත් නැති ඉඳ මොකද වෙන්නේ? ඒක කබලිකාර ආහාරයට එන්න නම් මොකද වෙන්න ඕනේ? දිවේ කතාව පටන් ගන්නවා. හොඳට මේක පරීක්ෂා කරලා බලන්න මම මේ කියන දේ. ඇත්තටම බඩකින්නක් නැතුව යන්තම් හරි ආසාදයක් උදෙසා ආහාරය අධ්‍යා බැලුවොත් කටට කෙල උනන්නම ඕනේ. හැබැයි රියල් බඩක ඉන්නේ ඇත්තටම බඩක ඉන්නේ කටට කෙලුණන්නේ නැහැ. ඒක විපාකේ. ඒක විපාක. ඇයි එහෙම වෙන්නේ? ඇහෙන් දැක්කට මදි. ඇහෙන් දැක්ක එකට එහා ගිහිල්ලා අපේ හිත ඇතුලේ ආ මේක ටිකක් ගැඹුරු කාරණයක් ආපෝ ගතියක් වැඩෙන්න ගන්නවා. මෙන්න මේ ආපෝ ගතියත් එක්ක වැඩෙන්න ගන්නෙම වැగిරෙන ගතියක්. රාගයේ පැත්තට. අන්නේ රාගයේ පැත්තට වැగిරෙන්න ගත්තට පස්සේ තෙත් වෙන්න ගන්නවා. තෙත් වෙන්න ගන්නෙ දිව. ඒකින්ද කෙලවුණනේ. ඕගොල්ලන්ට තවත් පරීක්ෂා කරන්න මම තැනක් කියන්නම්. හොඳට වතුර තිබා කැදිච්ච වෙලාවට කටට කෙලවුණන්නේ නැහැ. ඇත්තටම වතුර එක බොන්න පුළුවන්. ඔරෙන්ජ් ජූස් එකක් දිහා බලන්න කෙලවුණනවා. මං කියන දේ ඕනනම් කරලා බලන්න. ඇයි තිබහට තින්නේ රියල් එක වතුර විතරයි. ඒකයි සමහරට ඔරෙන්ජ් ජූස් එක මේ බිව්වට වතුර තිබහා යන්නේ නැත්තේ. විපාක කයට තිබහට අවශ්‍ය වතුර පමණමයි. ඒක වෙන එකක් නෙමෙයි. අන්න ගිලම්පස එකක් හැටියට දෙනවා ස්වාමින් වහන්සේලාට බීම එකක් දෙනවා. තැඹිලි එකක් දෙනවා උදේ. එහෙම දෙන ඇත්තේ. ඒ ශරීරයේ පව පෝෂණ පැත්තේ. හැබැයි ඇත්තටම තිබහට මොකද්ද තියෙන්නේ? පතු. ඕ э? oh, බලන්න මම මේ කියන එක බලන්න ඕගොල්ලෝ බොරුද මං කියන්නේ කියලා. ප්‍රැක්ටිකල් බලන්න. බලලා නැති හින්දා තේරෙන්නේ නැත්තේ. හොඳට බලන්නේ නැද්ද කියන්නේ. එතකොට අර මොකක්ද අර කෑම බීම කෑම මේස දකින්නකොට එන්නේ අපිට. ඇත්තටම එන්නේ මේ බඩගින්නේ තියෙන පුරාණංච වේදනාවක් නෙමෙයි 1000ක් නෙමෙයි එන්නේ ඒ තනි කරන්නේ මොකද්ද කාම 1000 අර මං රූපය මුල් කරගෙන 1000ක් වගේම කාමද හැබැයි වෙලා තින්නේ ඇහෙන් කෑම මේසේ දැකලා දැන් ඒක දිවත් එක්ක සම්බන්ධ වෙලා දැන් 1000 එන්නේ වැඩි වෙලා ඔන්න ඔකට තමයි බුද්ධ ශාසනයේ කාම 1000 කියන්නේ අරක පිනවා ගැනීම පිණිසෙන 1000ක් ඒක ඒක බඩගින්න නෙමෙයි ඒක බඩගින්න නෙමෙයි. හැබැයි ওই කාමදාහය කියන එක අති භයානකයි. ඒකින්ද මේක ඒකට හරින කතාවක් දානවා මේක ඇතුලේ මොකද්ද? පුරාණංච වේදනාව යටපත් කර ගැනීමට. එහෙනම් මේ පුරාණංච වේදනාව බඩගින්න කියන්නේ. ඒකත් ගින්නක්ද නැද්ද? ගින්න. හැබැයි ඒ ගින්න රාගයක රාගෙන් ආපු ගින්නක්ද? දේශයෙන් ආපු ගින්නක්ද? මෝහෙන් ආපු ගින්නක්ද? නෑ. මොකද්ද? පෙර කරන ලද කාමාවචර අකුසල ධර්මයන් මුල් කරගත්තේ ඉඳ තාම ප්‍රීති ආහාර කරගෙන ඉන්න මට්ටමක් නැහැ. කාර්ගජකයක් අරගෙන තියෙන ඇවිල්ලා හන්දා දුක් විපාක පළ දෙනවා. එහෙනම් කායික දුක් වේදනාව. අන්නේ කායික දුක් වේදනාව සංසිඳවා ගන්න ආහාර ටිකක් ගන්න ඕනේ. එතකොට තමයි මේක සම්තුලිත වෙන්නේ. හැබැයි කායික දුක් නිවා ගැනීමට ආහාර ටිකක් ගත්තා. අන්න මේක ඇතුලේ කියනවා මොකද්ද? පුරාණංච වේදනාව යටපත් කර ගැනීමටත් නවංච වේදනාව නූපදවා ගැනීමටත් අන්න නවංච වේදනාව කිව්වේ මොකද්ද? ඒක කෙරේ ආස්වාදයෙන් බැඳිලා කරන ගොඩනගන්න යන එක නූපදවා ගැනීමටවත් මේ ආහාරය ප්‍රත්‍ය වේවා කුමක් පිණිසද උතුම් වූ භ්‍රමචාරී වෙසීගෙන මේ උතුම් වාර්ය මාර්ගය පූර්ණ කර ගැනීමට මේ ආර්ය පත්‍ය වේවා කියලා. කොහොම කළා බලන්න. තමන්ටම තේරෙයි. මොකද්ද මේ කියන්නේ කියලා. නේද? තේරෙන්නේ බෑ තමන්ට වැඩි. අන්න මේ හැම කන්ඩිෂන් එකක්ම බුදු පියාණන් වහන්සේ දාලා තියෙනවා. භ්‍රමචාරී විසින් තියෙන්නේ මේක. යාර අෂ්ටාංගික මාර්ගය. ඇයි ඒ? කයේ මෙහෙම 10ක් තියෙද්දි මොකද්ද කරගන්න බැරි? දයනක් වඩා ගන්න අමාරුයි. ඇයි පස්සද්ධිය නැగిලා එන්න ඕනේ. සුඛය නැගෙන්න ඕනේ. දැන් දුක් විපාකයක් ඇවිල්ලා තියෙනවා. ඒ දුක් විපාකයේ තියෙද්දි තියෙද්දි තියෙද්දි අර සුඛේ වඩා ගන්න බෑ. එහෙනම් ඒකට මොකක්ද ඕනේ? ඒකට ආහාර ටිකක් ඕනේ. ඒ ආහාර ටික ගත්තට පස්සේ තමයි එතන පුළුවන්. ඒක ඕනොට ඩගත්තොත් ඒත් බෑ. ඒකට අමාරුයි. ඇයි? ඒක ආහාරය කන්නේ මත් වෙලා. මත් වෙලාම බුදි බුදිනෝ. බුදිනෝ කියන්නේ කන තෘෂ්ණාවේ. තෘෂ්ණාවෙන්ම බුදිනව මත් වෙවි. තෘෂ්ණාවෙන්ම බුදි මත් වෙවි මත් වෙවි මත් වෙවි බුදින්න ගත රස මොකද එන්නේ? බුදිමත එනවා ඉතින්. හැබැයි ඔක ගානකට තිබ්බොත් එහෙම නෑ. එහෙම එන්නේ නෑ හැබැයි මම කියපේක හොඳට බලන්න ඇත්තටම බඩගින්න එන වෙලාවේ බඩගින්නක් එනවා. ඒක දුක් විපාකයක් බවත් තේරෙනවා. හොඳට බැලුවොත් ඇයි ඒ? එතන විපාකයක් විතරක් ක්‍රියාත්මක වෙන තැනක අපේ අර මනස තුල ආපෝ ගතිය වැగిරෙන්න ගන්නේ නැහැ. ආපෝ ගතිය හැදෙන්නේ ඒ ආපෝ ගතිය එන්න එන්න මොකද වෙන්නේ? වැగిරෙන ගතිය. ආපෝ කියන්නේ ජලයනේ. වැగిරෙන්න ගන්නවා. වැగిරෙන. ඒ පැත්තට නම්මශීලී වෙනවා. ඒ වැగిරෙන්න වැగిරෙන්න මොකද වෙන්නේ? ආහාර ටික සම්බන්ධ වෙන්නේ දිවත් එක්ක නම් දිවතෙත් වෙන්න ගන්න. මේ කතා කරන්නේ නිකන් මේ කෙලගිරින එකක් ගැන නෙමෙයි. මොකද කෙල කොහොමත් එන්න ඕනේ අයියේ. නැත්තම් මේ ආහාර පද්ධතිය ආහාර ටික යන්න හිර හිර වෙන්න බෑ. ඒ ශ්‍රාවය තියෙනවා. හැබැයි ඒක ගැන නෙමෙයි. හොඳට මේක දැන අවධානය යොමු කරාම තේරෙයි ඔයගොල්ලන්ට. ඇත්තටම එහෙම දෙයක් වෙනවා. මොකද මේ අපේ මේ විපාක කය මනසට පුළුවන් වෙනවා ටක් ගාලා වෙනස් කරන්න. ඒක ඕලන්ට මම තවත් උදාහරණයක් හොඳටම කේන්ති ගියාම කේන්ති කියන්නේ ගතද මනසද? හේන් කියන්නේ ගතද මනසද? මනසනේ. ගත මොකෝ වෙලාට? රතු වෙලා, දර දඬු වෙලා. දෙතර මනස එහෙම වෙනකොට ගත අර වගේම වෙනව නේද? එතකොට මනසේ වැඩ කරන්නේ මොන ගතියද? පටවි ගතියයි තේජෝ ගතියයි. එහෙනම් තමයි රත් වෙලා දර දඬු වෙලා තියෙන්නේ. පටවි ගතිය වැඩි. ඕක සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්නම මනස මොකද වෙන්නේ? වායෝ ගතිය වැඩි වෙනවා. අන්න වායෝගතිය මහා සපෝට් එකක් දෙනවා දැහැන් ටික වඩා ගන්න. සහැල්ලුවක් එන්නේ. හැබැයි තේජෝගතියත් එක්ක ආපෝගතියත් එක්ක හිත දැන් මේ බාහිර ලෝකේ තියෙන සතර මහා භූත ගැන නෙමෙයි මේ කියන්නේ. හිත තුල ගොඩ නැගෙනවා ආපෝගතිය, තේජෝගතිය, පටවිගතිය, වායෝගතිය. අන්නේ ආපෝගතියට අනුකූල තමයි අර වැగిරෙන්න ගන්න. එතකොට තමයි. එතන දැන් ඒක ඒ වෙලාවට වෙන කොහක්වත් තෙත් වෙන්නේ නැහැ. තෙත් වෙන්නම කය. මේ මේ දිව. ඇයි දැන් අපි ආහාර ටික ගන්න දිවෙන් අන්න තෙත් වෙන්න ගන්න. බුදුරජාණන් වහන්සේ වචනයක් කියන රාගයෙන් තෙත් වෙනවා කියලා වචනයක් කියන්නේ. හැම වෙලාවෙම. අර වැగిරෙන ගතිය කියන්නේ. ස්වභාවය. ඒක නිකන් සාමාන්‍යයෙන් වෙලාවක එන්නේ ඒක ඒක හොඳට තමන්ම විමර්ශනා කරලා බලන්න මේ කියන එක හරිද වැරදිද කියලා. එතකොට තේරෙයි. අර හැම වෙලාවෙම ඔව් බාහිර පටවි ගතියයි අභ්‍යන්තර පටවි ගතිය සමාන වෙන වෙලාවක් එනවා. අර දරදඬු වෙන වෙලාවට. මානස දරදඬු වෙලා තියෙන. ඒකනේ කයත් දරදඬු වෙලා තියෙන්නේ. ඒලට අතපය ආයි මේව කරගෙන පේන්නේ නැද්ද නිකන්? රස්නේ තේජෝ ගතිය වැඩි. ඉතින් ඔගේ තේජෝ ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ගතියට අනුඋප්පත්තියින්ද ගිනි අපාය කිව්වේ ඒකයි. තේජෝ ගතියෙන් යනවා. වායෝ ගතිය වැඩි වෙන වැඩි වෙන උඩ පැත්තට යනවා. ගතිය බුදුන් කියන්නේ එන්නේ ගතියට අනු උප්පත්ති කියලා. ඒ මරණාසන්න මොහොතේක මිනිස්සේ කෝණරට කේන්ති ගන්න ගන්න මොකද වෙන්නේ? තේරෙන්නේ නැතුව. අර ගිනි පැත්ත. දැඩි ගති. ගොඩේන ලේසි නෑ. ඇයි ඒ? එතෙක් කලක් මේ රූප, ශබ්ද, ගන්ධ, රස වලින් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් කියලා හිතලා හිතලා හිතලා හිතලා තියෙන වෙලාවේ ඒකම දික්ටිගත වෙලා ඉඳලා ඉඳලා දැන් ඇහැ වැහිලා, කන වැහිලා, නාසය වැහිලා, දිව වැහිලා, කය වැහිලා. දැන් මනසෙන් ෆුල් ෆයිට් එක. දැන් රත් වෙනවා මනස. මනස දරදඬු වෙනවා එන්නේ එන්නේ. එන්නේ එන්නේ එන්නේ මොකද වෙන්නේ? ගිනි කිරණමයි පිට වෙන්නේ. ඉතින් ගිනි පිට වෙන්න පිට වෙන්න ගින්න හොයාගෙන යන්න වෙනවා. පිච්චි පිච්චි ඉඳලා පිච්චි පිච්චි තැනකටම යන්න වෙනවා. සිසිල් තැනකට එන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සු ඉන්නකම් මේක තේරුම් ගන්නේ නැතුව කල්ලා කල්ලා කල්ලා කල්ලා යන්න ලෑස්ති වෙනකොට ඇවිල්ලා පිරිත් දානවා. ඔක්කොම කරලා කොල්ල ඉවරයි. ඒක දැම්මයි කියලා. මේකේ ඒක ගති හද හද ඉඳලා තියෙන උදේ ඉඳන් රෑ වෙනකම්. අරක දැම්මයි කියලා. මොකක්ද තේරෙනවද? අන්න කොච්චර අසරණද කියලානේ. හරි. භ්‍රමචාරී රැකීමට අනුබලය සඳහාම මෙසේ පරිබඩගින්න වේදනාව නැති කර ගැනීමත් අලුත් වේදනාව නූපදවා ගැනීමත් ඒයින් මාගේ ජීවිතේ පැවැත්ම වන්නේ. අන්න නිවැරදි. අන්න දැන් මොකටද මේ ජීවිතේ පවත්වන්නේ? අර භ්‍රමචාරී වෙසීමට. ඒ සඳහා තමයි ආහාරය. එතකොට ඒ භ්‍රමචාරී වෙසෙන්න පැරණි බඩගින්න මේක වැඩියෙන් මෙච්චර විස්තර කරන්නේ මේක මෙච්චර කබලිකාර ආහාරයට අවශ්‍ය වෙන හන්දා. නිරෝධ කරගන්න. ඒකයි මෙච්චර මේ කතා කරන්නේ නැත්තම් මේක. අනිත් ඒවට වඩා. එතකොට අපි ආහාර පාන ඇඳුම් පැළඳුම් මොකදයි මෙච්චර මේ කතා කරන්නේ? ආහාර පාන අයිති දිවට. ඇඳුම් පැළඳුම් අයිති කයට. එතකොට මේ ditta sutta මුතේගෙන් ගත්තාම මුතේ කියන කොටසට ප්‍රධානව යන ටිකක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මුතේ නිරෝධය අනාගාමී වෙනකොට. ඒකයි කියන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන් විතරක් අනාගාමී වෙනවා කියලා. බුදුහාඳුරු කියන්නේ. වෙන එකක්වත් නැතුව. ප්‍රත්‍යවේක්ෂා හතරෙන් විතරක් අනාගාමී වෙනවා කියන්නේ ඒකයි. මොකද්ද මේකේ තියෙන්නේ? කන කොටයි, ඇඳුම් පැළඳුම් ගන්න කොටයි, මං ඊතුරු දෙකක් පෙන්නනම් බේත් හේතුයි. ඉන්න ස්ථානේ හතරයි තියෙන්නේ. මේ හතරෙන් අනාගාමී ඵලය පූර්ණ කරන්න පුළුවන් කියන්නේ බුදුහාමුදුරන් ඕක හේතුවන්ද? මො නිරෝධයන්නේ කබලිකාරාහාරය. ප්‍රබල ලෙස. දැන් ආහාර පාන ගන්නකොට ඊළඟට මොකද වෙන්නේ? මුතියට අල්ල ගන්නවා. ඒ මොකද්ද? අර පුසුඹ අර පුසුම තමයි අල්ලගන්නේ. ඇයි දැන් අර ආහාර පාන ටික කොහොම තියෙන්න ඕනේ? හොඳ ගඳ තියෙන්න ඕනේ. ඕගොල්ලෝ දැකලා ඇති ඔය ඔය ටේබල් වල ගොඩාක් වෙලාට හොඳ සුවඳ ගන්න නැචරල් මල් දානවා. ඇයි ඒවට ගාණක් වැඩි මේසෙට. ඇයි ඒ මොකටද දාන්නේ? අර කෑම මේසේ පංචකාමයක් උපද්දවන විදිහට තියෙන්න ඕනේ. ඒක ලස්සනට තියෙන්න ඕනේ. සුවඳ හමන්න ඕනේ. රස තියෙන්න ඕනේ. එතකොට ඔය ටේබල් එකේ මොනවද තියෙන්නේ? පහම දෙනවා අපිට තේරෙන්නේ නැති උනාට. ඇයි soft ගතිය දෙනවා. දිවට රස soft මෘදු. වාඩ් ලයින පුටුව පවා කුෂන්. ඔක්කොම දෙනවා හදලා. ඊට පස්සේ කැම ටික දකින්න එක ඇහැට. හරිම මන වඩන විදියට දෙන්නේ ටේබල් එක. රසත් ඒ වගේ දෙනවා. ස්පර්ශ මෘදු විදියට දෙනවා. ගන්ධත් ඒ විදියට දෙනවා. පහටම අහුවෙලා ඉන්නේ අපි අපි දන්නේ නැතුණාට. පහට මොතන අහුවෙලා ඉන්න තැනකදී අර ප්‍රත්‍යවේක්ෂා කරනකොට මොකද වෙන්නේ? පහෙන් ප්‍රධාන වශයෙන් තුනකට පහර වදිනවා. මුතේ කියන තැනට. ඒ කියන්නේ දිවයි, කයයි, ගන්ධයි කියන තැනට. අන්නේ තුන කබලිකාර ආරයට මහා නිරෝධ කරගන්න මහා උපකාරයක් වෙලා ඔහුට අනාගාමී ඵලය පූර්ණ කරගන්න පුළුවන් වෙනවා කියන්නේ ඔන්න හේතු. මොකද මේ කබලිකාර ආහාරය නිරෝධ නම් ඒ කෙනාගේ කායानुපස්සනාව වැඩෙන්න ගන්න. එහෙනම් කායानुපස්සනාව වැඩුණා නම් ඔව් අනාගාමී කිව්වේ ඒකයි. අනාගාමී කෙනාට කබලිකාර ආර නිරෝධයි කියන්නේත් ඒකයි. මේ බලන්න මේ එදිනදා ජීවිතය කරන හතරක් ගැන මේ තනිකර තියෙන්නේ. කොහොක්වත් දුවන එකක් ගැන නෙමෙයි. නේ? අපි හිතමු අපිට හැම වෙලාවෙම බැරුණා. වේල් තුන කරා. දවසට තුන් පාරක් කබලිකාර ආර නිරෝධ කරා. සතියේට 21යි. වරකට අඳින එක ඇඳුමක්. ඒ අඳින ඇඳුමක් ගානේ කරොත් අපි මොකද වෙන්නේ? අපි මේක සිහි කරොත් ටිකෙන් ටික. වැඩෙන්නේ නිවන් මඟ නෙමෙයි. ඔෆිස් උත් යනවා ඇත්ත. හැබැයි ඔෆිස් ගියත් ගෙදර හිටියත් මොනවා කරක් බේල් තුනක් කනවනේ. ප්‍රධාන වශයෙන්. එතන අපි එහෙම පටන් ගත්තේ නැත්නම් අපි මේක කවදද අපිට හුරු වෙන්න බැරි වෙන්නේ. දැන් අපි හිතනවා මේ ටික ඔක්කොම කරගන්න තියෙන්නේ භාවනා සෙන්ටර් එකකට ගිහිල්ලා කියලා. ඉතින් කොට්ටේ මෙට්ටේ වතුර බෝතලෙ උස්සගෙන දුවනවා. මෙහෙ තියෙනවා තව ඊට ඉස්සෙල්ලා ගොඩක් වැඩ ටිකක්. මේ දෙවෙනි කා මේ තුන්වෙනි කාරණේ මේ කතා කරන්නේ. භාවනාව තියෙන හත්වෙනි කාරණේට. බලන්න බුදු පියාණන් වහන්සේ කවදාකවත් එක සැරේ මිනිස්සෙක් එක තැන ඉඳලා භාවනා කරවල නැහැ. ක්‍රමානුකූලව හදලා තියෙන්නේ හිත. ටිකෙන් ටික. මුලින්ම දිට්ඨිය කැඩුවා. ඊට පස්සේ පාරේ තොටේ යනකොට සංවර වෙන විදිය කියලා දෙනවා. ඊට පස්සේ තමයි නැතුවම බැරි වෙනවා මේ හතර අනිවාර්යෙන්. ආහාර පාන අනිවාර්ය, ඇඳුමක් පැළඳුමක් අනිවාර්ය, බේතක් හේතක් අනිවාර්ය, ඉන්න හිටින තැනක් අනිවාර්ය. එහෙනම් මේ අනිවාර්යම හතරක්. එහෙනම් මේ අනිවාර්ය හතර ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඒ සියලු දෙනාටම අවශ්‍යයි. අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. එහෙමනම් මේ හතර අපි මේ මේ මේ භික්ෂු භික්ෂුණී කියන උත්තම උත්තමාවියන්ටත් උපාසක උපාසිකා කියන අයටත් මේ අනිවාර්යයෙන්ම ප්‍රත්‍යවේක්ෂාවේදී වෙන්නේ මොකද්ද? තමන්ගේ නිවන් මඟ පූර්ණ වෙනවා. ඒකයි ඒක පංචාංගයේ සමාධියේ පස්වෙනි සමාධියට දාලා තියෙන්නේ. මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක එච්චරට ප්‍රබල එකක්. එච්චරට ප්‍රබල එකක්. මොකක්ද කා මේක මොකෝ මේ කෑ ගහලා කියන්නද මේ මම ප්‍රත්‍යවේක්ෂා කරන ඕන කෑ ගහන්න එපා එහෙම එකක් මේ හිතෙන් යන කතාවක් තියෙනවා. හැබැයි මේක තේරෙන්නේ හරියටම කරන්න තේරෙන්නේ මෙසස් නේ මහානට. මේක මම නෙමෙයි කියන්නේ ලෞතුරා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඒකත් එක මගෙත් එක තර්ක කරලා වැඩ නැහැ. මොකද කතාව හරියට තේරෙනවා මේමයි. ඊළඟට තියෙනවා මේකේ මොකද්ද? එයින් මාගේ ජීවිතේ පවත්වා ගැනීම පිණිසයි. ඊට පස්සේ කියනවා හුදෙක් ශීත නැති කිරීම. ඔය සලකා පිණ්ඩපාතේ වළඳයි කියන තැනින් එහා පැත්තේ ඉඳන් මම කියන්නේ. හොඳේ මෙන්න මෙතන ඉඳන්. මෙන්න මෙතන ඉඳන් කියන්නේ දැන්. හරි. හුදෙක් ශීත නැති කිරීම පිණිස උෂ්ණය නැති කිරීම පිණිස මැසි මදුරු අවසපුන්ගේ ස්පර්ශය නැති කිරීම පිණිස ඍතු පීඩා නැති කිරීම පිණිස විවේකය ඇලීම පිණිස පමණක් සිය නුවණින් සලකා සයසුන සේවනය කරයි. ඉන්න තැන පාවිච්චි කරන්නේ මොකටද? මොකකටද? දෙක කන්ඩිෂන් එක ඇරලා තියෙන්නේ. මොකටද? විවේකයේ අසුරු කිරීම පිණිස පමණයි. එහෙනම් අපි ඉන්න තැන පාවිච්චි කරන්න ඕනේ මොකටද? හරි. දැන් ඉන්නේ කොතනද? දැන් ඉන්නේ කොතනද? ඔය දැන් ඉන්නේ කොතනද මේ? ආ මෙතන. ආ මෙතන මෙතන. මේ හෝල් එකේ ඉන්නේ. දැන් නම් මෙතන පාවිච්චි කරන්න ඕනේ. ආන්න හරි. මෙතන පාවිච්චි කරන්න. ඉන්නේ පුටුවක වාඩි වෙලා. ඒ පුටුවේ වාඩි වෙන්න ඕනේ මොකටද? විවේකයේ ඇසුරින්. බස් එකේ යනවා. මොකටද පාවිච්චි කරන්නේ? කෝච්චි යනවා. මොකටද පාවිච්චි කරන්නේ? භාවනා සෙන්ටර් එකට යනවා. මොකටද පාවිච්චි කරන්නේ? පන්සලට යනවා. මොකටද පාවිච්චි කරන්නේ? টয়ලට් එකට යනවා. මොකටද පාවිච්චි කරන්නේ? ටොයිලට් එකට යන වැඩේ කරන්න. මං අහන්නේ මොකටද පාවිච්චි කරන්නේ? ඒත් විවේකයම තමයි. යම් ස්ථානයක් පරිහරණය කරයිද එතන විවේකය ඇසුරු කිරීම පිණිස වෙන්නේ. නේද? හරි. අපි මෙහි වැඩ කළා කළා උදේ ඉඳන් දවස් 5ක් වැඩ කරනවා 7ක් වැඩ කරනවා සමහරලාට මාසයක් වැඩ කරනවා දෙකක් වැඩ කරනවා තුනක් වැඩ කරනවා අනේ අම්මේ වැඩ කරනවා ඒ දුවනවා මේ දුවනවා දුර දුර දුර එපාම වෙලා අන්තිමට මොකද්ද කියන්නේ? මෙහෙට නම් ඒක එච්චරම ඉතින් ලොකුවට දැනෙන්නේ නැතිද දන්නේ නැහැ මට ඒ කියන්න තේරෙන්නේ නැහැ කොළඹට නම් ඉතින් මේක ගොඩක් බලපානවා මම කොළඹ කරන්නේ නැවත මේ කියන්නේ ඊට පස්සේ කියන මොකද්ද යන්න ඕනේ පොඩ්ඩක් විවේක ගන්න නුවරඑලි පැත්තේ මොකක් ගන්නද විවේක ගන්න යනවා කොහෙද නුවරඑලි ඉතින් මම දන්නේ නැහැ නුවරයි නුවරඑලි යනවාද කියන්න මම දන්නේ නැහැ ඒක කොළඹ වුණනම් එනවා යනවත් ඇති මං හිතන විදියට යනවා. දැන් මොකටද අපි අපි යන කාරණේ බලාගන්න. මොකටද යන්නේ? විවේකය ගන්න. නේද? හරි. අපි එතම ගමන යනවා ගමන යන්න එක දවසයි එන්න දවසයි ඉන්න දවස් දෙකයි. දවස් හතරයි. පළවෙනි දවසේ ඉතින් මොකද කරන්නේ? අර අම්මේ උදේ 4ට නැගිටලා මේ ලෑස්ති කරගෙන වාහන හොයාගෙන ඒ ඔකරන බඩු මුට්ටු අරගෙන ඔක්කොම කරගෙන ඉතින් අම්මේ විවේකයක් ගන්න මාර ගේමක් දෙනවා. හරි කොහොම හරි යනවා. නේද? ඔන්නේ අන්දන් නුවර එළියට එනවා. කොහොම හරි කරලා. හරි නැත්තම් Taman ගිය ඕන දිහාව බලන්න. නැත්තම් සිංහරාජය හරි කමන්නේ. හරි ගිය දිහාවක් ඕනේ. යන්නේ මොකටද කියලා ඔළුවේ තියෙන්න ඕනේ. මොකටද? විවේකය ගන්න යන්න. දුක් විඳින්න එහෙම නෙමෙයි. මේ ඔන්න අපි පළවෙනි දවසේ ඉන්නව නුවරඑළිය. පුදුම විවේකයෙන් ඉන්නේ. හරිම විවේකයි. පුදුම සැපක් හරිම සනීපයි. දෙවෙනි දවසෙත් හරිම විවේකයෙන් ඉන්න. දැන් විවේකේ උතුරලා යනවා. එල්ල අපි හතරවෙනි දවසේ කොළඹ එනවා. ඒ දවස් දෙකක් හිටිය යන්න දවසයි ඉතලා හතරවෙනි දවසේ කොළඹ එනවා. දැන් එන්නේ හරිම හරිම විවේකයෙන් එන්නේ. ඇයි අපි ගියේ විවේකේ ගන්න අපිට විවේකේ ලැබිලා තියෙන්නේ හොඳට. අපි හතරවෙනි දවසේ කොළඹ එනවා. කොළඹ ඇවිල්ලා පුදුම විවේකයක් තියෙනවා. මොකද කරන්නේ? අයියෝ හෙට නිවාඩුවක් නැද්ද? ඇයි පොඩ විවේකයෙන් ඉන්න. මහා. ගෙදර ඇවිල්ලා බලන හෙට නිවාඩු නැද්ද කියලා. මොකටද අහන්නේ? පොඩ විවේකයෙන් ඉන්න. ගියේ මොකටද? මොකක් හරි අවුලක් තියනව නේද? ඈ? නෑ මොකක් හරි අවුලක් තියනව නේද? හරි. අවුල එන විදිය හොයාගන්න එපා දැන්. අවුල එන විදිය හොයාගන්න ඕන. දැන් ඇත්තටම තියන්නේ වෙහෙසක්ද විවේකයක්ද? වෙහෙසක්. ඇත්තම ටයර්ඩ් නේ. ආවට පස්සේ පුටුව උඩ රෙදි ටික, තැන් තැන් වල බෑග්, පෙරේතයෝ ටික වැටලා වගේ මේ හෙට උදේ නැගිටින්නේ 11ට විතර. කන්නත් නැහැ. මේ පහුවදා නැගෙන. ඊට පස්සේ ඇඳුම් ටික හොද ගන්න මනවා සතියක් විතර. හැබැයි ගියේ මුල් විවේකයක් ගන්න. ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයනවා. මම පොඩි දැන් මෙතන ලෞකිකව හරි භාවනා කරන්න ගියා ඉන්නවනේ. කොහේ හරි නේද? සමහරට යන්නේ නැතිනේ. ඔන්න ඔහම පීඩනයක් එනවද ලෞකිකව හරි භාවනාවක් කරන් ලෞකිකව මේ කතා කරන්නේ. හන්දේ ලෝකෝත්තර නෙමෙයි මුලින්ම. එහෙම භාවනාවක් කරන්න කියලා දවස් 3-4ක් එතන ඉඳලා gedara තමන් ඉන්න තැනට ආවට පස්සේ අර වගේම එනවද ප්‍රෙෂර් එකක්. හැබැයි ඒ දවස් 3ක් හිටියා නේද? ඒක ලෝකෝත්තරකේ ගොඩක් වෙනස්. හරි? එහෙම නැහැ. ඇයි එහෙම නැත්තේ කියලා බලන්න අන්න තථාගතයන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් විවේක නිස්සිත වෙන්න නම් විරාග නිස්සිත වෙන්න ඕන. විරාග නිස්සිත වෙන්න නම් නිරෝධ නිස්සිත වෙන්න ඕනේ. නිරෝධ නිස්සිත වෙන්න නම් වොස්සග්ග පරිණාම වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවනේ හිත පිහිටන්න ඕනේ. එහෙනම් ඇත්තටම විවේකයේ ලැබෙන්න නම් රාග වෙන්න ඕනද විරාග වෙන්න ඕනද? අපිට නුවරලි ගිහිල්ලා මොකෝ වුනේ. ඒ හින්දා අපේ අධික ශක්තියක් වැය වෙනවා. ඒ ශක්තිය වැය වෙන්න වැය වෙන්න අපේ කය ඩල් වෙනවා. ඇයි ඩල් වෙන්නේ? අපි මිනිස්සේ කැටියට අලෝභයෙන්, ආදේශයෙන්, අමෝහයෙන් මේ ලෝකයට ආපු අය. එතකොට අපි ඕන වඩා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩ කරන්න කරන්න අපේ කය දරන්නේ නැතුව යනවා. ඒ හින්දා හරි අමාරුයි. අර පස්සක් නැගින්නේ නැහැ. හැබැයි අපි භාවනාවක් කරන්න ගියාම මොකද වෙන්නේ? විරාග විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිතින්දා ඒ ලැබිච්ච ප්‍රීතිය ඒ ලැබිච්ච සුවය gederawat එහෙමමයි සමහර වෙලාවට. දවසක්වත් යනවා. ඔන්න ওই දෙකේ වෙනසක් වෙනවා. එහෙනම් අපිට කවදාක්වත් රාගයෙන්මත් වෙලා කවදාක්වත් විවේකයක් ලබන්න බැහැ කිසි දවසක. විරාගයෙන් විතරයි විවේකයක් තියෙන්නේ. එහෙනම් මෙතන කිව්වා යම් ස්ථානයක් පරිහරණය කරන්න ඕනේ මොකටද? විවේකයේ ඇසුරකින්. එහෙනම් මල්ට කල්පනා කරන්න යම් කිසි කෙනෙක් අර භාවනාවක් කරන්න ගිහිල්ලා හරි මේ සාකච්ඡාවට හරි ඇවිල්ලා අර උඩින් කරන තිබ්බ ප්‍රත්‍යවේක්ෂාව හොඳට කරලා ඇවිල්ලා ඉන්න පුටුවේ වාඩි වුණාම මොකෝ වෙන්නේ? රාගය ප්‍රහීන කරගන්න පහසු වෙනවා. දැක්කද උඩින් දෙන එකේ සපෝට් එක පෙන්වන්නේ දැන්. ඊළඟට අතන මත් වෙලා මත් වෙලා මත් වෙලා බුදලා ආවට පස්සේ මොකද වෙන්නේ? ඌටියේ මුදි. හේතුවට ඵලෙ පෙන්නන්නේ. අරමාවම් මොකෝ වෙන්නේ? විවේකේ. හරිම ප්‍රසාද හිතකින් අහගෙන මනාලෙස තේරෙන්න ගන්න. මේකට ඕනට වඩා ඔරොත්තු දෙන්නේ නැතිව කරාට හරියන්නේ අපිට දරන්න පුළුවන් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය හොඳටම ඇති. ඔයගොල්ලෝ දැකලා ඇති. භාවනාවක් කරන්න ගියොත් බොහොම චුට්ටයි කන්නේ. ඔයගොල්ලන්ට ඉස්සරහට එන අත්දැකීම් ටිකක් ඉස්සරහට භාවනාව දැම්මම බලන්න එතකොට. බොහොම චුට්ටයි කන්නේ. ඇයි මේ විපාකය නඩත්තු කරන්න බොහොම පොඩ්ඩක් ඇති. උතර ඉතුරු ටික කාලා තින්නේ මොකටද එහෙනම්? රාගෙට. අන්න තථාගතයන් වහන්සේ පෙන්වුවා මොකද කබලික්කාර ආරය. මේකයේ පැවැත්ම උදෙසා ඉපදිච්ච සත්වයාගේ පැවැත්ම උදෙසාත් මතු උපදින්න ඉන්න සත්වයාගේ පැවැත්ම පිණිසාත් මේක පරිහරණය කරන්න ගියාම තමයි කබලිකාර ආහාරය ඇති වෙන්නේ. එහෙනම් ඔය පිගංගනම් බිදුවේ මොකටද? මතු ආහාරය. මතු උපදින්න ඉන්න සත්වයාට. රාගයටමයි. අන්න කොච්චර දරුණු දෙයක්ද වෙලා තියෙන්නේ කියලා අපි දන්නේ නැතුණාට. පිගංගනම් කෑවේ මොකටද කියලා ඇහුවා. රාගින්. කයට නෙමෙයි. කයට බොහොම පොඩ්ඩයි. හැබැයි අර වගේ කන්නේ ඒක තමයි හරියට බණක් භාවනා කරගෙන මේක අහනකොට ඒ කෑම පවා පුළුවන් තරම් ටික කන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. බොහොම අඩු වෙනවා. ඒ අඩු වෙන එක ප්‍රත්‍යවේක්ෂා කරනකොට මොකද වෙන්නේ? ඒක නිතරම පෙරවරු භෝජනයක් බවට පත් වෙනවා. ඒක අර පස්වරු රාත්‍රියට යන්නේ නැහැ. පෙරවරු පස්වරු පැත්තට මේ පස්වරු රාත්‍රී පැත්තට යන්නේ නැති වෙනකොට ඒක පෙරවරු භෝජනයක් වෙනකොට ඉන්න තැන ඉන්නේ විවේකයේ පිණිසමයි. ඇයි භෝජනේ පරිහරණය කරේ? රාගයේ පිණිස නෙමෙයි විරාගයේ පිණිසමයි. ඉන්න තැන ඉන්නේ විවේකයේ අසුරු කිරීම පිණිස. හොඳට කල්පනා කරන්න. ඒත් අයිති. නෑ නෑ. දැන් තමන් ඒ වෙලාවේ පරිහරණය කරන තැන. ඒකයි මං කිව්වේ. දැන් අපිට මෙන්න මේක රාගයෙන් තොරව බස් එකේ සීට් එකේ වාඩි වෙලා යන්න පුළුවන් නම් අන්නේ සෙනසුන ඒක පාවිච්චි කරන්නේ අර විදිහට. මට මෙතන ඕනේ විවේකය. අන්න දැන් ඒ දැස්සේ ඒ විවේකය ගන්න නම් මොකද වෙන්නේ? ඒකත් එක තෘෂ්ණාවෙන් පරිහරණය කරන්න අරකයි. මොකද්ද මේ වාඩිලා ඉන්න කය ස්පර්ශය, කුටුව. කුටුවේ ස්පර්ශය. සුව වේදනාවක් දෙනවා. ඒ සුව වේදනාව උපවිචාර කරනවා. උපවිචාර කළා මොකද කරන්නේ? අර සෝමනස්සේ හදාගෙන රාගයෙන් ඉන්නේ. එතකොට ඉන්න ස්ථානේ පාවිච්චි කරන්නේ විවේකවද? විවේකව නෙමෙයි. මේ ඔයගොල්ලන්ට තේරෙන්න ඇති මේ ප්‍රත්‍යවේක්ෂා කොටසෙන් විතරක් අපේ ජීවිතය භාවනාවට කොච්චර හදනවද කියලා. තාම භාවනාව අහලක නැහැ හොඳේ. මේ තුන්වෙනි කාරණේ භාවනාව තව තියෙනවා හතරක්. භාවනාවට කොච්චර හිත හදනවද දැන් මේකක්වත් මොකක්වත් නැතුව නිකන් මම ඒකයි කිව්වේ කොට්ටේ මෙට්ටේ උස්සගෙන උණු වතුර බෝතලේ උස්සගෙන දිව්වොත් හරියයිද කියලා බලන්න ඉතින්. බුදුහාමුදුරු දීලා තියෙන අනුපූරක ක්‍රමයක්. එහෙම මෙහෙම පයින්න ක්‍රම දීලා නැහැ. අනුපූරකව. එතකොට දැන් අපිට මේ කරන්න දෙයක් නැති හන්ද තමයි මේ ළඟදිම භාවනාවක් දාන්නේ. මොකද කාල වේලා නැත ඇත්තටම භාවනාව දාන්න ඕනේ යම් කාලපරාසයක් ගිහිල්ලා. ඇයි ඒ? ඕගොල්ලන්ට මේ ටික ප්‍රැක්ටිස් කරන්න යම් කාලයක් ඕනේ. මාසයක් දෙකක් තුනක් හයක් විතර ඕනේ. එතකොට තමයි Tamanගේ ජීවිතේ තේරෙන්නේ. ආ. සැබෑ වෙනසක්. අන්න ඊට පස්සේ භාවනාවක් දැම්මට පස්සේ අන්න මනාලෙස Tamanට මේක වැඩෙන්න ගන්න. නැත්තම් මේක ඉවරෙච්ච ගමන් කිව්වට හරියන්නේ නැහැ. නමුත් අර ඕගොල්ලන්ට මේක බලවත් අවස්ථාවක් තියෙනින්ද ඉතින් හැමෝගෙම ඉල්ලීම හන්ද දානවා. නමුත් ඇත්තම කතාව නම් සාකච්ඡාවක් කරලා ඒක ඉවර වෙලා යම් කාලයක් ඉන්න ඕනේ. වෙන්ද වගේම බලන්න ඕනේ. පාටි වලට යයි, අර වට යයි, මේ වට යයි. ඉතින් ගිහිල්ලා බලන්න මොකද? වෙන්ද වගේ නෙමෙයි. බොන මිනිස්සේ බොන තැනක ඉඳි. බලයා. අර වෙන්ද වගේ නෙමෙයි. වෙන්ද ඇදිලා ගිය විදිය නෙමෙයි. ඒක පොඩ පොඩ අඩු වෙන බව තේරෙයි. වෙන්ද එහෙම නෙමෙයි. අන්න ටිකෙන් ටික ටිකෙන් ටික දේවයන් ඒවායින් කරලා මේ අයින් වෙනවනේ මොකද ඒව නෙමෙයිනේ කෙලෙස් නැත්තම් ඒවා ඒව දිහා බලන්නේ නැතුව ඉඳලා අන්තිමට ඇතුලේ ඉන්නේ පිපිරි පිපිරි නිදහසේ ඉන්න බෑ නේද ලැබෙන වෙලාවට ලැබෙනවා ලැබෙන දේ හරියට භුක්තු ඊළඟට පෙන්වන අවසාන එක පෙන්වන මොකද්ද මේ වගේ නොයෙක් මොකද වෙන්නේ නුවණින් සලකා සේයසුන පාවිච්චි කරයි ඊට පස්සේ කියන හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වේදනා නැති කර ගැනීම පිණිස රෝග දුක් නැති කිරීම පිණිස දැන් මේ වේදනාවයි රෝග දුක් නැති කිරීම පිණිස මොනවද ඕනේ බේත් ඒකට අනිච්ච කිව්වොත් හරිද ඈ දෙයකට අනිච්ච කිව්වොත් හරිද දෙයකට අනිච්ච කිව්වොත් හරියන්නේ නැහැ දැන් කකුල තුවාලලා වණ වෙලා තියෙන අනිච්ච අනිච්ච කී කියනවා ඒකට තමයි මේ වේසජ්‍ය කාණ්ඩයක් දෙන්නේ මොකද ඒක විපාක දුකක්. ඒතර විපාක දුකක් තමයි උඩත් තිබ්බේ ආහාර. දැන් ඒකට අනිච්චයි කිව්වොත් බඩගින්නක් ඇවිල්ලා අනිච්චයි. දැන් බඩගින්නක් ඇවිල්ලා අනිච්චයි දුක්ඛ අනත්තයි කියලා ඉන්නවා. මොකෝ ඒ? අනිච්චයි දුක්ඛ අනත්තයි මෙනෙහි කරන්න කිව්වේ ඒකට නෙමෙයි. ඒකට කන්න කිව්වා. හැබැයි ඒකත් එක තෘෂ්ණාවෙන් වෙලෙන්න යන තැන. අන්න අනිච්චයි දුක්ඛ අනත්තයි යෝනේ. නේ නැත්තම් ඉතින් ආහාර පාන නැතුව ජීවත් වෙන්න පුළුවන් පුළුවන් වෙන්නේ නැහැ එහෙමනම් අන්න තථාගතයන් වහන්සේගේ කයට ආහාරයක් ඕනේ ඒ හින්දා තමයි කිව්වේ ආහාරේ ආහාරේ නිරෝධ කළ යුතුයි අර දෙවෙනි ආහාරය සසර ගමන හදන ආහාරය එක ආහාරයක් ඕනේ ඇයි ඒක මොකටද ඒක ඕනේ ඒක පුරාණංච වේදනාවක් නවංච වේදනාව නූපදවා ගැනීමට පුරාණං පුරාණංච වේදනාව යටපත් කරේ නවංච වේදනාව අන්නේ කටයුතු කරනකොට ඉන්න තැන විවේකේ ලැබෙනවා ඒ වගේම අපි හිතුව මේ ටික වැඩ කරනකොට ශාරීරියේ යම්කිසි ආබාධයක් එනවා. ඒ ආබාධයට මොකද කියලා තියෙන්නේ? බේතක් හේතක් ගන්න. දැන් බේතක් හේතක් ගන්නේ කය සුව කරගන්න. කය සුව කරගන්නේ මොකටද? අර වගේම තමයි. මොකටද? මෙන්න මේක සුව කරගෙන මේ මාර්ගය වඩාගෙන නිවන් මඟ සාක්ෂාත් කරගන්න මේ කයේ ලෙඩේ මට පොඩි බාධාවක් වෙලා තිනවා. ඒ බාධාව දුරු කර ගැනීම සඳහා බේතක් හේතක් ගන්න. පැහැදිලිද? හරි. ඔන්න ඔය විදිහට මොකද කරන්න ඕනේ? ප්‍රත්‍යවේක්ෂා හතරකට යටත් කරනවා සෝවාන් කෙනාට. හොඳේ. අපි කලින් කරේ එකයි. නිකන් එකයි කනකොට එකක් විතරයි. හැබැයි මෙතන හතරක් අයිති. ඇයි හතරක් යටත් කරලා තියෙන්නේ? සෝවාන් කෙනාට ඊළඟට ප්‍රධාන වශයෙන් දිනන කබලිකාර ආහාරය නිරෝධ කරගන්න. ඒ හින්දා තමයි හතරක් දාලා තියෙන්නේ. එහෙනම් මේක අවසානයේ කියලා මොකද්ද? අවසානයේ කියන එක බලන්න. ඔහුට දූවිලි සහිත ආශ්‍රව උපදී අරක ප්‍රේණ මෙනෙහි කරනවා නම් උපදින්නේ නැහැ. මහණෙනි මේ ආශ්‍රවය ප්‍රත්‍යවේක්ෂාවෙන් පහකල තු ආශ්‍රවයයිම කියන ලැබෙයි. එහෙනම් ඕක පහ වෙන්නේ මොකෙන්මද? ප්‍රත්‍ය. එහෙනම් ඔබ අප සියලු දෙනාටම අරියත් ඵලය පූර්ණ කරනකම් මේ ප්‍රත්‍යවේක්ෂා කරන්න වෙනවමද නැද්ද? ඈ? කවදද පටන් ගන්නේ? කවදද පටන් ගන්න. දැන් ඇයි? දැන් තමයි පුටුවේ වාඩිලා ඉන්නේ. එකක් තියෙනවා මෙතනින්. තව එකක් තව චුට්ටකින් එන්න. එකක් දැන් තියෙනවා. මොකද ඉන්න තැන. දැන් බෙහෙත් හේත් කරන්න බෑ. ලෙඩ දුක් නෑනේ මේ වෙලාවේ. දොස්තර ළඟට යන්න බෑනේ. හැබැයි ඉන්න තැන පුටුවේ. අන්න නිතරම බලන්නේ මොකද්ද? මාව පීඩාවකටපත් වෙන්නේ නැතුව අසහනයකටපත් වෙන්නේ නැතුව මට විවේක ඇසුරු කිරීම පිණිසම මේ පුටුව පාවිච්චි කරනවා. ඒ කියන්නේ හිත නිවා ගැනීම පිණිසම අන්න ප්‍රත්‍යවේක්ෂා කරනවා. එහෙනම් ඒ පුටුව දුන්නු කෙනාටත් ඒකට යම් වියදමක් කරපු කෙනාටත් මහා කුසලයක් වැඩෙනවා මොකද්ද? තව කෙනෙකුට නිවන් දකින්න පසුතලය හදලා දුන්නා. ඒ කෙනා ඒකෙන් ඵල ප්‍රයෝජනයක් නෙලාගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනාටත් මහා පිනක් වෙනවා. එහෙනම් ඔන්න ප්‍රත්‍යවේක්ෂා හතර. ඊළඟට දානවා මහණෙනි අදිවාසයෙන් පහකල යුතු ආශ්‍රව කොරම්ම අදිවාසය කියන අපේ දැන් අදිවාසය කියන ආනෝ ධම්මනීති ධම්මට අදිවාසය කියන කියන්නේ කිව්වා නේද කූද්දන් සමාධිය නෙමෙයි ඉන්නේ නින්දේ ඉන්නේ කූද්දන් නැත්තම් අද අදිවාසය ගැන කියන්නේ කොහොමද අදිවාසය කියවෙන්නේ නැතෙන් මම කියලා ඉවර වෙනවනේ මානෙනි අදිවාසයෙන් පහකල යුතු ආශ්‍රව කවරේදයක් මානෙනි මෙසස්නේ මහාන තෙමේ කවුද මෙසස්නේ මහාන තෙමේ ආයු ආ වෙන කතා බෑ නුවණින් සලකා. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සලකා සීත ඉවසන සුල්ලක් වෙන්නේ. සීත දැන් සීත එනවා අධික ලෙස. දැන් මෙතන කතා කරන්නේ මොකද්ද? මොකක් ගැන තනි කරන්නේ? ඉවසීමේ ගුණය ගැන කතා කරන්නේ. බලන්න මොනවද කියන්නේ? සීතද ඉවසනවා. උණුසුමද ඉවසනවා. බඩගින්නද ඉවසනවා. මැසි මధుරවසපන් ඉවසනවා. ස්පර්ශයේද නපුරු කොට පැමිණි. නපුරු කොට කියූ නපුරු ලෙස පැමිණි. වචනද ඉවසන සුල්ලක් වෙන්නේ. ශාරීරිකෝ තිවුණෝ රළු කටු අමීරු අමනාපෝ දිවිරි පැහැර ගන්නා වූ වේදනාව දිවසන සමාල්ලාට. ඔන්න ඔය ඉවසීමේ ගුණය පුරුදු පුහුණු කරන්න කියන්නේ. දැන් බලන්න මේකෙන් මොනවද අපිට එන්නේ හැම වෙලාවෙම. දැන් අපි එනකොට අපි කන්න එනකොට කෑම හදලා නැහැ. දැන් හොඳටම බඩගිනි. දැන් මොකද ප්‍රත්‍යක්ෂා කරන්නද කියලා තියෙන ඉවසන්නද? ප්‍රත්‍යක්ෂා දෙන කෑම එක දුන්නට පස්සේ. දැන් තියෙන ඉවසීමේ ගුණය. මෙතන. තාම හදලා නැහැ නේ කෑම. ආවට පස්සේ තමයි ප්‍රත්‍යක්ෂා කරන්නේ. කනකොට. දැන් තින්නේ මොකද්ද? මේ තින්නේ බඩගින්නද? ඉවසන තාම කෑම හදලා නැහැ. මේ දැන් එන්නේ ඉස්කෝල ළමයි ගිහිල්ලා අනේ අම්මේ බඩගිනී ගාගෙන එනවා. දැන් ඉතින් ළමයට මේක කියන්න බෑ එකපාරටම. ඒ ළමයා දැන් නැහැනේ. හැබැයි මේ ආර්යෙක් ගැනනේ කියන්නේ. අන්න තාම දැන් අපි හිතමු මම උදාහරණයක් කියන්නම් පොයේ දවසේ සිල් ගන්නවා. සිල් අරගෙන දැන් බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන එනවා. කෑම. ඇවිල්ලා Taman ළඟට යනකොට කෑම ඉවර වෙනවා. හරි. දැන් ඉතින් ගිහිල්ලා ආයෙ අරන් එන්න ඕනේ. දැන් ගිහිල්ලා එන පොඩි වෙලාවක් යනවා. දැන් කොහේ හරි කැම තියෙන තැනින් ගිහිල්ලා අරන් එන්න බෑ. දැන් මේ වෙලාවට මොකෝ කරන්නේ? ඔව් නැත්ත වෙනව. මගුල කරුමේ මගේ තැනටම ඇවිල්ලා ඉවරුනානේ. චි. අන්න කියනවා. බඩගින්න තමයි ඇත්ත. බඩගින්න නැහැ කිව්වේ නෑ. මේ කියන්නේ බඩගින්න වෙලාවේ තමයි මේ කියන්නේ. ඇයි? තාමාන බඩගින. කෑම හම්බුණාට පස්සේ ප්‍රත්‍යක්ෂ වෙනම කිව්වා. දැන් කියන්නේ මොකද්ද? බඩගින්න වෙලා. තාම ලැබිලා නෑ කෑමට. දැන් මේක එන හොඳ හොඳම මේකට තියෙන හොඳම අවස්ථාවක් තියෙන හෝටල් එකට ගියාම. නේද? මුලින්ම පිඟන් ටික ගෙනල්ලා තියෙනවා. ඉන්නේ දැන් පිඟන්වත් කන ලෙවල් එකකින් ඉන්නේ. හැබැයි පිඟන් ටික ගෙනල්ලා තියෙනවා. සර්වියටුත් තියෙනවා අර ටිෂු. වතුරක් තියෙනවා. ගෑරුප්පුත් තියෙනවා. අනේ හැඳි පිහි කියන්න ඔක්කොම තියෙනවා. ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉතින්. දැන් ඉතින් ඉන්නවා ඉතින්. දැන් මොකද වෙන්නේ? මෙන්න එන තැන. ඉවසීමේ ගුණය ඔය තියෙන්නේ. දැක්කද මෙහෙම මෙහෙම අවස්ථාවක් එනහන්දනේ බුදුහාඳුර මෙහෙම එකක් දාලා තියෙන්නේ මෙහෙම එකක් නැත්තම් බුදුහාමුදුරුවෝ දාන්නේ නැහැ. මම මේ වර්තමානයේ තියෙන එකක් එක්කම කිව්වේ ඔයගොල්ලන්ට. ගෙදර දොරෙත් ඕකගේ. ගෙදර දොරේ වෙන්නත් පුළුවන් ඕක. නේද? ගෙදරත් වෙන්න පුළුවන්. හැබැයි අරම ගියොත් මේක අනිවාර්යෙන් වෙනවා. අනිවාර්යෙන් වෙනවා. ඊට පස්සේ ඕඩර් එක ගන්නකොට කියන්නේ විනාඩි 10යි මහත්තයා යන්නේ ආයත්තද. ඉතින් අපි හිතන විනාඩි 10න් හරි 11 කට දැන් දත මැදගෙන ඉන්නේ. පිඟන් ටික ගිනත් තියන්න විනාඩි 10ක් විතර යනවා. උන් ගේන්නේ හිමින්. ටිකන් ටික වලින් ගේනවා. ඊට සර්විට් ටික පස්සේ ගෙනත් තියෙනවා තව එකෙක්. ඉතින් අරුගෙන් අහන්න බෑ සර්විට් ගෙන වෙන එකෙක්. ඒ නෑ ට්‍රික් හැටි. ඊට පස්සේ කෑරුපු ගෙනා තව එකෙක්. යන්දන වතුර ටිකක් ගන්න ඉතින් බැරිම දන්න වතුර එක හරි බොනවා. හරි ඉතින් විනාඩි 10නේ දැන් ටාගට් එක. ඉන්නවා ඉන්නවා නෑ. දැන් බැන්න වෙලාව. දැන් මොකද වෙන්නේ? අන්න කට්ටපයින්නේ. ඔල කිව්වේ නම් මාළකට විනාඩි 10යි බලන්නකො දැන් වෙලාව කීයද කියලා අපි මෙච්චර වෙලා ඉන්න බලන් ඉන්නෝ ඉන්නෝ ඉන්නෝ ඉන්න පිඟන් කන්නද මෙතන මෙච්චර වෙලා. හරි මහත්තයා තව චුට්ටකින් කියනවා. ඔන්න ගියා ඉතින් එකෙක් කියලා. ඌ එන්නේ ආයි. ආවොත් ආයි අහනවනේ. එන්නේ මේ මිනිස්සු එන්නේ ආයි. ඊට වෙන එකෙක් කියනවා. මල්ලී ගාව නැද්ද අපේ වෙලාව ඇස්ති බලන්නකො දැන් කීයද අර එක්කෙනෙකුටත් කිව්වා. ආ ඌ දැන් දාන දැන් දාන තව චුට්ටකින් දෙනවා පොඩ්ඩයි. ආයි. දැන් මේ මේ මේ අපි අපිම කල්පනා කරමු මේ හැම වාරයක් පාසාම අපේ නගින්නේ රාගයේද දේශයේද? දේශය. රාගය නෙමෙයි. නගින්නේ දේශේ මාසාවක් දෙකක්. ඇයි කියපු වෙලාවටම දෙන්න ඕනේ. ඒක තමයි මෝහය. අපේ ઈච්ඡතාවය ඒ විදිහටම ඉෂ්ට වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන කැමැත්ත ඒ විදිහටම වෙන්න ඕනේ. මෝහය මුල් කරගත්ත දේශයෙන් ඊළඟට. ඇයි අපි බලාපොරොත්තු වෙච්ච එක ඒ විදිහට දෙන්නේ නැහැ මෝ. දේශයෙන් කල්පනා කරන්න ඇයි බුදු පියාණන් වහන්සේ භාවනාවට කලින් අදිවාසයක් දාලා තින්නේ කියලා. එහෙනම් තව පුරුදු පුහුණු කරගන්න ගොඩක් දේවල් තියෙනවා. තව පුරුදු පුහුණු කරගන්න ගොඩක් දේවල් තියෙනවා නේද? නැත්තම් මෙහෙම දාන්නේ නැහැ. දැන් දිව්වට හරියන්නේ නැහැ. ඒකයි මම මේ කියන්නේ. අර යනවා මාත් යන්න ඕනේ. මේ හැම වෙලාවෙම අපි බැලුවේ නැත්තේ මොකද්ද භාවනාවට? අපේ හිත සුදුසුද කියලා අපි බැලුවේ නෑ. අපි බැලුවේ මොකද්ද? ගත හරි. ඒ හින්දා දිව්වා. අරයත් යනවා මෙයත් යනවා අපිත් යනවා ඔක්කොම හොඳයි. මම නරකයි කියනෝ නෙමෙයි. නමුත් දැනගෙන ගියොත් හරි. නොදැන ගියොත් අමාරුයි වැටෙනවා. අතන ගිහිල්ලා දැන් ෆයිට් එක. ඉවසීම. අනේ බලන්නකො මගේ පුටු අරන් අරක අරන් මේක අරන් ඉස්සරහා මම මේ ලේන්සුව තියලා ගියා එනකොට වෙන එකෙක් වාඩි වෙලා එතන මම මේ උදේ පහේ ඉඳන් මේක අල්ලගෙන හිටියේ දැන් ඉතින් නහයෙන් ඇඬි. ඒ කියන්නේ ඕ ඉතින් වැරද්ද වැරදිලානේ දැන්. දැන් මොකද කරන්න දෙන්නේ අපිට? ඈ වැරදිච්ච වැඩේ කරගෙන යනවා. දැන් මේ වැරද හරහා ගන්නවා. යන්න වෙනවා අපිට. ඒක කරන්නේ මේ ගෲප් එකක් හැටියටද? තනි තනි. අරයට අරයා කරනවද මෙයා කරනවද ඒව අදාළ නැහැ. Taman තනියෙන් මේක තියෙන කතාව. ඇයි? එකට කට්ටි ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා බණ අහුව අහන්න ඕනේ කියලා දෙවි ඉවරයි දැන්. දැන් මෙතනින් එහාට යන්නේ මොකද්ද? කන්නේ තනියෙන්. ඇඳුම් අඳින්නේ තනියෙන්නේ, බේත් බොන්නේ තනියෙන්නේ. ඉන්න තැන ඉන්නේ තනියෙන්නේ. මං අහන්නේ දෙන්නේ එක එක කෑවත් කන්නේ තනියෙන්නේ. එහෙම ආ කැව කැව කවනෝ කියන. හරි ඒකත් දැන් කවනකොට දිවට රස දැනෙන්නේ දෙන්නේ එක එකද තනියෙන්ද? කවනෝ කියලා කියනවා. හරි ඒකත් කමන්නේ නැහැ කියමුකෝ. හැන්දෙන් හරි අතින් හරි මොකෙන් හරි කවනවා. මං අහන්නේ දිවට රස දැනෙන දෙන්නෙක් එක්කද කණියෙන්ද? අර මේ තමන්ට ආහාර ටික දැනෙන්නේ. ඉතින් අරයක මොකෙන් දැම්මත් රස තෘෂ්ණාවෙන් අයින් වෙන එක තියෙන්නේ තනියෙන්නේ. නේද? සීනිඳු අතෙන් දැම්මත්, ගොරෝසු අතෙන් දැම්මත්. නේද? අර හොඳ රත්තරන් හැන්දකින් කැව්වත්, පිත්තල හැන්දකින් කැව්වත්, නැත්නම් අර මොකද ඇලුමිනියම් හැන්දකින් කැව්වත් රස දැනෙන්නේ දිවටනේ. ඊට පස්සේ ඒකත් එක පටිච්ච වෙන්නේ තනියනේ. ඒකයි මේ කියන්නේ. බැරි වෙලාවක කැව්ව හින්ද කෙලෙස් වුණොත් එහෙම. يعني කැව්ව හන්ද කෙලෙස් කන එකත් එක්ක කෙලෙස් හදා ගන්න පුළුවන්. ඒ කන කෑම මෙයා කැව්වේ කියලා අරගෙන එහෙම හදා ගන්නත් පුළුවන් ඉතින්. එහෙම බැරි කමක් නැත්තේ නෑ ඕන විදිහකට පටිච්ච වෙන්න පුළුවන්. අන්න හරි කන්න නැති කෑමත් කනකොට කවනවා. අම්මා මාර රසයි කායි කියලා කනවා. ඉතින් කන්න බෑ උනට කනවා එමුනේ. ඒක තමයි හැටි ලෝකේ. නේද? හරි ඔන්න මෙතන තනිකර කතා කරන්නේ මොනවද මේ? ඉවසීමේ ගුණය. තනිකර. තනිකර ඉවසීමේ ගුණයක් ගැන මේ කතා කරන්නේ. එහෙනම් අපිට ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්න වෙනවා. මේක වැදගත් දෙයක් තියෙනවා. තව ඊට වඩා කියනවා මොකද්ද? නපුරු කොට පැමිණි කියු නපුරු ලෙස පැමිණි වචනද. ඔන්න වැදගත් තැන. ගොඩක්. ඒ කියන්නේ මිනිස්සු මොකද කරන්නේ? බයිනවා, නිඳා කරනවා, අපහාස කරනවා, নানা ප්‍රකාරයව කරනවා. එතකොට අපිට මොකද්ද කරන්න වෙන්නේ? සමහර දැන් තාම මේ සීකේක් නෙමේ වැඩේ කරන්නේ. ඊවසන අවස්ථාවක් තියෙනවා, කට්ටපයින් අවස්ථාවක් තියෙනවා. තියෙන්න එපා. ටිකක් වෙලා ගියාට පස්සේ මතක් වෙනවා කට්ටපැන්න කියලා. ආයි මොකෝ කරන්නේ? ආයි ඒක වරදක් බව ආයි හදාගන්න. පයින් නැතුව මින් හම්බෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. කේන්ති යනවා. ආයි ඉතින් කැමති නැහැනේ බැනුම් අහන්න. ඉතින් මේක නිකන් වෙනවද බැනුම් අහන එක? හේතුඵලයට වෙන්න එපා. එහෙනම් බැනුම් අහන වෙලා තියෙන්නේ. කාමාවචර කුසල් කරපු හන්දද අකුසල් කරපු හන්දද? අන්න අරගේ තිබ්බ මොකද කාමාවචර අකුසල් කරපු හන්දා සද්දාලම්බන අරමුණක්ගෙන සෝත විඥාණය හට ගන්නවා. හැබැයි ඒ එන්නේ උපේක්ඛා වේදනාව. මතක ඇති අරක මම පෙන්නුවා කාමාවචර කුසල් කරත් වෙනවා කාමාවචර අකුසල් කරත් සද්දේ එන්නේ උපේක්ඛා සහගත විතරයි කියලා. එහෙනම් ඕවගෙම හොඳ කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒත් උපේක්ඛා. නිතරම වෙන්නේ මොකද්ද? හොඳ කියන එකත් එක්ක ඇලෙනවා. නොහොඳ කියන එකත් එක්ක ගැටෙනවා. එතකොට හොඳ කිව්වත් නොහොඳ කිව්වත් දෙකම හම්බෙන්නේ උපේක්ඛා සහගත නම් අනිච්ච බව වටහා ගන්නකොට මොකද වෙන්නේ? ඒකෙන් අයින් වෙන්නත් පුළුවන්. නැත්තම් මෙතන මොකද කරන්නේ? ඉවසීමේ ගුණය ප්‍රගුණ වෙනවා. ඉතින් මේක ක්‍රමානුකූලව තමයි හරි ගැසි ගැසි ගැසි ගැසි එන්නේ. හරි. එහෙනම් මේව ඉවසන්න වෙනවා නියම. ඊළඟට තව එකක් තියෙනවා මොකද්ද? පරිවජ්ජයෙන් පහකල යුතු ආශ්‍රව. මානෙන දුරු කිරීමෙන් පැහැතු ආශ්‍රව කවරිද? මෙසස් නේම අහනතෙමේ. කියලා තියෙනවා මොකද්ද? නෝනින් සලකා නපුරු ඇතු දුරු කරයි, නපුරු අසු දුරු කරයි, නපුරු ගොනු දුරු කරයි, නපුරු බලු දුරු කරයි, කුණු කාටු ලැබ දුරු කරයි, ගවරල දුරු කරයි, මලඟ දුරු කරයි මේ නුසුදුසු ආස්නේ පුණ්ණාදාම් නුසුදුසු තැන්නේ හැසිරෙන්නා උදම් යම් බඳු පවිතු මිත්‍රයන් සේවනය කරන්නා වුනම් නුවණැත්තා විසින් මෙන්න මේ තැන් වලින් අයින් වෙනවා කියලා කියන්නේ. මේ පරිවර්ජයෙන් කියලා කියන්නේ වර්ජණය කරලා අයින් වෙනවා. ඒ කියන්නේ මේකේ අවස්ථා තියෙනවා ගොඩක්. දැන් මෙතන තියෙනවා මේ සත්තුන්ගේ නම් ටිකකුයි. දැන් සත්තුන්ගේ නම් ටිකක් සෝතාපන්නාර ශ්‍රාවකයාට එහෙම සත්ත්ව කුල ගති ලක්ෂණ ආයි පහළ වෙන්නේ නැහැ. ඇයි? දැන් ඔහු සෝවන්නේලා ඉවරයිනේ. ඌට ආයි බලුගතියනවද? නෑ. හැබැයි අවස්ථා දෙපැත්තක් තියෙන. මොකද්ද? දැන් එක එක જાති ඉන්නවා. ඇත්තටම ලෝකේ සතර අපාගත වෙච්ච බල්ලොත් ඉන්නවා. උනුත් නපුරුයි. මේ නපුරු කතාවන්නේ කියන්නේ හැම වෙලාවෙම නපුරු. මිනිසුත් ඉන්නෝ වගේ බල්ලෝ වගේ. කොයි වෙලාවෙ සබා ගන්න කෑ ගහගත්ත ගමන් ඉන්නේ. දැන් මෙන්න මේගොල්ලන්ග මොකද කරන්නේ? වර්ධනය කරනවා. අපි හිතමු දැන් අපි භාවනා ස්වාමීන් වහන්සේ හරි මේ භාවනා වඩන මේ මේ මේ මාර්ගය වඩාගෙන මේවත් එක්ක යනකොට මහා බල්ලෝ රැලක් එනවා. දැන් මොකද කරන්න ඕනේ? වර්ජනය කරලා අනිත් පැත්තෙන් යන්න ඕනේ. නෑ නෑ අනිච්චයි නිතින් ඔක්කොම කියලා හිතුවේ. ඔව්. දැන් ඒ වගේම ඒ වගේම කෑකෝ ගහගෙන මහා මිනි මේ මෙතන කියන්නේ පවිටු පාප මිත්‍ර ඇසුරු කරන මිතුරන් කියලාත් කියන්නේ නේද? එහෙම අයත් එනවා. එහෙම යනකොට මොකද කරන්න ඕන? අයින් වෙලා යන්න ඕන. පැත්තකට වෙන්න ඕන. මේ වර්ජනය කරන්නේ. පරිවර්ජනය මේ පරිවර්ජ්‍ය කියන්නේ වර්ජණය කළාම අයින් කරනවා. අය ඒක හැබැයි වර්ජණය කරන්නේ මේ තමන්ට ඒ කියන්නේ ඒකෙන් යම් කියන්නේ ආසාද භුක්තියක් ඕන නම් විඳ ගන්න යනවා නම් විඳ ගන්න පුළුවන් හන්දද බැරි හන්දද නෑ නෑ මම කියන්නේ ඕන නම් විඳින්න පුළුවන් නේද හැබැයි විඳින්න බව බැරි බව දැනගෙන තමයි වර්ජණය කරන්නේ නිකන් වර්ජණය කරනව නෙමෙයි අර නිකන් අනේ ඕව බලන්න නැතු ඉන්නනේ කිසි තේරුමක් නැහැ කියලා ඒ වර්ජණය නෙමෙයි මේ මේ දැනගෙනමයි වර්ජණය කරන්නේ ඇයි මේකට එක්ක කටයුතු කරන්න ගියොත් අපිට ආශ්‍රව ගොඩ නැගෙනවා. අර මුල පටන් ගත්ත තැනක් තිබ්බනේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන. අන්නේ ගොඩ නැගෙන හන්දා ඒක වර්ජිනේ කරලා අයින් වෙනවා. දැන් සමහර අපි හිතමු දැන් සතර අපාගතයේ මේක අලි ගැන කියනවා. ගොන්නු ගැන කියනවා. ඔහොම ඉන්නේ. නේද? දැන් සතර අපාගතයේ සත්තුත් ඉන්නේ. අලි ඉන්නවා, ගොන්නු ඉන්නවා. දැන් උනුත් අපිට බාධාවක් කරන්න ආවෝ. ඒ වෙනුත් අයින්. ඒ වගේම තව තැන් වල ඉන්නෝනේ මිනිස්සු මොනවද දෙන්නේ? ඔක්කොම කතා කරන්නේ මා අලි වැඩ වලින් කතා කරන්නේ. මා කෙරුම් වලින් කතා කරන්නේ. මේ කතා කරා ඔක්කොම මහාන් තත්ත්වයෙන් කතා කුල වංශාරි අර වංශාරි මොන වංශාරි අන්තිමට කතා කරන්නේ ඕවා. ඒව කතා කරගෙන ඉන්න මොකෝ වෙන්නේ? අත පහක වැඩක් නැති බව තේරෙනවා. හරිම කාටුකයි. හරි අමාරු. මොකද කරන්නේ? වර්ජනය කරලා අයින්. මේ අර අර වගේම හරක් ටිකක් ඉන්නවා සතර අපාගත වෙච්ච. ඒ වගේ හරක් වැඩ කරන උන් ටිකුත් ඉන්නවා. ඒවෙන් අයින් වෙලා යනවා. ඇයි? Tamanට ඒක බාධාවක් වෙනවා ඔය කරන්න ගියාම. ඉතින් يعني ඒක කරන්නේ නැහැ ඔව් ඔව් සතර පහ නිදාසෙච්ච කෙනෙක්. නමුත් අර අර වගේ බාධා එන්න පුළුවන්. අන්නේ බාධා එන ඒවා වර්ජණය කළාම අයින් කරන්න. ඒකට කියනවා පරිවර්ජයෙන් පහ කරන්න ඕන. ඒ වගේ සමහර අවස්ථා වෙන්න පුළුවන් අපිට ඒ වර්ජණය කරන එක ටිකක් දැඩි ලෙස කරන්න වෙනවා. දැඩි ලෙස වර්ජනය කරනවා. අන්න හරි. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ත දැම්මත් ටිකක් අමාරුයි ඒක එනව නැగి නැగి. එතකොට මොකද කරන්නේ? ඒ ඔන්න ඔයගේ අවස්ථාව තමයි බුදුහාමුදුරු කියන්නේ මේ ආර්යයෙකුට විතරයි මේක කියන්නේ. අර Tamanට අදහසක් එනකොට මේ මේ මොකද දත් දෙකට මැදි කරන්න මේ මේ දිව දිව තර කරලා තොල් දෙක මල් කරලා හයියෙන් අපාගෙන දැඩි ලෙස වීර්ය ගන්න කියන්නේ. ඊට පස්සේ මේක මේක තව විස්තර කරනවා කරන්න බැරිම නම් අහක බලා ගන්න කියලා කියනවා. හැබැයි මේ කියන්නේ පෘථජ්ජනෙක්ට නෙමෙයි. හොඳේ පෘථජ්ජනෙන්ට අහක බලන්නේ කොට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මේ කතා කරන්නේම සෝතාපන්න වෙච්ච කෙනෙක්. වර්ජණය කළා මේක අයින් කරන්න කියන්නේ. ඒ පැත්තටවත් යන්නේ නැතුව කියලා. අන්න එහෙම එනේව තමයි මේ තියෙන්නේ. නෑ හැමෝම අපිට උදාහරණයකට මේ වගේම ගමු. මහා ගින්න කොහේ හරි ගින්න. ඔක්කොම දුවනවා මේ පැත්තට. යයියන් අපිත් බලන්න කියලා. දැන් මේ ගිහලා නිකම් පිච්චෙන්න අය අර කොමෙන්ට් මොකද කරන්නේ? වර්ජනය කරලාම අයින් වෙනවා. ඉතින් මිනිස්සු බණිය. බලන්න හිතක් පපුවක් නැද්ද බං ගිහලා පොඩ්ඩක් උදව් කරන්න මේ මිනිස්සුන්ට වතුරයක් ගන්න යන හරි යමල්ලා ගිහින් කෑ ගහයි. හැබැයි ඒ ගින්නට වඩා ගින්නක් තියෙනවා නිවා ගන්න. ගින්නක් තියෙනවනේ නිවා ගන්න. ඒ අපේ කෙලස් ගින්න. ඒක නිවා ගන්න අපි උත්සාහ කරන්න එපා කොහොම හරි කරලා. නේද? ඒ හින්දා අන්න ඒ වගේ වර්ජනය කරන්න ඕන එක වර්ජනය කරනවා. ඒ වගේ. පරිවර්ජයෙන් පහකල යුතුයි. ඒතර මේ වර්ජනය කරන්න ඕනේවත් අපේ තියනවද නැද්ද අපේ අපි තුල? තියෙනවා. ඒ සමාජලාට කියන මේතර පාපමිත කියන හරි බං දැන් මොකක් හරි බර්ත්ඩේ පාටි එකක් තියෙන. නැත්නම් මොකක් හරි වෙඩින් නැති. අපිත් යනවා ඒ වෙඩින් එකට. මේ මොකද්ද මේ? ඔව් ඉතින් ගැටුම් මේවා ඇති වෙන තැන් වලින් වර්ජනය කරලා අයින් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ගැටුම් ඇති වෙන පවුලත් පවුල් ජීවිතේ ගෙදර ඉන්න අයත් එක්ක වෙන්න පුළුවන් පිටාය වෙන්න පුළුවන් මොකක් හරි කමක් නැහැ ඉතින් වර්ජනය කරලා අයින් කරන්නත් පුළුවන් අපිටම ඕකේ තියෙන අනිත් පැත්තට මොකද්ද කවුරු හරි කෙනෙක් කතා කරනවා වෙඩින් එකට වෙඩින් එකට ගියා අපිට බොන කෙනෙක් කියලා යම් බොන්නයන් කියලා කරා හරි කියනවා බෑ ඊපස්සේ එක එක උපක්‍රම තියෙනවා ඉතින් ඕවට මොකද කරන්නේ නෑ මට මේ අසනීපයි ඒව බොරු නෙමෙයි හොඳේ බුද්ධ ධාතනේ බොරු කියන්නේ වෙන එකක් දැන් මට මේ බේත් මොනාරි මොකක් හරි කියලා අරක වර්ජනය කරනවා. ය ටික කාලයක් ඒක එහෙම කරන්න වෙනවා. මොකද අර දැඩි ලෙස ගත්ත අදහසක් තියෙනවා පටිච්චයා. ඒතරේ පටිච්චය හරි ප්‍රබලයි. ඒතර පටිච්ච දරුණු ලෙස වර්ජනය කරලම අයින් කරනවා. එකපාරට නිකන් අනිච්චයි කියවට අයින් කරගන්න ටිකක් අමාරුයි. මොකද අනිච්ච තියෙනනේ සිවුම් මට්ටමින් අයින් කරන්න ඕනේ ඒවා. මේ ටිකක් අර දරුණු ලෙස එන්න පුළුවන්. අන්න එතකොට කියන්නේ දැඩි ලෙස එන්න පුළුවන්. ඒක වර්ජනය කළාම අයින්. කවුරු හරි කවුරු හරි මිනිස්සෙක් උදේ ආපෙලා ඉඳන් බයිනවා බයිනවා බයිනවා ඉවරයක් නැහැ. කාට හරි ගමන් නැහැ බයිනවා. දැන් මෙතන මෙතනින් අයින් වෙලාම යනවා. එතැනින්. ඒ කියන්නේ ඒක ඉවසන්නම් බැරි අර දෙයිවසීමේ ගුණයක් බලනවා. ඒකත් බැරි නම් තමයි වර්ජනය කරන්නේ. දැන් පිළිවෙලට ඇවිල්ලා තියෙනවා. ඉවසලා බලනවා. ඉවසලා බැරි නම් වර්ජනයම කරනවා. අර ප්‍රත්‍යවේක්ෂාව කරනවා. බලන්න එන විදිය. කෑමක් ගේන. ගෙනල්ලා ප්‍රත්‍යක්ෂා කරනවා හරියන්නේ නැහැ වැඩි. පොඩ්ඩක් ආයි නැగిලා එනවා. ඊට ඊට යටින් තිබ්බ මොකද්ද? ද විවේකය ගැන බලන්න කිව්වා. ද විවේකයත් අහිමි මේ කන්නේ කිව්වා. ඊට පස්සේ ඉවසලා බලනවා. ඉවසලත් බැරි නම් මොකෝ කරන්නේ? වර්ජනය කළාම අයින් දැන් සමහර දෙයක් අපි අපි දැඩි ලෙස ඒකට බැඳෙන එක. හරි වර්ජනය කළාම අයින් කරනවා. හයවෙනි කාරණය. විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රවය. මොකද්ද කියන්නේ? පාගුතු ආශ්‍රව කවරේදයක් මහණෙනි මේ ලෝකේ මහාන මේ ලෝකේ මහානතෙමේ කියන්නේ මෙසස්නේ මහානතෙමේ නුවණින් සලකා උපන් කාම විතක්ක සිත තබා නොගනි. මොනවද? උපන් කාම විතක්ක සිත තබා නොබනි. උපන් ව්‍යාපාද විතක්ක සිත තබා නොගනි. උපන් විහිංසා විතක්ක සිත තබා නොගනි. එහෙනම් මේ අයින් වෙන්නේ මොනවද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වලින් හරියටම අයින් වෙන්නේ දැන් තමයි. එහෙනම් කාම විතක්කෙන් අයින් වුණා නම් ව්‍යාපාද විතක්කෙන් අයින් වුණා නම් විහිංසා විතක්කෙන් අයින් වුණා නම් අන්න ඒකට කියනවා මොකද්ද? සම්මා සංකප්පේ කියලා. නෙක්කම් සංකල්පන අව්‍යාපාද අවිහිංසාද. එහෙනම් අපි මෙතෙක් වෙලා අර ඔක්කොගෙම කරුණු වලින් වටා ගත්තේ මොකද්ද? ඒ කරපු සියලු වැඩ පිළිවෙල අසාරයි කියලා එකෙන් අයින් වෙන්න තීරණය කරේ. මතකද ඔයාලන්ට මම ගාතාවක් කිව්වා. අසාරදේ අසාර විදියට දැනගත යුතුයි, සාරදේ සාර විදියට දැනගත යුතුයි. අන්න එහෙම වුණා නම් මොකද්ද? අධිග අධිගච්ඡanti නාදිසේවන අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා කිය. එන්නේ. සම්මා සංකප්පය වැඩින. එතකොට අපි අර මොකද්ද මේ සෝ යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණා නම් ඊට පස්සේ සංවර වෙනකොට ප්‍රත්‍යවේක්ෂා කරනකොට මොකද්ද මේ අදිවාසය කරනකොට පරිවර්ජය කරනකොට මොනවටද මොනවටද අවස්ථාවක් නැති වෙන්නේ කාම විතක්කේට අවස්ථාවක් නැති වෙනවා ව්‍යාපාද විතක්කේට අවස්ථාවක් නැති වෙනවා විහිංසා විතක්කේට අවස්ථාවක් නැති වෙනවා එහෙනම් ඒවට අවස්ථාවක් නැති වුණා නම් එතන කවදාකවත් මිච්ඡා දිට්ඨියක් මුල් කරගන්න බෑ. මිච්ඡාවක් මුල් කරගන්නත් බෑ. එහෙනම් තියෙන්නේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර. අන්නේ සම්මා දිට්ඨිය මුල් කරගත්ත හන්දා සම්මා සංකප්පේ වැඩෙන්න යනවා. එහෙනම් කාම විතක්කේ හිතේ නැත්තම් තියෙන්නේ මොකද්ද? නෙක්කම්ම විතක්කේ. අව්‍යාපා ව්‍යාපාද විතක්කේ හිතේ ගොඩ නැගෙන්නේ නැත්තම් තියෙන්නේ ගොඩ නැගෙන්නේ මොකද්ද? අව්‍යාපාද විතක්කේ. විහිංසා විතක්කේ ගොඩ නැගෙන්නේ නැත්නම් මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියන එක ගොඩ නැගෙන්නේ නැත්නම් දැන් තියෙන්නේ මොකද්ද? අවිහිංසා විතක්කය. ඒකෙන් අයින් වෙනවා. එහෙනම් සම්මා සංකප්පයක් ගොඩ නැගෙනවා. ඔන්න ඔය සම්මා සංකප්පයට කියනවා මොකද්ද? සවිතක්කං සවිචාරං කියලා. දැන් අපි නිදහස් වෙලා තියෙන්නේ මොකෙන්ද? කාමයෙන් නිදහස් වෙලා. ඇයි ඒ? අර කරපු වැඩපිළිවෙලින්. කාමයට ආහාර දුන්නේ නැහැ කුිතනකවත්. ඒවට ඉවසුවා. ඒවා වර්ජණය කරා. ඒ කරන්න කරන අපි මොකෙන්ද දැන් මේ නිදහස් වෙන්නේ? කාමයෙන් නිදහස් වෙන පැත්තට ආවහන්දා කාම විතක්කෙන් අයින් වුණා ව්‍යාපාද විතක්කෙන් අයින් වුණා විහිංසා විතක්කෙන් අයින් වුණා එහෙනම් නෙක්කම්ම සංකල්පනා අව්‍යාපා සංකල්පනා විහිංසා සංකල්පනා කියන මෙන්න මේ සම්මා සංකප්පය මුල් කරගත්ත හත්වෙනි කාරණය හැටියට භාවනාව වැඩෙන්න ගන්නවා දැන් භාවනාවෙන් පහකලිතු ආසන ආ මේ මේ තුනට කොහොමද මේ කාම විතක්කයක් කියන එක නම් මිස් සාමාන්‍යයෙන් තේරෙනවනේ. ඒ කියන්නේ මොකද්ද අපි? අර කොහොමද කාම විතක්කේ ආවේ ආවේ කියලා හොයාගන්නකෝ. ඒක ලේසි. අර කොහොමද? සුව වේදනාවක් ඇවිල්ලා. ඒ සුව වේදනාව මොකද්ද කරන්නේ කරන්න ගියේ අපි? සෝමනස්ස උපවිචාරය කරා. ඒ සෝමනස්ස උපවිචාරය හන්ද තමයි මොකද්ද ඉපදුනේ? රාගේ ඉපදුනේ. අන්නේ රාගය මුල් කරගන්නට අනුවම හිතන්න ගියාට පස්සේ ඒකට කියනවා කාම විතක් කියලා. ඒ වගේ වෙනකොට දුක් වේදනාවක් එනවා. ඒ දුක් වේදනාව උපවිචාර කරන්න කියලා දෝමනස්සේ එන්න ගන්නවා. අන්නේ දෝමනස්සයත් එක්ක දේශය හට ගන්නවා. ඒ දේශයත් එක්ක හට ගන්නවා ව්‍යාපාද විතක්ක. ඊළඟ අනිත් පැත්තෙන් එනවා උපේක්ඛා සාගත එකක් ආවා. අන්නේ උපේක්ඛා සාගත එකත් එක්ක උපවිචාර කරන්න ගිහිල්ලා මෝහය හටගත්තා. අන්නේ මෝහයත් එක්ක විහිංසාවිතක්කයක් හට. එහෙනම් මේ විහිංසාවිතක්කයක් කියන්නේ මොකද්ද? මේ ලෝකෙට අපි යම් වටිනාකම් දෙනවා. හොඳයි කීකේ වටිනාකම් දෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඒ වටිනාකම් දෙන්න දෙන්න ඒ හොඳ දේවල් අපිට අත්පත් කරගන්න යනවා රාගයේ මුල් කරගෙන. එතකොට ඒකට ගොඩනගන්න ගොඩනගන්න ගියම ඒවට කියනවා කාම විතක්ක. එහෙනම් විහිංසා විතක්කයක් මුල් කරගෙන කාම විතක්කයක් ඇසුරු කරන්න යන හැම මොහොතකම අපිට අවසානයේ උරුම වෙන්නේ මොකද්ද? ව්‍යාපාද විතක්කයක් මුල් කරගත්ත ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයක්ම කිව්වේ ඕනම වෙලාව. හැබැයි අපි විහිංසාව විතක්කෙන් වටිනාකම් දෙන්නේ කාම විතක්කයක් දෙන්නේ භුක්තියක් විඳ ගන්න පුළුවන් කියලා හිතලා හැබැයි භුක්තියක් විඳ ගන්න බෑ. ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන්න ලැබති. තම්පි දුක්ඛ. මොකද අර උපවිචාර කරලා කරලා මනෝමූලිකව හදපු එකක් පස්සේ තමයි මේ ගිහින් තියෙන්නේ. පැහැදිලි. එතකොට විහිංසාව විතක්කේ ටිකක් විශේෂයි. විශේෂ වෙන්න හේතුකුත් වෙනවා. මේ හිංසාවක් කරන එකක් නෙමෙයි. දැන් හිංසාවක් කරනකොට මෙහෙම ගිහලා තාඩන පීඩන කරනවා. ඒ ඒකට කියන්නේ හිංසා. මේක කතා කරන්නේ විහිංසා. අන විහිංසා කියන්නේ එහෙම තාඩන පීඩන ගිහලා කරනව නෙමෙයි. මුලා වෙලාම මොනවා මොනවා හරි ගැන හිත හිත ඉන්නේ. මේක මම එක්තරා අවස්ථාවක අහපු වෙලාවක මට තෝරගන්න බැරි වෙලාවේදී පොඩි උදාහරණයක් දුන්නා මේ ධහම අපිට මහා ඉස්මතු කරලා දෙන ඒ උත්මය. ගොඩාක් අවුරුදු ගානකට කලින් ඒ උත්මය කියපු උදාහරණෙන් මම පොඩ්ඩක් කියන්නම්. එතකොට ඕගොල්ලන්ටත් ඒක පහසුවක් වෙයි. ටිකක් මොකද මේ විහිංසාව විතක්කේ ටිකක් හරි. අර දෙක තේරෙනවා. විහිංසාව විතක්කේ ටිකක් හරි අමුතුයි. කියන්නේ මුලාවනේ තේරෙන්නෙත් නැහැ. අපේ ගෙදර ඉන්නවා පහේ මේ උන්වහන්සේ කියපුම උපමාව මම මේ කියන්නේ. අපේ ගෙදර ඉන්න පහේ ශිෂ්‍යත්වය කරන දරුවේ. හරි. ඒ අපේ ගෙදර ඒ ලේන් එකේම තව ටිකක් එහාට වෙලනේ ඉන්නවා තවත් ළමයෙක් ශිෂ්‍යත්වය කරනවා. මේ දෙන්නම එකම අවුරුද්දේ ශිෂ්‍යත්වය ලියනවා. ලියනකොට විභාග ප්‍රතිඵල එනවා. හරි. අපි හිතමු අපේ දරුවට 150යි ලකුණු. හරි. අර දරුවට ලකුණු 149යි. අපිට 150යි. අර දරුවට ලකුණු 149යි. අවංකව උත්තරේ හොයන්න. එතකොටයි තේරෙන්නේ. පංචනික ධර්ම වලට අහු වෙන්නත් එපා. කොලේ වහන්නත් එපා. අවංකවම මේ දහමක් දන්නේ නැත්නම් හරියටම අපේ දරුවට වඩා එකක් හරි අඩු වෙච්ච එකට සතුටුද නැද්ද? ඈ ඇයි ඒ? උත්තරයක් නැහැ. ඒක තමයි මෝහයේ හැටි. අපේ දරුවට වඩා එක ලකුණක් හරි අඩු වෙච්ච එකට සතුටුයි. වැඩි වුණොත් එන්නේ දේශේ. අපේ කාට වැඩි එකට එන්නේ රාගය. අපේ කෙනාට වඩා එක ලකුණක් හරි අඩුයි. අඩු වෙච්ච එකට ඇයි සතුටු කියලා ඇහුවොත් පොඩි සතුටුකුත් වෙන්නේ. ඕක එන්නේ මුලින්ම උපේක්ඛා සාගත උපවිචාරයෙන් එන. ඊට පස්සේ මොකද වෙන්නේ ටිකෙන් ටික? උන්ට ඔහම තමයි වෙන්න ඕනේ. හොඳ වැඩි. ආව අපිත් එක්ක හැප්පෙන්නේ. අන්න විහිංසාව වෙනව නැගි නැගි ඊට පස්සේ. අර මුලින් එන්නේ අති සියුම්ම. ඊට පස්සේ තමයි මේක දරුණු වෙන්න ගන්න ටිකෙන් ටික. ඈ. ට පුළුවන් ද අපේ කාට කිට්ටු කරන්නේ. අක්ක පහකට වැඩ වැඩ නැති. ඇයි? ඒ ළමයාගේ දක්ෂකම හැකි. අපේ කාගෙන් ඒ ළමයාගෙන් ලකුණක් අරන් අපේ කාට දීලත් නැහැ. එහෙම දීලද? නැහැ. අන්න මොකද්ද? ළඟට ගිහින් නැතුණත් මෝහය මුල් කරගෙන විශේෂ ඕකට කියන විශේෂිත වූ හිංසා. අර ගිහින් හිංසා කරනව නෙමෙයි. හිතෙන් හරි හිංසා කරනවා. ඩොහම ඔච්චක හොඳයි. මෝහය මුල් කරගෙන. දැකලා ඒක විහිංසා කියන්නේ ඒකයි. අන්නේ විහිංසාවෙන් අයින් වෙනවා විහිංසා. අනේ ඒ දරුවත් ඒ දරුවට පුළුවන් විදිහට පාස් වෙලා තිනවනේ. එක ලකුණ හරි අඩු වෙනවා. ඒක වෙනස්. දැක්කද ඒ ස්වභාවය වෙනස්. අරකේට වඩා වෙනස්. ඒවත් එක්ක ඉතින් ඊළඟට ක්‍රෝධය පැටලෙනවා, ඊර්ෂ්‍යාව පැටලෙනවා, මෙහෙන් උද්දච්චය එනවා අපේ කාට වැඩි කියලා. ඉතින් මේක එනවා. ඉතින් එකක් නෙමෙයි. ඉතින් ඔක්කොම පොදි එකට එනවා. එහෙම එන්නේ. ඈ? ඔව් ඒක තමයි දැන්. එහෙම <laughs> වෙන්නේ නැහැ වෙන්නේ. අපි දෙන්නම පාස්. 140 අපි 148න් පාස් මාක් එක. දැන් දෙන්නට සතුට වෙන්න පුළුවන් දෙන්නේ. සෝමනස්ස හිතක් පුළුවන් නදා ගන්න. දෙන් දෙන්නම් පාස්නේ කොච්චර වුණත් කියලා. ඒක හදාගන්න තු මොකෝ කරගන්නේ? අර මෝහ හිතක් හදාගන්න. අසෝමනස්ස හිතක් හදාගන්න තිබ්බේ කොහොන්න මෝහිතක් බවට පත් කරගන්න. තේරෙන්නේත් නැහැ. අතිසියු. මෝ විහිංස මටත් ඔක තෝරගන්න බැරුව ඉන්නකොට මොකද මටත් ප්‍රශ්නයක් තිබ්බා මේ විහිංසා හිංසා අවිහිංසා කියලා තුනක් තියෙනවා. වෙනේ නෑ ඔය කොහොමද? අනේ හිංසා කරනවා කියන්නේ ගිහිල්ලා ගහනවා කරනවා අරව කරනවා. දැන් මේ ළඟට යන්නෙත් නැහැ. හැබැයි මෙහි දැන් Tamanටත් වැඩක් කරගෙන අනුන්ටත් වැඩක් කරනවා. අන්න මේ හිතෙන්. අරක භෞතිකව කයෙන් කරන එකක්. මේ හිතෙන් කරන්නේ. ඔව්. ඒකනේ මෝහයට යන්නේ මත. ඈ? ඔව්. ඔය දැන් ඕකත් කළා සමහර කයින් කයින් කරනකොට ඕකක් තියෙනවා අරකක් තියෙනවා. ඇයි දැන්? කයින් එහෙම ගිහිල්ලා කරන්නේ හිතින් මුලින් plan කරන්න ඕන. ඔය plan කරලා අරව කරලා අර කර්මපතේ සම්පූර්ණලා ටිකක් දරුණු වෙන්න පුළුවන්. ආ ඒ තින්නේ මේ එතකොට එන්නේ දේශේනේ. කියන්නේ තමන් සමහර මේ YouTube එකට ප්‍රශ්නයක් නැතුව ඒ කියන්නේ තමන්ගේ ළමයාට ලකුණු අඩු වෙලා ඔය තියෙන්නේ. අඩු වෙලා අනිත් ළමයා හොඳින් ලකුණු අරගෙන. ඒක නේද වෙලා තියෙන්නේ. දැන් වෙන ළමයෙක් ලකුණු හොඳින් අරගෙන ඒ ළමයාට ගෙදරින් ළමයාට ලකුණු අඩු වෙලා නේද? ඔව්. ආ එතකොට ගෙදරින් ළමයා ලකුණු අඩු වෙලා ඔය කියන්නේ ඒ ළමයට බැනලා බැනලා බැනලා බැනලා බැනලා ඒ ළමයට ඉවස ගන්න බැරුව ඒ ළමයා වහබිල මැරිලා. වහබිල මැරුණා. ඔව් ඉතින් එච්චර ඉතින් දේශයෙන් අම්මගේ තාත්තගේ දේශයේ තියෙන දැඩිකම. ඔව් ඉතින් ඔය දේශය දේශයේ ප්‍රතිඵලය ඔය. ජීවිතේකුත් හානි වුණා. අන්තිමට. දැන් හොඳක්ද වෙලා තියෙන්නේ? නෑ. ඒ ළමයා දැන් ඒ ළමයා ඇවිල්ලා තින්නේ ওই විදිහට තමයි ජීවිතේ. දැන් වෙලා තින්නේ මොකද්ද? ඒ ළමයාගේ කර්ම ශක්තිය අපේ ઈચ્છාවට අනුව වෙනස් කරන්න හදනවා. දැන් කොහොමද එහෙම වෙනස් කරන්නේ? දැන් ඒ ළමයා කර්ම ශක්තිය අනුව ගෙනල්ලා තියෙන වැඩ වැඩ පිළිලා තියෙන. ඒ අනුව තමයි අරන් තියෙන්නේ. සමහර ළමයි ඉන්නවා පොඩ්ඩයි පාඩම් කරන්නේ ලකුණු වැඩි. සමහර ළමයි ගොඩාක් පාඩම් කරන ඒත් ලකුණු අඩුයි. කොහොම ඉන්නවනේ? පන්තිය 30ක් හිටියොත් 30 දෙනා එක වෙන්නේ නැහැ නේ ජීවිතේට. එහෙනම් ඔක්කොම පන්තිය පළවෙනිය වෙන්නේ. ඔය ඒ දෙමාපියොත් එතනද ලොකු මුලාවක මොකද මුලාව දෙන්නම් මේ. ඒ හැබැයි පටන් ගන්න විහිංසාවෙන් හොඳේ. විහිංසාව. එහෙන් පටන් අරගෙන යනවා යනවා මේක ගිහලා දේශය දක්වාම ඩෙවලොප් වෙනවා. වැඩි වෙනවා. ඕ දැන් මෙතන අපි මෙතන මේ දැන් උපවිචාර කරන්නේ දැන් අපිට දැන් අර අර ළමයේ උදාහරණයම දාන්නේ. ආ. ඔව් දැන් දැන් මොකද උපවිචාර කරනකොට මිසු මේ උපවිචාර එන්න එන්න එන්න එන්න වැඩි වෙන එක නෙවෙන්නේ. දැන් අපි හිතන්නේ අර අර අර සිද්ධියම ගත්තොත් අර ගෙදර ළමයා ලකුණු කීයද කියලා හොයන්න ගිය හන්දනේ ඔය ප්‍රශ්නේ උනේ. දැන් සද්ද නැතුව හිටියනම් ඔය එක ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ කාට වඩා අරුට කීයද කියලා පොඩ්ඩක් හොයලා බලපන් කියලා ඔන්න දැන් පටන් ගන්නවා වැඩේ. දැන් උපවිචාර. දැන් මොකටද හෙව්වේ කියලා ඇහුවා. හොඳට කල්පනා කරන්න මොකටද හෙව්වේ කියලා ඇහුවා. නෑ දැන් අපේ ළමයා පාස්. ඔව් දැන් දැන් ඊට දැන් ඔව් ඒක තමයි දැන් මං අහන්නේ මේ මොකක් හරි මේ මොකක් හරි අපිට මේ විපාක වශයෙන් ලබන්න තියෙන ප්‍රතිලාභයක් ලබන්නද හොයලා තියෙන්නේ. ආයි මාත්‍රයක්වත් නෑ. විපාක වශයෙන් මාත්‍රයක්වත් ලබන්න බෑ. හැබැයි අර ඔය කුහකත්වෙම තමයි ඉතින්. අර ළමෙක් ලකුණක් අරගෙන හරි එක්ක වැඩි වෙලා හරි අඩු වෙලා හරි මොකක් හරි ළමෙන් දැන් පාස්නේ. ඒකින්ද ඒකට හරි කුහකයි. ඉතින් අර හොයන්න යනවා. හොයන්න ගින් ගින් ගින් ගින් ඒවා මේ මේ ඒකාකාරී යනවා නෙමෙයි කොයි පැත්තට පෙරලෙනවද කියන්න. බෑ ඉතින් ඔය දරුණු පැත්තට පෙරලෙන්නත් පුළුවන්. අනිත් පැත්ත. දැන් අපිට ඕවගේ වෙනවා. දැන් ඔය ළමයි දෙන්නම ඉස්කෝලේකට දාගන්න යනකොට. ඔය එන්නේ මිනිස්සු එක එක අංචි අදින්නේ. මොකරි මිනිස්සු ප්ලෑන් කරන්නේ ළමයි මෙච්චරයි ගන්න රැකගෙන ඉඳලා පියනෝ හොයාගෙන හරි ඒ ඒකේ දැට්ට එන ලියුම උස්සන්න හරි try කරා. දැන් අර අර විහිංසාවම නේද ඔය එක එක අවස්ථා අඩු වැඩි වශයෙන් ගිහින් ගිහින් ගිහින් ගිහින් එන්නේ දරුණු විදියට. ඒකයි. ඉතින් හැබැයි මේක මේවෙන් අයින් වෙනවා. ඇයි මේ අයින් වෙන්නේ? අරව ප්‍රත්‍යක්ෂ කරා අර ටික කරා අද මේව කරනකොට නිකින් නික මොකද වෙන්නේ? කාම විතක්ක ව්‍යාපාදික වීන මේ ලෝකේ එකකින්වත් තමන්ට සුවයක් ගෙන දෙන්නේ නැති බව දැනගෙන ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැනගෙන මේවා මිදින්න මිදින්න මේවාෙන් අයින් වෙනවා. ඉතින් මේවා ගැන එච්චර පැකීමක් එන්නෙම නැහැ. ඇයි? හේතු බල දහම තේරෙනවනේ. යමෙක්ට ලැබෙනවා නම් ලැබෙන්නේ අලෝභය ලැබීමට මුලයි. එද ඒ ළමයට ඒ පාට ඒ ටිකට ලැබිලා තින්නේ. අපේ දරුවට මේ විදිහට ලැබිලා තින්නේ. දෙන්නගේ අලෝභ මට්ටම් දෙකක්. ඉතින් ඕක තේරුම් ගත්තට පස්සේ දාරයට අඩුයි අපිට වැඩි එහෙම ප්‍රශ්නෙත් නෑ මේ දරුවට වැඩි නම් වැඩියයි එයාගේ අලෝභය වැඩි එහෙනම් එයාට ලැබුණා අරයාගේ අලෝභය පොඩ අඩුයි එයාට අඩු වුණා ඉතින් අලෝභය ලැබීමට මුලයි කියන මූල ධර්මයක් තියෙනවනේ අන්න හරි විතක්ක ਵਿਚාරම තමයි උපවිචාර කියලා කියන්නේ අනිත් පැත්තට පොදුවේ තනි වචනයක් හරි අවසාන එක තියෙනවා ඈ ඒත් ඔච්චරම තමයි ඕක එකම වචන තියෙන්නේ මේ අවසාන එක භාවනානේ භාවනාවෙන් පහකළ යුතු ආශ්‍රව කවරේදයක් මානෙනී මෙසස්නේ මහානතෙමේ නුවණින් සලකා ඔන්න එනවා කන්ඩිෂන් එක භාවනාවේදී අවසාන වතාවට. මොකද්ද? විවේකයේ ඇසුරු කිරීම පිණිස. මොකද්ද? විවේකයේ ලැබෙන්න ඕන. විවේකයේ ලැබෙන්න නම් විරාග වෙන්න. විරාග වෙන්න නම් නිවනට නැඹුරු වන සති සම්බොජ්ජංගේ වඩයි. මෙන්න භාවනාවේ වෙන එක දැන්. මොකද්ද වෙන්නේ? නිවනට නැඹුරු වෙච්ච සති සම්බොජ්ජංගේ වඩයි. සති සම්බොජ්ජංගේ වඩන්න වඩන්න නම් මොකද තියෙන්න ඕනේ? දැන් කලින් රාගය හට ගන්න විදිහ දැනගෙන තියෙන්න ඕනද නැද්ද? ඒ රාගය නිරෝධ කරන විදිහ දැනගෙන තියෙන්න ඕනද නැද්ද? මෝහය හට ගන්න විදිය මෝහය නිරෝධ කරන විදිය. ඒ වගේ රාග දේශ මෝහ හට ගන්න විදියක් නිරෝධ කරන. එහෙනම් අනිත් පැත්තෙන් ගත්තොත් මොකද්ද? සමුදය වෙන විදියත් නිරෝධ වෙන විදියත් දැනගෙන තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ගිය සතිය පෙන්නපු උද්‍යව්‍ය ඥානය. ඒකේ සම්මාදිට්ඨියටපත් වුණා නම් උද්‍යව්‍ය ඥානය කිව්වේ ඒකයි. එහෙනම් ඒ උද්‍යව්‍ය ඥානයට අනුව දැන් මොකද්ද මේක උදා කරගන්න විදිහත් දැකලා මේකෙන් දැන් මොකද්ද මනා ලෙස සතිය පිහිටවනවා. ඒක ගැඹුරට තව විස්තර වෙන එකක් එනවා. ඒ සතිය පිහිටවන්නේ මොකක් පිළිබඳවද? අජ්ජත්තේ පිළිබඳවත්, බහිද්දේ පිළිබඳවත් මනා ලෙස සතිය පිහිටවනවා. අජ්ජත්ය පිළිබඳවත්, ඒ කියන්නේ අසකරණාසේ දිව ශරීරය පිළිබඳවත්, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳවත් සති සම්බොජ්ජංගේ පිළි. ඊළඟට ඒ වගේම ධම්ම විජය එහෙනම් මෙන්න මේ ලෝකේ අසකරණාසේ දිව ශරීරයත් රූප ශබ්ද ගන්ධ රසත් මුල් කරගෙන දරණ ස්වභාවය දරණ ස්වභාවය විදියටම දකින්න. ඒකට කියනවා ධම්ම විජය වඩනවා කියලා. ඒ දරණ ස්වභාවය ඉක්මවන්නේ නැහැ. ඒ දරණ ස්වභාවය ඉක්මවන්න ගිහිලා තමයි අපිට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස හටගත්. එහෙනම් රූපෙට රූපයක් අපිට දනවන විදිය තමයි උපේක්ඛා සහගත වෙන්නේ. ඒක අභිමවා යන්නේ නැහැ. ඒ වගේ සද්ද ගන්ධ රස ඒවා ඔක්කොම උපේක්ඛා සහ කායට සැප දුක. එහෙනම් මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මුල් කරගෙන දරණ ස්වභාවය දරණ ස්වභාවයේ විදියටම දකින්න. ධම්ම විජය. ඒකත් එක ලැබෙන්නේ මොකද්ද? විරිය. අන රියක්සේ ගිය ගමනකින් අවිද්‍යාවෙන් බැඳි බැඳි රියක්සේ ගිය ගමනකින් මිදෙන පැත්තට යනවා විමුක්ත වෙන පැත්තට යනවා පිරිය බොජ්ජංගේ වැඩෙන්න ගන්න. මනස පිළිබඳවත්, කය පිළිබඳවත් මනා ලෙස පවත්වනවා. විරිය බොජ්ජංගේ වැඩෙන්න ගන්න. අන්න ඒකත් එක්ක කාමයෙන් නිදහස් වෙලා ලැබෙන්න ලැබෙන්න මොකද්ද වෙන්නේ? ප්‍රීති බොජ්ජංගේ වැඩෙන්න ගන්න. ප්‍රථම අධ්‍යානයේට අදාළ ප්‍රීතියත්, ද්විතීක අධ්‍යානයේට අදාළ ප්‍රීතියත් ලැබෙන්න ගන්න. අන්නේ ප්‍රීතියත් එක්ක මොකද්ද වෙන්නේ ඊට පස්සේ? පස්සද්ධි සම්බොජ්ජංගේ ලැබෙනවා. සැහැල්ලුවක්. කයේ පස්සද්ධියක් ලැබෙනවා. හිතේ පස්සද්ධියක් ලැබෙනවා. ඒ පස්සද්ධිය ලැබෙන්න ලැබෙන්න සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්න ගන්න. ප්‍රථම අධ්‍යානයේ, ဒုတိ ය අධ්‍යානයේ, තෘතිය අධ්‍යානයේ, චතුර්ථ අධ්‍යානයේ කියන දැන් හතර මුල් කරගෙන සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්න ගන්න. අන්නේ ඒ සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්න සවිතක්ක සවිචාරයෙන් වැඩෙන සමාධි සම්බොජ්ජංගයක් තියෙනවා. අවිතක්ක අවිචාරයෙන් වැඩෙන සමාධි සමාධි බොජ්ජංගේ වැඩෙන්න ගන්න. අන්නේ බොජ්ජංගේ වැඩෙන කල වැඩෙන්න වැඩෙන්න Tamanටම තේරෙන ගන්නවා මොකද්ද? අජ්ජත්තේට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. බහිද්දේට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. මේ දෙක අරගෙන අපිව සසර ගමනක් අනාථ කරපු එකමත කරේ. එහෙමනම් අජ්ජත්තේ පිළිබඳවත් උපේක්ඛා සහගතව දරන්න ගන්නවා. බහිද්දය පිළිබඳවත් උපේක්ඛා සහගත දරන්න ගන්නවා. උපේක්ඛා බොජ්ජංගේ වැඩෙන්න ගන්න. අන්නේ බොජ්ජංග වැඩෙනවට කියනවා වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිදාස් වෙනවා. අන්න ඒක භාවනාවෙන් පහකල යුතු ආශ්‍රවයයි කියනු ලැබේ කියලා. ඔන්න භාවනාවෙන් පහ වෙන්න. එහෙනම් භාවනාවෙන් පහ වෙන්න නම් බොජ්ජංග ටික වැඩෙන්නත් ඕනේ. බොජ්ජංග ටික වැඩෙන්න නම් විවේකයේ විරාග නිරෝධ වෙන තැනක තව තව තව තව විවේකයේ ලැබුණ ප්‍රමාණයට එහා ගියා ලැබෙන්න ගන්නවා විරාගය වෙවි මොකද වෙන්නේ මෙන්න මේ බොජ්ජංග ටික වැඩෙන්න ගන්න. අන්නේ ටික වැඩෙන්න ගත්තට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා ආශ්‍රව පහ කරන්න ඕන කාරණා සියල්ල පූර්ණයෙන් පූර්ණයි කියලා. එන ආශ්‍රව ටික කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන එක සම්පූර්ණයි. මෙතන අවසානයේ තියෙන උපේක්ඛා බොජ්ජංගය. බලන්න මොකද්ද? අරක පටන් ගත්තේම අවිද්‍යාශ්‍රවයෙන්. පටන් ගන්න අවිද්‍යාශ්‍රයෙන්. කවදා ඉවර වෙන්නත් ඕන. අවිද්‍යාශ්‍රයෙන් අවිද්‍යාව ප්‍රහීන කළා නේද ඉවර වෙන්නත් ඕන. ලින්කටට බහින්නෙත් මොකෙන්ද? ලින්කටෙන්මයි නේද? ලින් ගොඩ එන්නත් ඕනේ මොකෙන්ද? එහෙනම් රූපය ස්තුල බැසගන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්නේ. අවිද්‍යාවම නැසලා නේද උඩට එන්න ඕන. උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳේ කිව්ව නේද? උපේක්ඛා වේදනාවම අනිච්චසේ දැක්කනම් උපේක්ඛාම කිව්ව නේද? නිරාමිස උපේක්ඛාවක් කිව්වනේ. එහෙනම් මේ උපේක්ඛා බොජ්ජංගේ වැඩෙන තැන මොකක්ද තියෙන්නේ? නිරාමිස උපේක්ඛාවක් කිව්වේ. එහෙනම් ලින්කටෙන් බහින කෙනා ලින්කටෙන්මයි ගොඩේ. අවිද්‍යාවෙන්මයි බහින්නේ. අවිද්‍යාවමයි නසන්නේ. එහෙනම් අවිද්‍යාවෙන් බැහැලා දුක හැදුවා නම් අවිද්‍යාව නසතන නසන තැන ලිඳෙන් ගොඩට එන තැන දුකෙන් නිදහස්. හරි. තථාගතයන් වහන්සේ මේකද මාත්‍ය විවේකයේ අසුරු කර. ඔව් දැන් මේ කියන්නේ මොකද්ද? ආ මේ මාත්‍ය අහන්නේ මේ විවේකයේ අසුරු කළ කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔව්. නේද? විවේකයේ අසුරු කරපු කියන එක අහන්නේ. ඒ වගේ විරාගයේ අසුරු කර. දැන් අපි මෙතෙක් කල් අසුරු කරේ මොකද්ද? ඒ රාගය ඇසුරු කරලපු හින්දා අපිට හම්බුනේ මොකද්ද? අවිවේකයමයි අපි ඇසුරු කර කර හිටියේ. දැන් අපි විරාග වෙන්න වෙන්න ඇසුරු වෙන්නේ මොකද්ද අපිට? විවේකය ඇසුරු වෙනවා. ඒ විවේකය ලැබෙන්න ලැබෙන්න මොකද්ද වෙන්නේ? විරාග කරන්න පුළුවන් වෙනවා. මේ sorry නිරෝධ කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දුක නිරෝධ කරගන්න පුළුවන් වෙනවා. හැබැයි අපි රාගය ඇසුරු කරන්න කියලා කරලා අපි ඇසුරු කරේම මොනවද? දුක ඇසුරු කරේ. දැන් දුකෙන් නිදහස් වෙන පැත්ත ඇසුරු කරනවා. දුකෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙන එක දුකෙන් නිදහස් බව දැනගන්න. ඒකයි අසුර කරන එක නෑ මොකක්වත් අසුර කරනවා කියන එක නෙමෙයි. ඒතර මොකද්ද මේ අතන මේ මේ මේ අසුර ලබන්න අපි මොකද්ද කරන්න ඕනේ? අනිත්‍ය දේ අනිත්‍ය විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනාත්ත දේ අනාත්ත විදියට ප්‍රඥාව ඇසුරු කරන්න ඕන. අර ක්ලාක්ට එන්න නොදී චාමන්ව නිතර තියාගන්න. එතකොට අපිට අරක ලැබෙනවා. අන්න ඒ ටික කරනකොට මොකද වෙන්නේ? භාවනාවෙන් පාගල යුතු ආස්වාදය. එහෙනම් මෙතන කියනවා සෝවාන් නුවණින් අවසානයේ පෙන්නනවා සෝවාන් නුවණින් පාගල යුතු ආශ්‍රව සෝවාන් නුවණින්ම පහවෙති. ආය වෙන එකකින් බෑ. සංවරයෙන් පහකල පැහැ යුතු ආශ්‍රවයක් ඇද්ද සංවරයෙන්ම පහ වෙනවා. ප්‍රත්‍යවේක්ෂාවෙන් පහකල යුතු ආශ්‍රය ප්‍රත්‍යවේක්ෂාවෙන්ම පැහැුණා වෙති. අදිවාසයෙන් පහ අදිවාසයෙන් පහකල යුතු අර මේ මොනවද මේ ඉවසීමේ ගුණය. අදිවාසයෙන් පහ කළ යුතු ආශ්‍රවය අදිවාසයෙන්ම පහ කළා වෙති. පරිවජ්ජයෙන් පහ කළ යුතු ආශ්‍රව පරිවජ්ජයෙන්ම පහ කළ යුතු. විනෝදණයෙන් පහ කළ යුතු ආශ්‍රවය විනෝදණයෙන්ම පහ කළ. මේ හැමතැනම විනෝදණය කියන්නේ මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්කත් මුල් කරගෙන ලබන්නේ යම් වින්දනයක් ලබන්නේ යන්නේ. අන්න එකෙන් අයින් වෙනවා. දැන් මේ දැන් අර අර අර ළමයාට අරම කියනකොට හරි නිකන් පොඩි වින්දනයක් නේ. හැබැයි අපේ අපේ කා වැඩි එකට ඊට වඩා වින්දනේ වැඩි. ඒ රාගයනේ. ඕකේ දේශිනුත් ඉන්දනය කරනවා. දීලාවේ වැඩක් අය කීලාවේ හොඳ වෙන එකක් මා. දේශියම ඉන්දනය කරනවා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන්නේ ඒක. ඊට පස්සේ කියනවා භාවනාවෙන් පාගලිතු ආශ්‍රව භාවනාවෙන්ම පාගලිතු. මහණෙනි මේ තෙමේ සියලු ආශ්‍රවයන්ගේ සංඋත වෙසේයිද තෘෂ්ණාව සිඳින්නේ සංයෝජන උපුටාහලේද මාන මාන ප්‍රාණයෙන් දුක් කලවල කරේ යයි කියනු ලැබේ. භාග්‍යතුන් වහන්සේ මෙය වදාළසේක සතුට සිත් ඇති ඒ භික්ෂුන් වහන්සේ දේශනාව සතුටින් පිළිගත්සේ. මොන මුළු සබ්බාසව සූත්‍රයේම විස්තර කරා. සබ්බාසව සූත්‍රය අනුව වැඩ කරා නම් තුනුරුවන්ගේ පිහිට තියෙනවාමයි බුද්ධ ධම්ම සංඝ සරණ යනවාමයි වෙනනම් ක්‍රමයක් අට නම් පේන්නේ පේන තෙක්මානයක් ඇත්තෙත් නෑ ඔච්චර තමයි තියෙන්නේ ඒකින්ද හොඳට තේරුම් ගන්න මේක අනුපූරකව යන්න තියෙන්නේ දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති ඇයි මම ස්විම් pool එකේ අඩි 12 පැත්තෙන් ඕගොල්ලන්ව බැස්සුවේ නැත්තේ කියලා අද ඒක තේරෙනවා ඇති ඇයි මම අඩි 12 පැත්තෙන් බැස්සුවේ නැත්තේ කියලා. ඒ අඩි 12 පැත්තෙන් බස්සලා එකපාරම එක කරන්න පුළුවන් නම් මං දවස් 10ක් තිස්සේ මෙච්චර කෑ ගහන්නේ නැහැ පැය 9ක් තිස්සේ. මෙච්චර අමාරුවෙන් කතා කරන්නේ නැහැ. කර්මස්ථානයක් දෙන්න හරි ලේසි. වෙහෙසකුත් නැහැ. හැබැයි මන් දන්නවා වැඩක් වෙන්නේ නැහැ. ඔළුව ගිහිල්ලා බිම ඇනෙන එක විතරයි වෙන්නේ. වෙන වැඩක් වෙන්නේ අනුපූරකව දීලා තියෙනවා නම් අනුපූරකවම යන්න ඕන. මේවා අපිට ඕන ඕන තැනින් මාරු කර කර අද මම භාවනාව කරනවා. අන්න භාවනාවට හිත ඕගලන්ට හොඳට තේරෙනව නේද? හිත මොකද්ද මේ කරලා තියෙන්නේ? භාවනාවට ගාන්ට පෙළ ගස්සලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. මේ කාම ලෝකයක ඉන්න මිනිස්සෙක් එකපාරට ගෙනල්ලා භාවනා කරපන් කිව්වට බෑ. කාමයෙන් මුසපත් වෙලා ඉන්නේ. කාමෙන් ඇලි ගලි ඉන්නේ. එක පාට ඇවිල්ලා අද්ද අස් දෙක වහගනින් එරමිනිය ගොතාගනින් මේක වඩපන් කුවට වඩන්න බෑ. කොහොමද වඩන්නේ? හිත දුවලා තින්නේ මර පැත්තට. අන්න ක්‍රමානුකූලව තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා. මෙන්න කරන ස්ටෙප්ස් ටික. මෙච්චර ස්ටෙප්ස් ටිකක් පෙන්වලා දීලා තණ්ඩුද්ද මහරහතන් වහන්සේට අවුරුදු 20ක් ගියා. බසරියුත් සාමුදුරන්ට දවස් 15යි. එහෙම තමයි හිටියේ. දාරුචි මහරතන් වහන්සේට එක නිමේෂය. අපිට කියන්න බෑ කාට කොතනද කියන්නේ. හැබැයි ක්‍රමය උච්චරයි. මේ මොකද හිතෙන්නේ ඔයගලන්ට? පැහැදිලිද මග? ඈ දැන් අපිට උනේ මොකද්ද? අපි බණ ටික අහලා බැරි වෙලාවක්වත් අර මැද තියෙන කරුණු පහ අමතක කරලා දාලා හත්වෙනි එකට වාඩි වුණොත් එකපාරට මොකෝ වෙන්නේ? ආයි පළවෙනි එක කරගෙන හත් වෙනි එකට ඊළඟට කෙලින්ම වාඩි වෙනවා. පහ ගැන මෙලෝ දෙයක් නැහැ. මොකද වෙන්නේ? එහෙනම් ඔයගලන්ට භාවනාවට ඉස්සෙල්ලා මම සති තුනක් දීලා තියෙනවා මේ ටික පුරුදු කරන්න. අද ඉඳන්. දැන් කියන්න ඕන ටික කියලා ඉවරයි. සති තුනක් තියෙනවා. භාවනාව තියෙන්නේ 27 වෙනිදා. අද 12 වෙනිදා. දැන් මොකද කරන්න ඕන? ගෙදර ගිහින්. ඔන්න පුරුදු වෙන්න දැන්. දැන් පුරුදු කරන්න. දැන් හැමදාම බලන්න පෙරවරු ආහාරයක් ගන්න පස්වරු රාත්‍රී නොගෙන. පුරුදු පුහුණු කරන්න. නපුරු කොට පියන වචන ඉවසන්න. අන්න පුරුදු කරගන්න දැන් කිස. දැන් පුරුදු කරන් දීලා තියෙන ටයිම් පීරියඩ් එක. මං ආයේ මේ ටික කිය සමහරට කියවෙන්නෙත් නැහැ. යන් ටින්ටි ඔක්කොම වෙලා අරන් කිව්වා. ඒ හින්දා අන්න පුරුදු කරගෙන දෙයිනේ කියලා. දැන් ඊටු ටිකක් භාවනාවට ඕන ටික තමයි කරන්නේ. එදාට භාවනා වඩා ගන්න පුළුවන් ඇයි ඕගොල්ලන්ට. එතකොට මොකද්ද? ආවා. තැන් ප්‍රශ්න නැහැ. පුටු ප්‍රශ්න නැහැ. කෑම ප්‍රශ්න නැහැ. ඇයි? ඒවට හුරු වෙලා. ඒකට හුරු වෙලා එන්නේ. ඒක ප්‍රැක්ටිස් කරලා එන්නේ. මෙතන ඇවිල්ලා කන හැටි උගන්නන්න බෑ ඊට පස්සේ. භාවනාවට ඇවිල්ලා. ඒකට තමයි මේක දුන්නේ. දැන් තම තමන්ගේ ගෙදර දොර දේව කරගන්නවා. දැන් භාවනාවටත් ඇවිල්ලා කන්න උගන්නන්න ගියොත් එහෙම ආ මට එකක් අමතු වුණා. සෝතාපන්න වුණාට පස්සේ නේද බුදුහාමුදුරුව මේ අර සංවරය පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. ඊට පස්සේ නේද කන හැටි කියලා දෙන්නේ. ඈ ඊට පස්සේ නේද ඇඳුම් හදන අඳින හැටි කියලා දෙන්නේ. ඊට පස්සේ නේද බේතක් හේතක් බොන හැටි කියලා දෙන්නේ. ඊට පස්සේ නේද ඉන්න හිටින තැනක කියලා දෙන්නේ. එහෙනම් මට කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනකම් හදවතට එකඟව හිතන්න කන්න දන්නවද හරියට? සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා කන විදිය හරියට පෙන්නනකම් කන්න දන්නවද අපි? ඈ? අඳින්න දන්නවද? ඉන්න හිටින ඉන්න දන්නවද? බේතක් හේතක් බොන්න දන්නවද? දැන් මොක්කුද අපි? හිතන් ඉන්නේ? ඇයි සතෙක් වෙන්නනේ හිටියේ? දැන් තමයි යන්තම් ගොඩ දාලා බුදුහාමුදුරුවෝ අර සත්තත් අරකින් අයින් කළා මුලින්ම කන හැටි උගන්වනවා. අඳින බලඳින හැටි උගන්වනවා. භාවනාවට කලින්. ඉන්න හිටින්න උගන්වනවා. බේතක් හේතක් උගන්වනවා. ඒ ටික ඉගෙනගෙන ඉන්න වෙනවා. හිත මෙල්ල කරන්න කලින්. නැද්ද? ඒක මහත්යෝ ඒ උත්තරම විස්තර කරන්නේ පුද්ගල ප්‍රඥප්ති කතා යටතේ ධර්මයේ මහරහතන් වහන්සේ විස්තර කරන්නේ අදි අදි ප්‍රඥා ධර්ම විදර්ශනා උත්මේ කැටියට. ඒක සුවිශේෂී. ඒක අපිට මේ මේ මේ කතා කරන්නවත් බෑ මහත්තයා ඒ කියන්නේ. කතා කරන්න ඥානයක්වත් නැහැ. අනේ කතා කරන එකත් මේ මේ මේ. ඒ කියන්නේ එච්චර ඥානයක් නැහැ නේ. එච්චර ඥානයක් තියෙනවා නම් අපි මෙච්චර කාර්යයක් කාල් ගන්නවනේ. දැන් මේ දවස් 10ක් කියන ටිකක් පොඩ්ඩක් අපිට තේරුම් ගන්න කොච්චර අමාරු වුණාද නේ? මෙච්චර දවස් 10ක් තිස්සේ කියලා. ආ ආ. ඒ වෙලාව තියෙන මාත් ඒව නෙමෙයි. කෙලින්ම උඩින්ම කඩනවා. අවිද්‍යාවම සහ මුලින්ම කඩලා දානවා. එතකොට අරව ගැන කතා මොනක්වත් නැහැ. හැමෝටම එහෙම බෑනේ. ඒ ක්‍රමානුකූලව අර උඩින්ම හරිනේ මොන වගේද දන්නවද? පොඩි උදාහරණයක් කියන්නම්. දැන් මේකේ මේ ලයිට් දාලා තියෙනවනේ මහ ගොඩක්. දැන් අතනට ගියාම ස්විච් තියෙනවා හොය හොය හොයන්න ඕනේ මේක. කවුරු හරි එක්කෙනෙක් ගිහලා එක සැරේ මේන් ස්විච් එක ඔෆ් කරනවා. මොකෝ වෙන්නේ? ඔක්කොම ඉවරයි. දාරුචි මහරතන අංශකරේ මේන් ස්විච් එක ඔෆ් කරනවා. දැන් අපිට හැමෝටම මේන් ස්විච් එක ඔෆ් කරන්න බෑ. අපි මොකෝ කරන්නේ? තමාට අවස්ථා ස්විච් ඔෆ් කර කර යන්න ඕනේ. ඒ වගේ වැඩක්. පැහැදිලි ඇතින්. හැමෝටම මේන් ස්විච් එක ඔෆ් කරගන්න පුළුවන් නම් හොඳයි. වන් ෂොට් ඉවරයි. හැබැයි හැමෝටම එහෙම බෑ. එක එක වෙලාවවල ස්විච් ඔෆ් කරනවා. ප්‍රත්‍යවේශය ටිකක් ස්විච් ඕන. අරවැය තව ටිකක්. මේකේ තව ටිකක්. මේ අරගම කලින් මූව් කරලා දාගන්න පුළුවන් නම් හොඳයි ඉතින්. පුළුවන් නම් කාට හරි. හරි. එහෙනම් අපි දානෙට නතර කරමු. මේ භාවනාවට අර ලියාපදිංචි වෙච්ච නැති අය ඉන්නවනම් ගිය සතියේ නම් දෙන්න බැරි වෙච්ච අය ඉන්නවනම් දානේ අරගෙන ඉවරලා ඒකත් අද දීලා යන්න පුළුවන් තරම් ඒ දවස් දෙක තුනක් පුළුවන්. ඒකට අපිට රවුන්ඩ් එක කොච්චරක් ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් දානය අරගෙන පුළුවන් තරම් ඉක්මනට එන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි